දේශනාව පවත්වනු ලබන්නේ. නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් මූලාශ්‍රංශ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි අද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා ගත කරන අවස්ථාවක්. ඉතින් අපි මේ පැය ඇත්තටම පැයකමාර වෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න සාකච්ඡා කරන්න නැත්නම් ධර්ම සාකච්ඡාවක් වෙන්නේ. ඉතින් ඒ සඳහා සාකච්ඡාට සුදුසු මාතෘකාවක් හෝ ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලා සිටිනවා. පස්සේ අත ගානක් පිළුම් පුරාගෙන ආවයි කියනවා. ඒ කියන්නේ ඉතිර කාලයක් ආත්ම වල ඉපිපිති නැවතලයක මට පුදු පැහැදිලි කිරීමක් කරනවා නම් ස්වාමිනාස හොඳයි මේ සත්‍ය කොහොමද එහෙම නැවත නැවත නැවත නැවත මේ සංසාරේ මේ ඇදියට යන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් ආසන්න කාරණාව කාරණා දෙකක් පෙන්වනවා ආසන්න කාරණාව තෘෂ්ණාවවත් දුරස්ත කාරණාව අවිද්‍යාව බවත් තමයි මේ සංසාර චක්‍රයට හේතු දක්වන්නේ. ඉතින් අපි මේ මේ දෙකෙන් එකක්වත් මේ ඥානවන්ත සද්ධා සම්පන්න කෙනෙක් පිළිගන්න කැමති නැහැ. අපි මේ නැවත නැවතත් නෑ මේක සමීකරණේ දාගන්න නෙමෙයි සංසාරේ පැවැත්ම ලෝකේ පැවැත්ම දුකක් කියලා ගන්නවා නම් නැත්තම් සංසාරේ පිටලා තියෙන ලෝකේ පිටලා තියෙන දුකක නම් මේ දුකට අපි නැවත නැවතපත් වෙන්නේ ඉල්ලගෙන අපේ ආශාවෙන් බවත් එහෙම නැත්නම් නොදැනුවත්කමෙන් බවත් කියලා පිළිගන්න බොහෝ දෙනා කැමති. ඒක නිසා එතනදී තණ්හාය ජායති සෝකෝ පෙමතෝ ජායති සෝකෝ කියන එක නාට්‍යික දකින්නකොට ධම්මපදක දකින්නකොට අපි පිළිගන්න කැමති. නමුත් අපි මේ විඳින සෑම දුකක්ම ශෝකයක්ම අනිවාර්යයෙන්ම ප්‍රේමය නිසා තණ්හාව නිසා ඇතිවෙච්ච දේවල්. ඉතින් අපි හිතන්නේ නම් අපි ළඟ තියෙන ඥානයක් මේ ශෝකේ නැතිකරන්න එහෙම නැත්නම් මේ ශෝකේ මග අරින්න කියලා. නමුත් ඒ ඥානයත් අන්තිමට තණ්හාවක් වෙලා තියෙනවා. ඒක නිසා විසුද්ධි මාර්ගය වගේ පොත්වල සඳහන් කරලා තියෙනවා තෘෂ්ණාව කෙරෙහි ඇති අවිද්‍යාව දුක කෙරෙහි ඇති අවිද්‍යාව තෘෂ්ණාව වශයෙන් පෙනී හිටිනවා කිය. ඒ වගේම සැප කෙරෙහි ඇති ආශාව සැප කෙරෙහි ඇති ආශාව අවිද්‍යාවක් වශයෙන් පෙනී හිටිනවා නැත්නම් වංචා කරනවා කියලා. නිසා කොහොම කෙරුවක්වත් අපි අපි ළඟ තියෙන්නේ ගිනි අඟුරක් අතින් අතට මාරු කරන්න වගේ ඒක පිච්චෙන නිසා අපි වේගෙන් මේ අතට මේ අතට දැම්මට අපි මේක අතාරින්නේ ඉතින් අත පිච්චෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒ උදාන පාරිඝාතාවක ਸਰවචනාංශයේ සිද්ධි වෙච්ච සිද්ධියක සඳහන් කරලා තියෙනවා උන්වහන්සේ තමන්වහන්සේගේ වැඩ ඉන කුටියේ එළියට ඇවිල්ලා තියෙනවා හඳ එළිය නිසා එතන බලනකොට ඒ කුටිය සරුවචනanse වැඩ ඉනකොට තිබුණ චාරිත්‍රාක් හැටියට පහනක් පත්තු කරනවලු ඒ කුටිය ඉස්සරහා. ඉතින් ඒ කුටිය පහන ළඟ සරුවචනanse වැඩ ඉනකොට පළඟටියෙක් ඇවිල්ලා පනිනවා. අර ගින්නට පනිනවා. පැනලා පිච්චෙනවා. පිච්චිච්චාම ඉතින් තට්ටක් අණ්ඩක් පිච්චුනහම ඉතුරු තට්ටෙන් ඉතුරු අණ්ඩෙන් ආයෙත් කරන්නට පානට පයින්නකො. ඉතින් ඒක දැකලා සරුවචනanse උදාන ගාතාවක් සඳහන් කරනවා මේ කෙටි ජීවිත ඇති සතා මේ පහනට තියෙන ආලෝකයට තියෙන ආශාව නිසා පැනලා තවත් ඊට වැඩිය කෙටි ජීවිත ඇති කරන සංසාරේ පහත් තත්වවලට වැටෙන හැටි. ඉතින්දි සරුවචනසේ කියන්නේ පළගැටියට නෙවෙයි පළගැටියට ඒක තේරෙන්නෙත් නෑ උන්වහන්සේ දන්නවා. මොකද ඒක උදාන ගාතාවක් විදිහට සඳහන් වෙලා තියෙනවා අපිත් කරන්නේ ඒ වගේ ඒ ගින්නට පයින්න පළගැටියගේ වැඩේ තමයි. ඒ ගින්නට තමයි අපි ප්‍රේම කරන්නේ, තෘෂ්ණා කරන්නේ. නමුත් ඒ පණින පමා විතරමයි ගිනි ගන්න. ගිනි ගන්නේ තට්ට හෝ කකුල හෝ ගිනි ගන්න. ඉතින් ඊටු ටිකෙමත් අපි කරන්නේ අර ගින්නට පයින් එකම තමයි. පළඟැටියට ගින්නට පයින් පළඟැටිය වගේ. ඉතින් ඒක යම් කිසි කෙනෙකුට මේක සංවේගයක් උපදිනවනම් යම් කිසි කෙනෙකුට මේක පිළිබඳව මේ එලෙම්පසිටි සිහියක් එනවනම් ඒක ලොකුම ලොකු පරිවර්තන ලොකු ජීවිතයේ තියෙන ලොකුම පරිවර්තනය ඒක තමයි කෙනෙකුට මේ තෘෂ්ණාව නිසා නැත්නම් ප්‍රේමය නිසා මේ දේ අපි අල්ලාගෙන ඒ අල්ලාගත්ත දේ අනිවාර්යයෙන්ම දවනවා. මේක පීල නට්ටෝ, සන්තාප නට්ටෝ කියන විදිහට අපිව පෙළන අපිව තවන තත්යකටපත් කරගන්න. නමුත් අපි ඒක තවන නිසා අපි අනිගතට මාරු කරන මිසක අතාරින්නේ නැහැ. ඒ අතිගතට ගිනි අගොරක් මාරු කරනවා වගේ තමයි මේ සංසාර සත්‍ය ගත කරන ස්වභාවය. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර බුදු වෙන්න ඉස්සලා දවසේ රාත්‍රියේ දිබ්බ චක්කු ඥානෙ දකින්නකොට උන්වහන්සේට මේ වෙලාවේ උපදින මරණ සත්තු දැකලා තියෙනවා. ඊ타මත්ම දුකෙන් ඊ타මත්ම කනගාටුවෙන් මේ ඒ ඒ තමගේ ප්‍රියංගෙන් වෙන් වෙලා මැරලා යනවා. ඒ ගිහිලා ආයතනක උපදිනවා. ඊට පස්සේ ඒක අල්ල ගන්න. ඒක අල්ලගෙන අවුරුදු ගාන ප්‍රිය භාවයේ දිනු කරනවා. දිනු කරලා මරණ මොහොතේදී ඉතාමත් දුක කරපතල අතාරිනවා. ඉතින් මේක දකින්නකොට තේරෙන පටන් අරගත්තා මේ සංසාර ස්වභාවය. අනිත් එක චතුප්පපතඥානෙ දැක්කා තමන් වහන්සේ පමණක්ම සංසාරේ ගත කරපු හැටි. අවුරුදු 10ක් හිටියොත් ඒ අවුරුදු 10 ඇතුළත පුළුවන් තරම් බන්ධන ඇති කර ගන්නවා. පුළුවන් තරම් සමීපව සම්බන්ධතා ඇති කරගෙන දන්නව හොඳටම අනපේක්ෂිත වෙලාවේ මේ බන්ධනේ කැඩලා යනවා කියලා. කැඩලා යනකොට උප්පරීමට බැඳිලා ඉවරයි. ඊට පස්සේ ඉතින් බොහෝම සුඛසේ දුකසේ කඳුළු මුහුණ සහිත මුහුණේ මැරලා ගිහිල්ලා ආයෙත් ඉපදිච්ච ගමන් අල්ලනවා. වැඩි කල හිටියොත් වැඩියෙන් අල්ලනවා. ඉතින් මේ දෙක දකිනකොට තමයි ආශ්‍රවයන් කෙරෙහි ආශ්‍රවයන් ක්ෂය කිරීමේ ඥානය ආශ්‍රක්ෂය කර ඥානය කියන තුන්වෙනි විද්‍යාව පහළ වුණේ. ඉතින් ඒක ඒ කෝණයෙන් දැක්කේ නැත්තම් සරුවචනන්සේ පෙනෙන නිස්සරණාධ්‍යාසයෙන් දැක්කේ නැත්තම් ඉතින් මේ ඉපදිලා වෙන මොකද කරන්න කියන්නේ කියලා. ආසාව ඇති කරගන්න එක තමයි කරන්නේ. ඒක තමයි මිනිස්සු මේ එකිනෙකාට පරේලා තව එක්කෙනෙකුට වැඩියෙන් ආසාව ඇති කරගන්න තමයි මේ දඟලන්නේ. ඒ දඟලන දැනුමට තමයි දැනුම කියලා අපි අරගෙන තියෙන්නේ. ඒ කරගන්න ආසාවට තමයි මේ මේ දුක බදා ගන්න ආසාවට තමයි මේ ආසාව කියලා තියෙන්නේ. ඉතින් ඒක ඒකේ තියෙන වංචනික ස්වරූපේ කොච්චරද කියනවනම් මේ තෘෂ්ණාව පිළිබඳ ඇති මේ අවිද්‍යාව දුක පිළිබඳ ඇති අවිද්‍යාව තෘෂ්ණාවක ස්වරූපයෙන් පෙනී හිටිනවා කියන ඒක නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ මවක් දරුවෙක් ප්‍රසූත කරනකොට හුඟක් දුක් විඳොත් ඒ දරුවට වැඩියක්ම ප්‍රේම කරනවා. පළවෙනි දරුවට මවක් වැඩියෙන්ම ප්‍රසූත වේදනාව විඳිනවා මොකද පළවෙනි එක නිසා. ඊට පස්සේ ඒ දරුවට වැඩියෙන් ප්‍රේම කරනවා. ඒ දුක පිළිබඳ ඇති අවිද්‍යාව තණ්හාවක ස්වරූපයෙන් පෙනී හිටිනවා. ඉතින් මේක දරුවන් කොච්චර වැදුවත් ඉවරයක් වෙන්නේ නැහැ. එනේන දරුවට ප්‍රේම කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් කතා කරනවා මේ සුඛය පිළිබඳ ඇති ආශාව අපි අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා. ඒ නිසා අපිට කැත වුණත් කමන සාධාරණවත් කමන අසාධාරණවත් කමන යම් සුඛයක් ලබන්න කැමති නම් ඒ සැපේ ලබන්න අපි ගන්න ප්‍රයත්නය අපි සාධාරණීකරණය කරනවා. ඒකට කවුරක්වත් මොනවා කිව්වත් ඒකට වැඩක් නැහැ. මගේ ජීවිතේ ඇඟිලි ගහන්න එන්න එපා. මම මේ දේ කරනවා කියලා. ඉතින් ඒකෝට ඒකෙදි පේන තියෙන්නේ සැප පිළිබඳ ඇති තෘෂ්ණාව අවිද්‍යාවේ ස්වරූපයෙන් පෙනී හිටිනවා. වංචනික ධර්ම විදිහට පෙනී හිටිනවා. ඉතින් ඒ නිසා අපි දවල් මිගෙල් රෑ දානියෙල් කියලා එක චරිතයක් තියාගෙන ඉන්නවා. අපේ සැප මේක ඉෂ්ට කරගන්න හීන ලෝකෙයි වංචනික ලෝකෙයි අන්ධකාරයේ. එළියට ආවට පස්සේ අපි බොහෝම සදාචාරාත්මක ජීවිතයක් ගත කරනවා. ඒක බුදුහාමුදුරු කියපු නිසා. ඉතින් මේ දෙක අතර පටලැවිල්ල අවිද්‍යාවෙන් තමයි අවුල් කරගෙන අපි තියාගෙන ඒක දකින්නට අපි කැමතිත් නැහැ. ඉතින් ඒක මේ අර අනුශය කෙලෙස් පරිඋත්ථාන මේ විශේෂයෙන්ම පරිඋත්ථාන කෙලෙස් වීතිකම කෙලෙස් අයින් කරාට පස්සේ ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. ඒ දෙක අයින් කිරුවේ නැත්තම් මේක පේන්නේ ඉතින් ওই දේ තමයි දක්ෂකම විදියට. වැඩියෙන්ම මිනිසුන් අතර ජනප්‍රිය වෙන එක වැඩි දක්ෂකමක් කියලා හිතෙනවා. වැඩි වස්තු ප්‍රමාණයක් තියෙන එක වැඩි පොහසත්කමක් කියලා හිතෙනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? අර සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තියෙනවා මේ ලෝභවන්තයා ලෝභයා පුදුමාකාර දානවන්තයෙක් කියලා. මොකද හේතුව ලෝභය ඉන්නකම් පුළුවාතරම් හම්බ කරනවා සත්‍යයක්වත් දෙන්නේ නැහැ. ඒකල මැරෙන වෙලාවේ නන්නාඳුන කෙනෙකුට මේ සියල්ලම දෙන්න වෙන බවක් දැනගෙන නොදී ඉන්නවයි කියලා කියන්නේ පුදුම පරිත්‍යාගශීලීත්වයක් කියලා. මරණ මොහොතදී මේ සේරම දෙන්න වෙන බව දන්නවා. දන්නා දන්නේ නැති කෙනෙකුට. ඒ චීදිත් මේ එකතු කරාට ලොකු පරිත්‍යාගයක් තියෙනවා. දානවන්තය යන්නේ බලන කුඩු කෙඩුයි කියලා කියනවා. ඌ ගෙනියන්න ටික ටික එකතු කරනවා. ඉන්නකන් දන් දීලා යනකොට ඉතුරු කරලා යන්නේ ටිකයි. ඒක නිසා ඌ ටිකක් කුඩු කෙඩුයි. දානවන්තයා කුඩු කෙඩුයි. ඌ ටික ටික හරි හම්බ කරනවා. අර දින දින සල්ලි වල යන්නේ ඉස්සලම තමන්ගේ account එකට දා ගන්නවා. තෘෂ්ණාවන්තයා එහෙමවත් නැහැ. තමන්ගේ මලට මොනවක්වත් දැන තියනකම් හම්බ කරනවා. තමන් කන්නේත් නැහැ. ඒකල නන්නාදුන කෙනෙක් දාලා ඉතුරුලා යන්න හදනවා. ඒකල ඒක නිකන් උපහාසයකට ලක් කරනවා මේ සැප පිළිබඳ ඇති තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් මුවාව කරන හැටි. ඉතින් ඒ ඒ මොහාව ගලවගත්ත නැති එකනට මේ ධර්මයේ ගැඹුරුයි කියනවා. මේ ධර්මයේ අපබ්බණස අපිට තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒක ඒකෙන් තමයි මේගොල්ලෝ ඒක වහගෙන තියාගෙන ඉන්නේ. Tamange සාධාරණීකරණය කරගෙන. ඉතින් සංසාරේ කොච්චර කල් අපි එහෙම ඉඳද්ද කියලා හිතනකොට අපිට තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න හෝ ඇඟිල්ල තව කෙනෙකුට කෙනහිල්ලකට වචනක් කතා කරන්න හෝ පහත් කළා කතා කරන්න අපිට අයිතියක් නැහැ. සංවේගයක් තමයි පහළ වෙන්නේ. විශේෂයෙන්ම වෙන්නේ ඒ සැප පිළිබඳ ඇති තෘෂ්ණාව අවිද්‍යාව ස්වරූපයෙන් වැඩ කරනවා කියන්නේ තන්නේ කර වංචනික ධර්මයක් යන. ඒ වංචනික ධර්මය මේ වීතිකම කෙලස් නැති කිරීම කරන සීලවන්තයා තුළ 100%ක්ම තියෙන්න පුළුවන්. ඒ වගේම පරිඋත්ථාන කෙලස් නැති කරපු සමාධි වඩපු කෙනා තුළ 100%ක්ම දෙන්න පුළුවන්. අනුශේ කෙලස් පිළිබඳ කතා කරන එක නම් තමයි අඩු ගන්න මේක සූතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ මතු කරගෙන Taman තුලින් මේ ක්‍රියාත්මක වෙන දැන නොදැන සසංකාරිකව අසංස්කාරිකව පටිසංවිදිතව අවිදිතව සිද්ධ වෙන එක දිහා උන්ද අවදියක් තියෙන්නේ මේ විපස්සනා කරන එක න විතරයි. ඒත් හැබැයි ඒ වෙනකොට ඒ පුද්ගලයාට අර වීතිකම කෙලස් අනුසය පරිඋත්ථාන කෙලස් වලින් අයින් වෙච්චි හොඳ දර්ශනයක් තියෙනවා. නැතු නිකන් විදර්ශනා විතරක් කිව්වට අර සීලෙන් සමාධියෙන් ආධාර ලැබුවේ නැත්නම් ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එනිසා මේ සංසාරයේ ගමන් කරන ගමන දිහා බලනකොට එක පැත්තකින් තද්ද හාස්‍යයක් තියෙනවා. අනිත් පැත්තෙන් තද්ද සංවේගයක් පහළ වෙනවා. ඉතින් අර සංවේගයෙන් එන වෙහෙස හාස්‍යයෙන් තමයි නතර කරගන්නවයි කියලා කියන්නේ මේක විහිළුවට ලක් කරලා මේ ගාන්ධිතුමාගේ ප්‍රකාශයක් මට මතක් වෙනවා එතුමා කියලා තිබුණා මේ ලෝකෙ මෙච්චර දුකේ තියෙද්දි ඒ කියන්නේ ඒකපාක්ෂිකව දුක් වෙලා තියෙන ලෝකෙ කෙලින් හිටලා තියෙන්නේ හාස්‍ය නිසායි කියලා. ඒ වෙනස මේක ඇදගෙන වැටේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ මේ ජීවිතේ? අන්තිමට පටන් ගන්න තැනක් දුක, මැදක් දුක, අගක් දුක නම් ඊමණස කොහොමද මේ දුක්ඛඳ උදරගෙන යන්නේ? සාහිත්‍ය නිසා. හාස්‍ය නිසා කරගෙන කරගෙන යනවා. එහෙම නැත්නම් මේක හරි භයානකයි මේක දිහා බලන එක. ඒ මේ බටහිර ලෝකයේ කෙනෙක් කියලා තියෙනවා ජීවිතය කියලා කියන්නේ දිග සමීකරණයක් විසඳීමක් දීර්ඝ සුළු කිරීමක් කරන්න තියෙන්නේ ඉතින් සමහරුගේ සමීකරණ බොහෝම දිගයි. සමහරුගේ කෙටි. නමුත් හැම කෙනාගේම උත්තරේ නම් බිඳුවයි කොච්චර දිග සමීකරණයක් වුණත් කොච්චර කෙටි සමීකරණයක් වුණත් මරණ වෙලාවට උත්තරේ නම් බිඳුවයි. කොයි එකනගෙද? ඒක නිසා ත්‍රිවිලර් එක ලියලා තිබුණයි මම කියන හැම වෙලාවෙම කියන්නේ ගණන්කාරකම් සල්ලි හයිය තියෙනකම් නම්බුකාරකම් නිලය තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් මේ ඉන්න ටිකේ බලන්න මේ ටික පෙන්වන්න අපි දඟලන දඟලිල්ල හොඳටම දන්නවා මරණය මැත්තේක කිසිසේත්ම වැඩක් නැහැ කියලා. ඉන්න ටිකේදී එකිනෙකා පරය යන්න කරගෙන ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධකම්, වෛරකම්, නම්බුකාරකම් වගේ කම් ගොඩක් තියෙනවා අපිට. ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධකම්, වෛරකම් ඔක්කොම. හොඳටම දන්නවා මරණින් එහාට මේකේ මොකක්වත් ඇති වැඩක් නැහැ කියලා. ඇත්තට මරණයට යන්න ඕනේ නැත්නම් මරණ කිට්ටුවගෙන යනකොටමත් ඔක්කොම කම් හැලෙනවා. ඒක තමයි කියලා තියෙන්නේ දුක පිළිබඳ ඇති අවිද්‍යාව දුක පිළිබඳ නොදැනීම තෘෂ්ණාවක් වශයෙන් පෙනී හිටනවා කියන්නේ. නිකන මිනිසෙක් හරි අර දරුවෝ බොහොම දුකිතත් එන්නේ ඒත් අර ළමයි ටික වට කරගෙන කොහොම හරි උන්න මොනවා ආදී. නෑ සාමාන්‍ය අපි කියන හිඟන්නගේ තුවාලේ ඉංගන්න තුවා ඉංගන්නගේ තුවාලේ සනිපිනට ඉංගන්න කොහොමඩක්වත් කැපෙන්නේ නැහැ. ඒකට කුණු වෙන්න ඇරලා මැස්සෝ අහන එක පෙන්නලා නේ කියා කරේ හම්බ කරන්නේ. ඒ නිසා දොස්තර කෙනෙක් කිව්වොත් එහෙම මේක සනීප කරලා දෙන්නම් කියලා ඒතුළු බිස්නස් කරන්නේ කොහොමද? තුවාලේ තිබුණා තමයි හම්බ කරන්නේ. ඉතින් ඒකට කියන්නේ තුවාලගේ ගණක තුවාලේ වගේ ඒ කොටින්ම කියනවා නිරිසතා. අපායේ වැටිච්ච සතා. ඒ අපායෙන් ගැලවෙන්න බෑ කියලා කියන අඬනවයි කියනවා. ඉතින් අපායෙන් මැරෙන්නේ කොහොඳනේ? ඒ උනට ඌ ඒකට කැමති නැතිලු. අසුචි පණුව ඒ අසුචි වලින් ගොඩ දානවට කැමති නැතු. ගොම කුරුමිනිය ඒ ආත්මෙන් අයින් කරනවට කැමති නැතිව. ඒ ගොම කුරුමිනිය ඉන්න මිනිහට ඒ ගොම්බෙට්ට තමයි ලෝකේ තියෙන ලොකුම වටිපත්න වස්තු. ඒක ඌ කියනවා ඒක හම්බෙලා තියෙනවනේ. ඕගොල්ලෝ මොකටද අපිට කරදර කරන්නේ? අපිට ඉන්න දෙන්නකෝ කරදර නොකරන්නේ. ඉතින් ඒ වගේ දැන් ඔය සංසාරෙත් එක එකන එක එක රුචි අරුචිකම් වගේ හදාන දෙනවා ගොම්බෙට්ටයි ගොම්බෙට් ගොම්කුටු වල ගොම්බෙට්ටයි. ඉතින් ඕක පිටිපස්සට තියන කූක පස්සට තියන කොළුව පල්ලෙහාට දාන පස්සෙන් පස්සට තල්ලු කරන තල්ලු කරන යන එක තමයි මුළු ජීවිතේම ඔච්චර තමයි. මේ හරිද වැරදිද සාධාරණ සාධාරණ ඔය Tamange රුචියට ඒව බලපන්නේ සාමාන්‍ය කියනවා යුද්ධෙටයි ආදරයටයි ඕන දෙයක් වළංගුයි කියලා. ඒ දෙකේදී නෑ ජස්ටිෆයි කරන්න ඕන කමක් නෑ. යුද්ධ කරන්න ගියාම කිසිම සාධාරණයක් ඕනේ. ඔය ප්‍රේම කරන්න ගියාම ඕනෙත් නෑ. ওই දෙක තමයි දෙකලවර තියෙන්නේ. ওই දෙක මැද තමයි සදාචාරය තියෙන්නේ. ওই දෙක ওই දෙකට ගියාම සදාචාරය නෑ. ඉතින් ඊවැනි ලෝකෙක අපි ජීවත් වෙනකොට අපිට සලකන්න සිද්ධ වෙන්නේ කොච්චරක් දුරට අපි තිරිසනුන්ගෙන් වෙන් වෙනවද කියන එක. ඕක තමයි තිරිසන් ලෝකේ ස්වභාවය. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඊට වෙනස් තත්ත්වක ඉඳගෙන කෙලෙසිච්ච වෙලාවේදී කෙලසුන බව දැනගැනීමේ ශක්තිය තියෙනවා. නික්ලේශී වෙලාවේ නික්ලේශී බව දැනගැනීමේ தත්ත්වය තියෙන නිසා අපි කණ්ණාඩියක් ඉස්සරහා ඉන්නේ හැම වෙලාවෙම. අපි කරන දේ ප්‍රතිබිම්බයක් අපට පේනවා. ඒ නිසා තිරසනුන්ගෙන් අපි වෙනස්කමක් තියෙනවා. නමුත් ප්‍රතිබිම්බෙත් දැක දැක තාමත් තනි කරන කාමාශාව ඉෂ්ට කිරීමට කටයුතු කරන කෙනා උඟාක් වෙලාට ඒ තිරසන් පැවැත්මට බොහෝම සමාන වෙනවා. ඒක නිසා මේ අර සංස්කෘත ශ්ලෝකයක තියෙනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරහන මේතම් පශුර් සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂ ධර්මේන හීන පශුර් සමාන කියලා මේ ලෝකේ ආහාර ගැනීමත් නිදා ගැනීමත් මෛතුන සේවනයත් බයත් කියන මේ හතර අතින් නරයයි පශුයි සමානයි කියලා. ත්‍රිසුණුයි සත්තුයි සමානයි. මේ හතර ඔය හතර තිරසනුත් ඒ හතර කරනවා. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. මිනිස්යාට විතරක් ධර්මයක් තියෙනවා. ධර්ම කියන එක තිරසනුට නැහැ. එවැනි ධර්මෙන් හේනම් ඒකත් හරකෙත් තමයි කියලා තියෙනවා. ඒ ධර්මයේ ප්‍රයෝජන ගන්න නැත්නම් එවැනි මනුෂයාට විතරක්ම දැනගත හැකි ධර්ම කොටසට යෙදෙන්නේ නැත්නම් ධර්මේන හීන පශුර් සමාන ඒකට නැවතත් මේ තිරසනෙකුට හා සමානයි කියලා. නමුත් මේ පුද්ගලයා දන්නේ තිරසන් සුඛේ පමණ නම් ඒ පුද්ගලයා අර ගොමු කුරුමිනියා වගේ තමයි. ඒ ගොම්බෙට්ට හම්බෙච්චාම එයාට ලොකු දෙයක් එයා කැමති නැහැ ඒක කරදර කරලා මේ නිවන් මාර්ගේ යන කතාවල් වලට. ගිය කෙනා අපිට නිවන් මාර්ගයටපත් වෙච්ච එකනා කවදාකවත් ඒ බව සාමාන්‍ය බුද්ධිය වටහා ගන්න නැතුව ගොරු කුරුමිනියා ඇයි ගොම්බෙට්ටට ආස කරන්නේ කියන එක තර්ක කරන්න යන නරකයි. ඒකේ යාගේ හැටි. ඉතින් සරුවචනාංශය කරන්නේ ඒකට ඊට වඩා හොඳ එකක් පෙන්නලා එයාටම ආසාවක් ඇති කරනවා ගොම්බෙට්ටට වැඩිය වෙන දෙයක් වෙන්නලා. ඒ ක්‍රමයට තමයි ගලවලා ගලව ගන්න නැත්නම් නන්ද කුමාරයා ගලවපු ගැලවිල්ල මිලෝ මිනිස්සේ කරන දෙයක් නෙවෙයි. මේ හෙට විවාහ වෙන්න, හෙට රජ වෙන්න, හෙට ගෙට ගෙවදින්න තියේදී පාත්‍ර දිලා අරගෙන යනවා. ගිල්ලලේ නන්දෝක වාජා සූත්‍ර කියලා බලන ලොකු ස්වාමීන් වහන්සේ මට කිව්වා මම මේ නරක වචන කියන එකට මට බනින්න එපා. දිව්‍ය ලෝකේ අණ ගහන ගිහිල්ල වෙලා අප්සරාව වෙන්නලා කකුල් පෙන්වන බලන්න කකුල් ලස්සනයි නේ පරවි කකුල් වගේ නේ නන්ද ආස හිතෙන්නේ නැද්ද කැමති වෙන්නේ නැද්ද ඔයා මේ කෙනෙකුට කියලා ඒ දෙන උපමා ලොකු සාංශේ බක බක ගාලා hina වුණා ඇඳේ උඩට මේ ඉඳගෙන බලන්න බුදුහාමුදුරුවෝ කරන වැඩ එතකොට තමයි කියන්නේ අනේ මාට මගදී දකපු ජනපද කල්යاني පුලුටු වැඳිරියක් වගේ කියලා මොකද ඒ තරම් ඊට සාපේක්ෂව ඊට වැඩිය හොඳයි. ඉතින් ඒක සම්පූර්ණ බලනවා නම් වැරදි දැනකට යොමු කරවීමක් කියලා කෙනෙකුට චෝදනා කරන්න බලන්න. මුළු ශේෂ්ත්‍රයේම ਸਰවචනසගේ අධිකාර ශක්තිය තියෙන නිසා උන්නන්දේ දන්නවා මෙයා මේ නටුවට ඉතර තුර නටන්න ඉඩ තියලා නෙවෙයි තියෙන්නේ. ඉතින් නන්දහමතුරු ඊට පස්සේ භාවනා කරලා ධ්‍යාන සමතේ ගත්තයි කියනවනේ මේ අපි අප්සරාවක් බලාපොරොත්තු වෙන්නේ. බොරු නෙවෙයිනේ. අප්සරාවක් මට ලැබෙනවා නම් ඉතින් මම මේ අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා බබට අංකොන. බුද්ධ බුදුහමසගේ බුදුගුණ මම ඒකල එතන ගියයි කියලා තියෙනවා. ඒ නිසා ඒව දිහා බලනකොට පේනවා බුදුරජාණන්සේ පාවිච්චි කරපු ක්‍රමවේදය හරියම ප්‍රායෝගික හරියම down to earth මේ සාමාන්‍ය පොළවේ වෙන විශේෂ ඉන්ද්‍රජාලයක්වත් මුගුප්ත බොනක්වත් නැහැ. මේ මනසට ඊට වඩා හොඳ එකක් වෙන්නේ. පෙන්ලා අරකින් ගලවපු ගමන් අනිත් පැත්තත් ගසලා යන විදිහ ගතට නිවන් දැක්කට පස්සෙත් නන්දහමතුරු ගාවට ගිහිල්ලා අනිත් කාමතුරු අහනවලු නන්දහමතුරු කො භාවනා කරන්නේ අපසරාවක් ගන්නද කියලා. හරි ලැජ්ජාලු ඊට පස්සේ අඩු ගානේ උපාසිකාරාමයකට මේ භික්ෂුණී ආරාමයටත් යන්නේ නැතිලු. ඒක එක පැත්තක ඒක එපාම වෙලා අනිත් එක මිනිස්සු හරියට ඇත්ත සිද්ධියේ ඉතින් බලන්න අපේ අපේ කාලේ මේ කාලේ විදිහට මේ හෙට විවාහ වෙන කෙනෙකුට ඌව කතා කරුවයි කියලා හෝ ගෙටක වදින්න ඉන්න කෙනෙකුට රජ වින්ට ඉන්න කෙනෙකුට ඒක වැලක්වයි කියලා කිව්වහම ඒක ලොකු ලොකු ආනදරයක් කියලා වගේ පේන්නේ. නමුත් මේ සරුවත් යන ජන්තික නන්ද රාහුල කුමාරයෝ දවස් 7න් අවුරුදු 7න් ඇවිල්ලා සිවුරු එල්ලලා මට සිවුරු එවනල්ලා සැපයි මට දෑවැද්ද දෙන්න කිව්වා මට ගහන්න කියලා රාහුල උත්සවසිට කියනවා ආහන කරපන් කියලා. මේ අපේ කේමනන්ත ලොකු සාන්ති ඉන්න කාලේ කියන්නේ මේ මේ මිනිස්සෙක් මේ බూరు පොලකට ගිහිල්ලා අන්තිම සතේට වෙනකම් පරද්දනකොට පරද්දුවට පස්සේ කියන්නේ ඒක මහාන කෙරුවයි කියලා කියනවා. අද අපි යුව මහාන කරයි කියනවා. ඉතින් ඒ වගේ අර මනුස්සයත් අන්තිම බිඳුවට බැස්සා රාහුල කුමාරයෝ. ආය සූදු කෙලවලා අන්තිම තීමන තුට්ටුවත් පච වුණා වගේ තැනකටපත් කෙරේ. ඉතින් ඒකෙදී හරි సౌందර්ය භාවකුත් ඒ ප්‍රායෝගික පැත්තකුත් ඒ මනුස්සයාගේ මානසිකත්වය අඳුනගන්න පැත්තකේ බලපුවහම බුදුතජානන්සේගේ තියෙන මේ සර්වඥතා ඥාණය හිතා ගන්න බෑ. ඒක ඒ පුද්ගලයාට ගැළපෙන ක්‍රමේ. ඒ දේශනා විලාසයයි ඒකට තියෙන ඒ උපාය ඥානයයි හිතා ගන්න. ඒක තමයි අර සාරාංශකේ කල්පලක්ෂක වෙච්ච හැම වැරද්දක්ම උන්වහන්සේ ප්‍රයෝජන ගත්තා. ප්‍රයෝජන අරගෙන මෙච්චර දුක් දෙන සංසාරේ ලස්සනට පිටු කරලා ඥානවන්තයන්ට පෙන්ලා දුන්නා මෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් යන්න. හැබැයි මේ මෝරලා නැති කෙනාට ඒකට පීපි නැති කෙනාට ඒ සාමාන්‍ය කරණයන්ට දාන කතාව, සීල කතාව, සමාධි කතාව ලස්සන ඒකත් ඉතිරි කරලා තියෙනවා. කැමැති කැමැති කෙනාට ඒව කරගෙන යන්න පුළුවන්. පුළුවන් අයට ඉහළ ඉහළ ඉහළ උඩට යන්න පුළුවන්. ඒක හරියටම ගැළපෙන කෙනාට ඒ ආශයන්සෙන් බල්ලා දේශනා කිරීමේ ශක්තිය නිසා උන්වහන්සේ පඳුර තියේදී හාව තියේදී පඳුරට ගන්න. ඒ පුද්ගලයා හදාarලා තමයි යාට ගැළපෙන උපක්‍රමය කරන්නේ. දැන් අපි කරන්නේ සම්මත ක්‍රමයක් අරගෙන කෝකනා කොයි කෙනාටත් ගැළවෙන සම්මත ක්‍රමයක් කරන කරන එකයි අපි කරන්නේ. අපිට ඒ අර බුදු ඇහැ මේ ඇත්ත නැති නිසා. නිසා අපි නිතරම බලන්න ඕනේ අපේ අතින් ඉදිරියට යන්න නම් තමන්ගේ ඇති හැටිය ප්‍රകෘතිය ඒ විශ්වසනීය කෙනෙකුට පාෂ කිරීමෙන් තමයි අපි දෙගොල්ල සම්බන්ධ වෙලා ප්‍රතිබිම්බයක් කණ්ණාඩියකින් බලලා මූණ හැඩ කර ගන්නවා වගේ යන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපේ එක ප්‍රකාශ කිරීමේ ශක්තිය නැත්තම් හෙලි කිරීමේ ශක්තිය නැත්තම් හුඟක් වෙලාවට වරදින්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා අද ලෝකයේ භාවනාවේදී sannivedanaye හරීම වැදගත්. ඒ sannivedanaye වගේම ඉතින් ඒකට කැමැත්තක් තියෙන්න ඕනේ. ඊට පස්සේ හරියට කියන්න පුළුවන් නම් මට භවනා කරන්න බැරි මේකයි, වරදින තැන මේකයි, හරියන තැන මේකයි, මට වැටහෙන දේ මේකයි කියලා කියනවනම් මේ ඇත්තටම Tamanට මේ කටහඬ ඇහුණත් Tamanගේම කමටහන සුද්ධ වෙනවා. එimhe කියාගන්න බැරි නම් ඉතින් හරි අමාරුයි මේ sannivedana කරගන්න නැත්නම් අර කල්යාණ මිත්‍ය ඇසුර කියන උසස් ගුණය ලබා ගන්න අමාරුයි. ඒ නිසා හැම වෙලාවෙදීම මේ ගුරු තනතුරේ නැත්නම් ගුරුවරයා කෙරෙහි ලොකු සද්ධාවකින් eh, හෙලි කිරීම වෙස්ටර්න් සයිකොලොජි එකේ විතර ෆ්‍රී ඇසෝෂියේෂන් තමන්ට කිසි බාධාවකින් තොරව විශ්වසනීය විදිහට කියන්න පුළුවන් ගතිය eh, මේ කමඨාන් සුද්ධ කිරීමේ දුඟාවක් වැදගත් වෙනවා ඔය අද ඇත්තටම අපි හවස අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ චිත්තවිසුද්ධි. ඒටි ඒකට සම්බන්ධයි ඔය ප්‍රශ්නේ. ඒක පටන් අරගන්න තියෙන්නේ මිනිස්යාගේ ස්වභාව ප්‍රകൃති හිත ප්‍රභාසරයි කියන තැන. ප්‍රභාසර හිතක් තියෙනවා. ඒ ප්‍රභාසර හිත කෙලෙස් ආවර තුනකින් වැහිලා තියෙනවා. ඒ නිසා ඒකේ ප්‍රභාසර එළියට පේන්නේ එයාට තේරෙන්නේ නැහැ. වෙන කෙනෙකුට පේන්නේ නැහැ. පුද්ගල తত্ত্বය පෞද්ගලිකත්වයේ හෝ ඒ පුද්ගලයා වෙන් වෙන්නේ පිට තියෙන කෙලෙස් මට්ටමෙන් මිසක් ඇතුලේ තියෙන ප්‍රභාසරේ නෙවෙයි. ඇතුලේ තියෙන ප්‍රභාසරේ හුදු මානසිකත්වයේ තියෙන ඔක්කොගෙම සමානයි. බුදු හිත තියෙන හැම කෙනාගේම. නමුත් ඒක අර පිට ගෑවිලා තියෙන මේ උපක්ලේශ මතින්, මලකඩ මතින්, කසට නිසා එක එක වර්ණ ගන්නවා ඒ අනුව තමයි පුද්ගලය වෙන් කරන්නේ. මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා. ඒකෙත් මට්ටම් තුනක් තියෙන බවයි ਸਰුවචනහසගේ පරිශ්‍රණයේ අවසාන නිගමනයේ උනේ. උඩම තියෙන මට්ටම තමයි අපි සාමාන්‍ය පුද්ගලයා හඳුනා ගන්න ගන්නේ. ඒ කොහොමද කියන්නේ මේ මේ කොස්ගෙඩිය දිහා බලලා තට්ටු කරලා මේක ඉදිලාද පැහිලාද පනාමලද්ද පොළොසයක්ද කියලා කියන්නේ බාහිරේ තියෙන ඒ ස්වරූපේ බලලා වගේ වීතික්‍රම කෙලස් වලින් තමයි ලෝකය හඳුනන්නේ. අපි සත්‍යතම සතුන් මරන කෙනෙක් නම් මිනිමරුව කියන නම එනවා අපට. හොරකම් කරන කෙනෙක් නම් හොරා කියන නම එනවා. කාමීත්‍යචාරය කරනවා සල්ලාලයා කියන නම එනවා. ඒ වගේ ඒ වලින් තමයි අපේ ඇඳිනීම සිදුවෙන්නේ. නමුත් ඒ දේවල් මල් පිපෙනා වගේ එළියට එන්නේ මල් පොහොට්ටු වගේ ඇතුලෙන් තියෙන්නේ පරිඋත්ථාන කෙලෙස්. පරිඋත්ථාන කෙලෙස් තමයි මල සීමාව පයින්නකොටම වීතික්‍රම සීමාව පයින්නකොට ඒකට කියන්නේ මේ උල්ලංඝනය වෙනකොටම වීතික්‍රම කෙලෙස් බවටපත් වෙනවා. හැබැයි ඒ වගේ පනාමල් වගේ පුංචි පුංචි පුංචි පුංචි බිබිලු බොහොට්ටු හිතේ නිතරම තියෙනවා ඒකට කියන පරිඋත් ทาน කෙලස් කියලා. පරිඋත් ทาน කෙලස් තමයි වරින් වර වීතිකම් බාටපත් වෙලා සමාජයට හානි කරන, Tamanට හානි කරන සිල්පද කඩන මට්ටමට යන්නේ. නමුත් සිල්පද නොකඩුවාට සිල්පද කැඩීමේ ශක්තිය නිතරම හිතේ තියෙනවා. ඒ කියන්නේ අපි තියෙන මේ කසට ගතිය, කෙලස් කරේ බරත ගතිය ඒ දෙක ඇත්තටම කෙනෙකුට Taman පිළිබඳ සුවං වේචනාත්මක වෙලොත් අඳුරන්න පුළුවන් කියනවා. මේක වීතිකම කෙලෙස් දස අකුසල්. ඊට පස්සේ ඒව හේතු වෙන්නේ හිතේ පැනනගෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණ මේ දෙක දකින්න පුළුවන් කියලා. මේ දෙක සුද්ධ කෙරුවට පස්සේ කියනවා මේ අර ප්‍රභාෂරයේ වහලා තියෙන ඇතුළෙම තියෙන ආවාරය දැක ගන්න පුළුවන් වෙන්නේ ඒක සාමාන්‍යයෙන් කැත එකක් නෙවෙයි කියනවා. ඒක බොහෝම සුදු පාට මහත්ම ගතිය ඇති ප්‍රියමනාප ගතියෙන් පෙනී සිටමින් කැත වැඩ කරන එක. ඒකේ පෙනුමෙන් නරක එකක් නෙවෙයි. පෙනුමෙන් අපිට හඳුනන්න බෑ. පෙනුමෙන් ඒවා පේන්නේ මං ආරසා කරන මට මං ගැන හොයලා බලන ඇතුලේ ඉඳගෙන මං ගැන හොයලා බලන දෙයක් විදියට. නමුත් ඒගොල්ලෝ හොයන්නේ බලන්නේම අපි සංසාරයට බැඳින මිසක නිවන් දක්කන්න නෙවෙයි. ඉතින් සානුසය කියලා අපි දැක්කත් අඳුනගන්නේ හොරෙක් විදියට නෙවෙයි. බොහොම නම්බුකාර තාලෙට. මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ ඒක සම්බන්ධයෙන් නෙවෙයි. පරිඋත් ทาน කෙලස් තා වීතික්‍රම කෙලස්. ඒක කියනවා නම් ගිනි පෙට්ටියේ පැත්තේ ගිනි කූර හිසක් ගැහුවට පස්සේ ඒකෙන් නගින ගිනි දැල්ල අතට අරගෙන තියාගෙන ඉන්න පුළුවන් ඒක අපිට කියලා පිනිමින් ඉන්න පුළුවන්. නමුත් හොඳට වියලිච්ච කැලයකට ඒක ලං කෙරුවොත් ඒක ඊට පස්සේ ලැබු ගින්නක් වඩටපත් වෙනවා. ඒක කියලා පිඹින්නත් බෑ. ඒ වගේම රටකට නිවන්නත් බෑ. ඊට පස්සේ ඒක සම්පූර්ණ ජනහානියක් ඇති කරනවා. ඒ පරිඋත් ทาน කෙලස් විචිකම කෙලස් කියලා කියන්නේ ලැබුගින්නක්. ලැබුගිනි මට්ටමට වත් උනට පස්සේ ඒක මේ ජාත්‍යන්තර මට්ටමකින් නතර කරන්න බෑ. ඒකට ගිනිපුරු හිසේ පත්වෙමින් තියෙන පුංචි දැල්ල වගේක තමයි පරිඋත් ทาน කෙලස් කියලා කියන්නේ. මේකෙන් තමයි අරකට යන්නේ. අනුසය කෙලස් කියන්නේ ගැටෙන්න ඉස්සරලා ගිනි අයිපදවීමේ ශක්තිය ගිනිකුරු පෙට්ටියේ තියෙනවා. ගිනිකුරු හිසේ තියෙනවා. හැබැයි ඒක ගින්දර නෙවෙයි සීතලට තියෙන්නේ. ඒ දෙක හරිම කෝණකින් ගැහුවොත් ගිනි පුළඟක් පයින්නවා. ගිනි පුළඟ පනින්න ඉස්සලා ගිනි ඉපදීමේ ශක්තියට කියනවා අනුසය කියලා. ගිනි පුළඟක් විතරක් පැන්න තාම තමන්ගේ අතේ මට්ටමේ තියෙන්නේ සීමාවේ තියෙන්නේ ඒක පරිඋත් ทาน කෙලෙස්. ඊට පස්සේ ඒක පෙට්‍රල් ඩීසල් බවුසර් එකට හරි ලව් ගින්නකට හරි එතෙන් දැන් තිබ්බට පස්සේ පාලෙන් තොරවට ගියාට පස්සේ කියනවා වීතික්‍රමණය වුණයි කියලා. උල්ලංඝනය වුණයි කියලා. මේ මට්ටම් තුන තමයි තියෙන්නේ. ඉතින් ඒක ඔය විවිධ නිදර්ශන මාර්ගයේ ගෙනහැර පානවා කොහොමද මේ එක එකක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒකෙදි භාවනා ජීවිතයේ කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේ පරිඋත් ทาน කෙලෙස් එක්ක. මොකද පරිඋත් ทาน කෙලෙස් තමයි මේ වීතික්‍රම කෙලෙස් සහ අනුස කෙලෙස් අතරමැද ගනුදෙනුව කරන්නේ. ඒ වීතික්‍රම කෙලෙස් නතර කිරීමත් ආගමක් නැති මනුස්සයට නැහැ. කියනවා සාමාන්‍ය කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියන කර්මේ සහ කර්මඵලයේ අදහන මිනිසෙකුට විතරයි සිල් පිළිබඳ හැඟීමක් හරි සදාචාරාත්මක වගකීමක් එන්නේ. කර්මේ සහ කර්මඵලයවත් අදහන නැති මිනිසයාට සතෙක් මරනවා හොරකම් කරනවා කියන එක වැරද්දක් නෙවෙයි මොකද කළ කළ දේ ඵලඵල දේ නැහැ. නිසා සාත්වත දිට්ඨිය තුලින් එන කර්මේ සහ කර්මඵලයේ තුලින් තමයි මිනිස්සේ සදාචාරගත වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට අපි කියනවා ආගමනුකූලයි මේ සදාචාරාත්මකයි කියලා. ඒ පුද්ගලයා හොඳටම දන්නවා ලැබුගින්න නතර කරාට ඒ ළඟ කිට්ටුවක සාමාන්‍ය ගිලි පුළඟක් තිබුණොත් නැවතත් ලැබුගින්නක් ඇති වෙන්න පුළුවන් කියලා. එවැනි ගිනි පුළඟ සුලබ නම් ලැබුගිනි පිළිබඳව මේ වෙලාවේ නැතුණාට බයෙන් තොර වෙන්නේ නැහැ. ඒ අතෝ ඊට පස්සේ අර පරිඋත් ทาน කෙලෙස් නැති කිරීම සඳහා කරන ප්‍රයත්නය තමයි ගිහි ගිය අතහැරලා ගිහිල්ලා සප්පායතනකට ගිහිල්ලා මේ රාග දෝෂ මොහ ඇති නොකරන විදිහට හිතේ කෙලස් පැන නොනගින විදිහට මේ නික්ලේශී නීවරණ ධර්ම වලින් තොර වෙන විදිහට කටයුතු කරනවා. ඒ කටයුතු කෙරුවට පස්සේ සතුටු වුණොත් දැන් ඉවරයි කියලා බුදුජානනාංශ කියන එතන තාම අවිද්‍යාව තියෙනවා කියලා. උන්වහන්සේ සඳහන් කරනවා ඊට පස්සේ Taman ගැන විවේචනාත්මකව අනුසය කෙලස් පිළිබඳ හැඟීමේ ඇතුළට ගවේෂණය තමයි කිං කුසල ගවේෂී කියලා කියන්නේ කිං සත්‍ය ගවේෂී කියලා කියන්නේ බුදුන්සේ 15 වෙනි ඉස්සලා තිබුණා ඔය වීචිකම කෙලෙසා පරිඋට්ටාන කෙලෙස අඳුරගෙන තිබුණා ඒ කිං කුසල ගවේෂී යනවයි කියන එකම මේක හොයන්න ඕනේ කියන එකම බුදුරජාණන්තික තිබුණ විශාල මේ නිර්මාණශීලීත්වයක් කියලා කියනවා ඒ අනුව කරන්නත් බෑ. නමුත් උන්වහන්සේ නිර්මාණශීලීත්වය ඇතිකල නැතර කරන එක හොයලා බලත් පිස්සර කරා. නමුත් ඒක එච්චර වැදගත් නෑ. වැදගත් වෙන්නේ මේ මැද තියෙන පරිඋත්ථාන කෙලෙස් වලින් පරිඋත්ථාන කෙලෙස් තමන්ගේ නතු කරගන්න පුළුවන් ශක්තියෙන් තමයි පුද්ගලයාගේ භාවනා ජීවිතයේ සාර්ථකත්වය පණින්නේ. නෑ ඒ කියන එකෙන් ගන්න පුළුවන් පරිඋත් ทาน කෙලස් කියන්නේ තව කෙනෙක් අපිට බැන්නොත් කිපෙන්න පුළුවන් කුප්ප ගතියක් අපි ළඟ තියෙනවා. තේ තියෙනවා. ඒ කුප්ප ගතිය පරිඋත් ทาน වෙච්ච වෙලාවන මෙයයි මට බැන්නේ මේ බැන්න නිසා මම මෙහෙම කරන්න කියලා අපිට පේනවා. මොකද ඒක එහෙම එකක් තියෙනවා. එහෙම එහෙම නොකරුවත් තියෙනවා. ඊට පස්සේ මේ ඔන්න මට මෙයා නුරුස්නා දෙයක් කළා. ඒකෝට මම දැන් මට හැඟුම් ඇවිස්සලා තියෙනවා. මට කේන්ති ගිහිලා තියෙන්නේ. නමුත් මම සදාචාර සම්පන්න නම් මේ ඉන්න තැන හොඳ නම් හොඳ නැත්තම් මම කරන්නේ ඒක එලි කරන්නේ වචනෙන් කතා කරන්නේ නැහැ ගහන්න යන්නේ නැහැ කරබන් නිකන් වීතික්‍රමණය කරන්නේ උල්ලංඝනය කරන්නේ නීතිය රබනිනවා. නමුත් මගේ ඇතුලේ ඒක මට වද දෙනවා. මගේ ඇතුලේ තියෙනවා. ඒක පරිඋත්තරලට නින්දෙන් අවදි වෙලා තියෙනවා. අවදි වුණාට ගිහිල්ලා ගහන මට්ටමට ගිහිල්ලා නැහැ. ඒ නිසා අපිට තේරෙන්න පටන් ගන්නවා මේ ගිහිල්ලා ගහන ගිහිල්ලා බයින මට්ටමට අපිව ඇද්දලන්නේ කුප්පන්නේ මේ ඇතුලෙන් එන ජවයක් කියලා. ඒ බුදු බුදුහමරොබ දකින්න ක්‍රමයට. සාමාන්‍ය පුදජනේ හිතන්නේ මට මේ ඇතුලේ ජවය ඇති කෙරුවේ මෙයයි කියලා. මෙයා තමයි මට කෙලෙස් ඇති කෙරුවේ කියලා. නමුත් හිතන්නේ නෑ මෙයාගෙන් ඇති වෙන මෙයාගෙන් ඇති වෙන සංවේදන කිප්පිට කිප්පෙන ගතිය මගේ සාජාසයක් කියලා කල්පනා කරන්නේ බුදුහාමුදුරු කියන්නේ. එතකොට අපිට තේරෙනවා මේ පුද්ගලයා ඇත්තට උදව්වක් කරලා තියෙන අපට මන් තුල කිපෙන ගතියක් තියෙන බව දක්වන්න. එතකොට වීතික්‍රමණය කරනවා බනිනවා ගන්නවා වෙනුවට එයා කල්පනා කරනවා මට මොන මොන தත්වයටදීද මාව තරහට කිපෙන්නේ මොන මොන தත්වයටද මට ආසාවෙන් තැවෙන්නේ ආදි වශයෙන් කල්පනා කරනකොට එයා පේන වටේ තියෙන දේවල් වලින් මාව අවුස්සන්න පුළුවන් නමුත් ඒ අවිස්සුණා නැති වුණත් මේ තරහ ඇති වෙන ගතිය මහත් එක්ක ලද්දා පටන් යන එකක් කියලා ඊට පස්සේ අපි හිතමු අපි වීතික්‍රම කෙලෙස් නැත කරා පරිඋත්තාන මට්ටමු ධානයකට ගිහිල්ලා සමාධියලා ඉන්නවා. ඒ අතරතුර කිසියම් වීතික්‍රමණයකට හේතු වෙන පරිඋත්තාන කෙන්නේ නැහැ. ඒ වුණාට ආයෙත් නැගිට්ටට පස්සේ අර කෙලෙස් වලට පණ එන්න පටන් ගන්නවා මේ පොළවේ වැටලා තියෙන තනකොළ බීජ වලට වැස වටනට පස්සේ ආයෙ එන්න වගේ. ඒකට යට තේරෙනවා මේවා తాවකාලිකව යටපත් කරන හිටියට 100ට 100ක් මැරිලා නැහැ. ඊට යට අනුසේ මට්ටමක් තියෙනවා. අන්නේ අනුසේ මට්ටමට යන්න නම් වීතික්‍රමණේ මට්ටමට ගියොත් එහෙම පාලනයෙන් තොර වෙනවා. පරිඋත් ทาน මට්ටමේ අල්ලාගෙන ඒක తాවකාලිකව අයින් කරලා පරිඋත් ทาน තියෙන බලපෑම් පොඩ්ඩකට අයින් කරලා මේක අනුසය කියන්නේ නිදාගෙන ඉන්න මට්ටම අනුංගයේ දෙයක් වාගේ මූලධර්මයේ පිළිබඳ හැදෑරීමක් වගේ බැලීම තමයි විපස්සනාව කියන්නේ. ඒ අර ගිනි පුට්ටියේ උපමාව වගේ අටුවාවේ සඳහන් කරන්නේ නිදාගෙන ඉන්න මිනිස්සයා නිදි එයාගේ තියෙන ලක්ෂණ ටික අනුශය කියලා සරේ. නැගිටලා නිදි ගැට කට කට ඇඳේ ඉන්න අවස්ථාව පරිඋත්තාන අවස්ථාව නැගිට වැටුටාගෙන නැගිටයි කියලා. ඊට පස්සේ බහැලා ගිහිල්ලා එයාගේ සාමාන්‍ය චරිතය හැසිරෙන හැටි මාළුකාරයෙක් නම් මාළු අල්ලනවා. ඒ කටයුතු කරනකොට විතික්‍රමණය කියනවා. ඔය ඒක සාමාන්‍යයෙන් දොස්තරුන්ගේ භාෂාවෙන් කතා කරනවනම් මේ ලෙඩා තියටර් එකට ගන්න ඉස්සෙල්ලා පිරිසුදු කරන්න. පිරිසුදු කරන්නේ නැතුව ගත්තොත් තියටර් එක පිරිසුදු බව හැබෑව. ડોක්ටර්ත් පිරිසුදු වෙලා ඉන්න ඕන, උපකරණත් පිරිසුදු වෙන්න ඕන, නර්ස්ලාත් පිරිසුදු වෙලා ඉන්න ඕන, ගන්න ලෙඩා මයිල් බාලා ඇඳලානේ ගන්නෙ. ඉන්නේ තියටර් එකට ගන්න ඉස්සෙල්ලා පිරිසුදු කිරීම සීලය. තීරණකේ ඇනස්තටයිස් කරන එක වීතික්‍රමය මේ පරි මේ අනු පරිඋත්තාන කෙලස් නැත කිරීම නැත්නම් සමත භාවනා. ඉස්සේ කපල ඔපරේෂන් කරන එක විපස්සනා. නිසා තියටර් එකට ගන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් ඔපරේෂන් කරන ලෙඩු පිරිසුදු කිරීමක් කරනවා. ඒ පිරිසුදු කිරීම මේ සාමාන්‍ය කියන්නේ සීලය පිරිසුදු කිරීමක් වාගේ. ඊට පස්සේ යා ඉන්ජෙක්ෂන් එකක් දීලා ඇනස්තටයිස් කරන එක විපස්සනා මේ පංච නීවරණ ධර්ම අයින් කරලා ලෙඩ හිරිවට ගන්නවා. ඊට පස්සේ තමයි කැපිල්ල පටන් අරගන්නේ. ඒ නිසා විපස්සනාදි කරන්නේ කැපිල්ල. ඒ මට්ටම් තුන. ඉතින් ਸਰවචනාසිගේ සාමාන්‍ය දෙන අර අනුගහිත සූත්‍රය සඳහන් කර දෙන්නේ කැලේ මැද හේනක් වවනවා නම් හේන වටේට ගහන කටුවට සීලේවා. ඒක හෙව්වේ නැත්නම් සත්තු ඇවිල්ලා ඔක්කොම කඩාගෙන ටික කාලා යනවා භෝග කාලා යනවා ඊට පස්සේ මේ පැලේ පැල ඇට දාලා පැල වැවුනට පස්සේ ඒ පැලවලට වතුර දාලා තනකොළ අස් කරලා පලිබෝග අය පලිබෝද අයින් කරලා පැලවල කොළදාව වඩා ගන්න එක සමති භාවනාව වගේ. ඊට පස්සේ අනවශ්‍ය අතුරු කිලි කපලා හොඳ මල් වෙන, තලු වෙන රාමුවක් විතරක් හිතන විදිහට කප්පාදු කරන එක විපස්සනාවක්. ඒ වගේ මට්ටම් දෙන නිසා ඒව එකිනෙකට මේ බද්ධ වෙච්ච දේවල්. ඒක ඇත්තටම කියනවා නම් සීල ශික්ෂාව නැත්නම් සීලෙන් দমনය කිරපු කෙනාට විතරමයි අදිෂ්ඨාන ශක්තියක් එන්නේ මීට යටින් තියෙන අනු පරිඋත්ථාන කෙලෙසුත් මට නඩත් කරන්න පුළුවන් කියලා. සීලේවත් Tamanට නඩත්තු කරගන්න බැරි කෙනාට කවදාකවත් Taman ඇතුළත තියෙන නීවරණ ධර්ම යටපත් කළ හැකි යටපත් කළ යුතුයි මේකයි බුදුහාමුදුරුවෝ ආදී ආගම් කර්තෘවරුන්ගේ කරපු සේවයක් කියන එක ගණන් ගන්නෙම නෑ මොකද එයාට සැකයි සීලෙවත් බෑ පාලනය කරගන්නේ. ඒ නිසා සීලය තමයි ඉස්ලාම් දෙන අභියෝගය. නැත්තම් ශික්ෂා පටන් ගන්න සීලයෙන්. සීලේ බැරි නම් ඒ බුද්ධිලට අදිෂ්ඨාන ශක්තියක් එන්නේත් නැහැ මීට යටමට්ටම සනීප කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම උත්සාහ කරන්නෙත් නැහැ. මට මතකයි ඔය මම පාවොක්කොල භාවනා කරද්දී මේ මම පාවොක් භාවනා කරන විවේචනාත්මකවනේ බලන්නේ. ඒ කියන්නේ මම ළඟ තියෙන විපස්සනා පැත්තේ ඒ සංසෙත් දන්නවා ඒක. ඉතින් මම ගියාට පස්සේ දවස් 20ක් විතර මං හිටියා. ඉන්නකොට මං මේ යන්න දවස් දෙකකට විතර ඉස්සලා කමටහන් සුද්ධ කරන වෙලාවේදී ඒ ශාංශිකව දැන් ඔය සමත ටික කරන්න පුළුවන් අපිට විපස්සනාට යන්න පුළුවන් කියලා. එතකොට මම කව සානස මම මේ තව දවස් දෙක තුනකේ යනවායි කියලා. ඊට පස්සේ කිව්වා අපරාධේ මං හිතා හිටියේ ඉක්මනටම විපස්සනාට දාන්න කියලා. කියනකොට මට පිටිපස්සෙන් සමටහන් සුද්ධ කියලා සුදු හාමුදුර කෙනෙක්. ඒ සුදු හාමුදුරන කොහොමඩක්වත් එක තැනක ඉඳගෙන ඉන්න බෑ. කොහොමඩක්වත් ආනපානිය අහුවෙන්නේ නැහැ. කොහොමඩක්වත් මේ භාවනා කරන මට්ටමක් නැමෙයි ලොකු කැපකිරීමකින් ලොකු අභිනිෂ්ක්‍මණයකින් ඇවිල්ලා හිටියේ. ඒ ස්වාමීන් වහන්සේ මේ හාමුදුරණ කතා කරලා කිව්වා අභිනිෂ්ක්‍මණය කර බවත් හැබෑව. ඔක්කොමත් හරි හොඳට කල්පනා කරලා බලනකොට තමන්ගේ හිතට එකඟව සිල්පදවල බාධාවක් තියෙනවා ඒ සංසාර ශිල්පද කියන එක තේරෙන්නේ නැහැ. මොකද මේ පරිසරයේ තේරෙන්නේ. හොඳට විස්තර කළා දුන්නා සායඩු කිව්වේ ඔයා භාවනා කරන තරම් සුදුසුකම් නැහැ. ඔයාගේ ප්‍රශ්න තියෙන්නේ සීලේ. ඒක හදන්න නැතුව මේක හදන්න බෑ කියන්නේ. ඊට පස්සේ මට කමටහන් සුද්ධ කළා කිව්වා මේ කට්ටිය මේ පාවොක් භාවනා ක්‍රමය කියලා එකක් ඔය අනිනවා. එහෙම එකක් ඇත්තේ නැහැ. භාවනා ක්‍රමයේ පුද්ගලයන් පුද්ගලයට වෙනස් වෙනවා දැක්ක නේද අර අර සුදුහාමුදුරණ තියෙන්නේ මං මට කෙලින් කියන්නත් බෑ මට තේරෙන තරහට සමාජීය ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ සමාජයට එන්න බැරි මොකද සීල ප්‍රශ්නයක් තියෙනවා. ඒක හදන්න නැතුව මේකට ගිහිල්ලා වැඩක් නැහැ. ඉතින් ඒක ඒක ඒ ඒ යෝගාවචරයට කෙනේන තාලට කියන්න නරකයි. එතකොට එයාගේ මේ මේ ආත්ම දෘෂ්ටියට හානි වෙනවා. ඒ නිසා කියනවා මේ සමාධිය මේ වගේ දිගින් දිගට බාධා වෙනවා නම් ඊට පල්ලෙහා මට්ටමෙන් බලන්නේ. සීලෙ මට්ටමේ. සමහරුන්ට ඒකත් බැරි නම් සීලෙ මට්ටම බැන කියන පුළුවන් තරම් දන් දෙන්නේ. දන් දීමෙන් දීමෙන් දීමෙන් අනුන්ගේ දුක හඳුනා ගන්න රාග රෝග ලෝභ දෝෂ මොහ දුරුකරනද කියලා ඊට පල්ලෙහා මට්ටමට ගෙන යන්න ඕනේ නිසා ඔක්කොම පුළුවන් තරම් විපස්සනාට තල්ලු කෙරුවට ඒක හරියන්නේ නැහැ. මේ පුද්ගලයා හරියට අවබෝධ කරගන්න ටික උගක් කල ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරලා අපි සාමාන්‍යයෙන් බර වාහනයක කන්ද යනවනම් අපි අදින් නැත්නම් පස්සේ ගියරයකට දාන්න බෑ බර ගියරයකට දාන්න බෑ. අදිනවනම් ලයිට් ගියරයකට දාන්න. ඒ ගියර හැම වෙලාවෙම 6 ගියරයකට දැම්මට හරියන්නේ නැහැ. ඉතින් ඒකෙදි හොඳට දැනගන්න ඕනේ මේ කෙලෙස් જાති මොනවද? ඒ ඒ කෙලෙස් වල තියෙන භාවනා ක්‍රම මොනවද? ඇසුරෙන් Tamanda පුළුවන් සමහරලාට තේරුම් අරගන්න. එහෙම නැත්නම් ගුරුවරයා තේරුම් අරගන්න උත්සාහ කරනවා මේ ටෙක්නික් එක වැඩ කරන්නේ නැත්නම් මෙයාගේ ඊට පල්ලෙහා මට්ටම පිරිසුදු නැහැ. ඒකත් බැරි නම් ඊටත් පල්ලෙහා මට්ටමට යනවා. මේක මේ පසුබෑමක් නෙවෙයි. ඒකේ නියම සටන් උපක්‍රමයක්. ඒක හරීම යුද උපක්‍රමයක්. පස්සෙන් පස්සට යන්න ඕන. ඉතින් ඒක නිසා භාවනා කරලා වැරදුනත් භාවනා කරලා පෙරදුනත් හරියට ගුරුවරයෙක් එක්ක sannivedana වුණොත් මගේ ගැටේ කොතනද තියෙන්නේ මම කොතනද තොතෙන්ට තට්ටු කරන්න ඕනේ පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයකින් නක්ෂත්‍රයකින් ගන්න බැරි චරිතය පිළිබඳ හැඟීමක් ගන්න පුළුවන්. ඒක හරි වටිනවා. ඒක නැතුව අපි මේ යන ගමන තනිකරම මැප් එකක් නැතුව මේ ඉබාගාතේ යන ගමනක් වෙනවා. ඒ නිසා මේ භාවනා කරනකොට මොනම දෙයක්වත් අහක යන්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ කරන කෙනාගේ තවංක යදොමක් තියෙන්න ඕනේ. ඒක හරියට කියව ගන්න පුළුවන් ගුරුරෙක් ඉන්නවනම් අහ කියන්නේ නැහැ. සමාධිය පරිවිතාන කෙලෙස් නතර කරනවා. අනුශය කෙලෙස් නතර කරන්නේ විපස්සනා. මේ මට මතක දැන් වහන්සේ ඊයේ විස්තර කළ රමණ මහරිෂි ගැන. එයා විස්තර කරලා තිබ්බම මම පොතක් කියවද්දී ඒකේ ඒ කියන්නේ හොඳම සමාධියට ගියාට පස්සේ ඒකත් විවේචනාත්මකව බල බලන්න ඕනේ. මේක අර මම මගේ කියලා ඒ ගන්න සංඥාවක් නැතුව ඒකත් නිකන් පුදුමාකාර විවේචනයෙන් බලන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට විපස්සනාව ගැන අදහස් කොහොමද ගියේ? ඒක තමයි ඒක කියන්නම තමයි මම කතා කරේ අත් මම මේ ප්‍රශ්නේ අහුවා අපේ බලංගොඩ නායක හාමුදුරන් ඒතකොට කිව්වා උපනිෂත් වල උපනිෂත් ඇතිලා තියෙන්නේ 6 වෙනි සතවර්ෂයෙන් පස්සේ ඇත්තටම මේ ඒක මේ මේ කතාවට අදාළ නෑ. නිකන් බෞසුත භාවය පිළිබඳව දැනගත හැකි. BPS එකේ පොත ගහලා තියෙනවා. ඒ මනුස්සයා කියලා තියෙනවා අපේ බෞද්ධයෝ ගාව තියෙනවා පැහැදිලි හැඟීමක් ලෝකෙට පවලක් තියෙනවා. ඒක ඇති කිරුවේ නමවසින් කියන්න හොඳ නෑ. මේ පුද්ගලයා තමයි ඇති කරේ. Hindu ටීචර් කෙනෙක් අපේ කාලේ හිටපු. එයා කියලා තියෙනවා බුද්ධ ආගමට වැඩිය Hindu ආගම පැරණි කියලා. නමුත් ඔක්කොම ලේඛනගත වෙලා තියෙන්නේ බුද්ධ ධර්ම ලිව්වට පස්සේ. Hindu ආගමේ පොත් ලියවිලා තියෙන ලේඛනගත වෙලා තියෙන්නේ බුද්ධ ධර්ම පොත් වලට පස්සේ. එතකොට සරුවචනහන්සේ කියුවා හොඳට ලෝකෙ පැතිරල. එතකොට ඒ තිබුණු බ්‍රාහ්මණ ආගම Hindu බවටපත් වෙලා ඒකේ උපනිෂද් වල තියෙන විපස්සනාත් එක්ක මිශ්‍ර වෙච්ච කොටස්. ඒක නිසා Hindu ආගමේ තියෙන හොඳ දේ තමයි ඒක දවසින් දවස දවසින් දවස පරිවර්තනය වෙනවා, රිෆයින් වෙනවා. රිෆයින් වල බුද්ධ ආගම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ජෝෂි කියන එක නා ලියලා තිනවා Hinduism, Brahmanism and Buddhism කියලා පොතක්. ඒකේ ලස්සන පෙන්ලා දීලා තිනවා මේක තන්නි කර මුලාවක් තියෙන මෙතන හැම දෙයකම මුල බුද්ධ ආගම. ඊට ඉස්සෙල්ලා තිබුණු ඒ කට්ටියගේ තියෙන දැනුම් සම්මානට Hindu කියන නමක් දීලා තිබිලා නැහැ. බ්‍රාහ්මණ කියන නමක් දීලා තිබිලා නැහැ නිකන් දැනුමක් තිබිලා තියෙනවා. බුදුරජාණන්සේ ඒක ගොනු කරාට පස්සේ ඒගොල්ල බුදුරජාණන්සේගෙන් ඒක පන්නරේ තියාගෙන ඒ පොත් ඒ දැනුම පැරණි කියලා කියන. නමුත් ඕන කෙනෙකුට පරීක්ෂා කරලා බලන්න කියනවා ලියලා තියෙන කවද්ද කියලා. ලේඛනගත කරලා තියෙන්නේ පස්සේ. ඒකෝට ලේඛනගත කරනකොට බුද්ධ ආගමේ තියෙන ඒ විපස්සනා අදහස් පැතිරලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ඒ Hindu ආගම පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරපු පුද්ගලයා ඒකකොට ඉන්දියාවේ හිටපු හොඳ දක්ෂ කෙනෙක්. එයා හරියට බුදුහාමුදුරගෙන ගෞරවයෙන් කතා කරා. පුදුම ගෞරවයෙන් කතා කරපු නිසා මම ඇමරිකාට ගිය වෙලාවේදී හොඳ උගත් මහත්තයෙක් කතා කරනකොට මම කිව්වා මේ අසවලාගේ පොත් මම කියනවා හරි ෂෝ කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ කාලයි කිව්වා. මම ඇයි කියලා. මේ පුද්ගලයා තමයි කිව්වා මේ බොරුද කියලා දුන්නේ. මේ පුද්ගලයාට බුදුසසුනට දොස් කියන්න බෑ. බුදුහන්සේ දන්නවා පැහැදිලිව හොඳයි කියලා. ඒත් මෙයා තමයි කිව්ව ඇති කිරීමේ Hindu ආගම පැරණි. ඒකෙන් තමයි බුද්ධ ආගම ඇවිල්ලා තියෙන්නේ. බුද්ධ ආගම කියන්නේ Hindu ආගමේ ශාඛාවක්. නමුත් කවුරු හරි ගිල්ල බලන්නේ කව පොත ලියලා තියෙන කවද්ද කියලා. කියලා බලනකොට බුද්ධ ආගමේ පොත් ලියුණාට පස්සේ ලියවිලා තියෙන ඒගොල්ලෝ හදාගෙන ලියලා තියෙනවා. ඒක නිසා දැනුම් සම්භාර අතින් බලනකොට බුදුජානනාංශයේ පතන් දැනුම ගත්තා. ජාතක කතාවලින්. නමුත් ඊට ඉස්සෙල්ලා බුදුජානනාංශයේ ඉස්සෙල්ලව දැනුමට නමක් දීපිලා නැහැ. ඒක Hindu ආගම මේක බුද්ධ ධර්ම කියන තිබිලා නැහැ. පස්සේ තමයි මේ වෙලා තියෙන්නේ. ඒක නිසා සාරුවච්චන්හන්සේ තමයි මේ දැනුමට හරියට පනරේ තිබ්බේ. තිබ්බට පස්සේ දැන් තියෙන Hindu ආගමට පැහැදිලිවම විපස්සනා ගිහිල්ලා තියෙනවා කියන එක තමයි බලංගොඩ නායක හම්දෝ කිව්වේ. හැබැයි මම සතුටු වෙන්නේ ඒ කතාව අපිට මේ කියන්නේ සෙක්ටේරියනිසම් මනමන නැතුව ඒ රමණ මහර්ෂි කතා කරලා හරියටම පොයින්ට් එකට කතා කරන බුද්ධහමට වැඩි කෙලින්. ඉහළම ධානයට ගිහිල්ලා Taman ගැන සුවන් විවේචන කරන්න කියලා. නිසර්ගදත්ත මහරජුත් කතා කරනවා. ඒ නිසා අපි ඔය බුද්ධ ආගම අනම්මන මොකුත් නැතුව පොත කියවනකොට තියෙන මේ මිනිස්සයා පරිඋත් ทาน කෙලස් නෑ යාගේ. වීතිකම කෙලස් කොහොමඩක්වත් නෑ. ඒකට ගියාට පස්සේ යා විපස්සනා ගැන කතා කරනවා Hindu ස්වරූපේ. එතකොට යා කියන්නේ මොකද්ද? අපි යන්න හදන්නේ බ්‍රහ්ම පදාර්ථයට. බ්‍රහ්ම පදාර්ථය අනාත්මයි. බ්‍රහ්මයා කියන නමක් දැම්මොත් තමයි ආත්ම වෙන්නේ. බ්‍රහ්ම පදාර්ථය වශයෙන් ගත්තාම අනාත්ම සංඥාට බොහොම කිට්ටුයි කියලා. ඒක අද්වෛත වේදාන්තය කියලා දෙකක් නැහැ. ඥාන පිරිමි දෙකක් නැහැ. හොඳ නරක දෙකක් නැහැ කියලා. එතන ගෙන එකට සමානවට ක්‍රිෂ්ණ විඥානය කියලාත් කියනවා. නෑ ඇත්තටම ඒ කට්ටියගේ තිබුණා තාම සේයාව මාත්‍රාව මේක පුද්ගලගත කරන්න. මේ මේ ශක්තිය දෙවියෙක් බ්‍රහ්මයෙක් විෂ්ණු කියනක ගන්න. මොකද මිනිස්සු හිතට දෙන්න අමාරුයි මෙහෙම හුදු ආත්ම අනාත්ම ධර්මතාවයක් දිනවා කියවම මිනිස්සු ගණන් ගන්නෑ. සද්ධාවට දෙන්නේ මේක විෂ්ණු. මේක බ්‍රහ්ම කිව්වට පස්සේ මිනිස්සු ඒකට මේ গুপ্ত විද්‍යාත්මක වඳින ගතිය තියෙනවා. නමුත් ඒ කටියට දෙන්න ඕනේ කරලා තියෙන්නේ මේක මේ මනුස්ස හිතකට ගැළපෙන්නේ නැති කෙලෙසිච්ච පෘථග්ජන හිතට ගැළපෙන්නේ නැති වෙනම ධර්මතාවයක් කියන්නේ. ඉතින් මේ ධර්මතාවයේ පෞද්ගලිකකරණය කිරීමෙන් තමයි මනුස්සෙන්ට ඒක විකුණගත්තේ ඒගොල්ලෝ. බුදුරජාණන් වහන්සේ පෞද්ගලිකරණේ අයින් කරලා ධර්මතාවයේ ධර්මතාවයක් වශයෙන් පෙන්වනවා. ඒක හොඳ ඥානවන්තයෙකුට නැත්තම් හොඳ මේ බුදුරජාණන්සේ කරපු මේ විප්ලවකාරී වැඩේ දන්න කෙනාට විතරක් බුදුරජාණන්සේ මේ විකුණන අදහසින්වත් ඇඩ්වර්ටයිස්මන්ට් කරලා නැහැ. සුද්ධටම පෙන්නලා තියෙන එක ඒකේ පුද්ගලයාගේ පොත් ඊට පස්සේ දැන් මුද්‍රණය කරන්න නැතුළු ඒක ඉන්දියන් ජාතිකයෙක් කතා කරන්නේ. ආ බොහොම වේගෙන් කතා කරනවා. මේ කරලා තියෙන මිත්‍යාවෙන් මේ බුද්ධ ආගම කියලා කියන්නේ Hindu ආගමේ ශාඛාවක් කරන්න හදනවා. ඒක කරන්න බෑ. ඕකේ කිට්ටුවෙන් යන කතාව මදීනායක හමුදුර ඉන්න කාලේ කිව්වා. කෙලින්ම කිව්වේ නෑ මදීනායක හමුදුර කිව්වේ ඕනෙම හොඳ දෙයක මුල හොයන්න කිව්ව බුද්ධ ආගමෙන් කිව්වා. අසරණයි කම්පනේ මම හිතන්නේ මේ තර්කයේ අපේ කියලා තියෙනවා. දැන් මහභාරතය අවුරුදු 5000කට වැඩි පැරණි. බුද්ධ ආගමේ කියන මේ කපුරාට සතිය කිප්පු කරන්නත් බෑ. පස්සේ සරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් මේ බ්‍රහ්මයා ඇවිල්ලා ගියේ කිව්වම මේ සක්‍රිය ඇවිල්ලා ගියේ කියලා කිව්වහම බොහොම මේ මේ සන්තෝෂයට පත්වෙච්ච අවස්ථාවල් බෞද්ධ දර්ශනයේ කෙලවරකින් පෙන්නනවා. එතකොට මට හිතෙනවා සමහරක් වෙලාවට සිද්ධාර්ථ කුමාරයාට මේ ප්‍රශ්න හොයන්ට Hindu නමින්ම නෙවුණත් නොවුණත් ඒ බ්‍රාහ්මණ ආගමක් ඉලකලින් තිබිලා තියෙනවා. ආගමක් තිබිලා තියෙනවා බ්‍රාහ්මණ කියන නම තිබිලා නැහැ. ඒ ඒ ඒ ලේබල් එකේ ගහලා තිබුණ නැහැ කියනවා. ලේබල් එක ගහලා තියෙන්නේ අවුරුදු බුදුහාමුදුරුවෝත් පහළලා අවුරුදු 600කට පස්සේ. ලේබල් එකෙන් ගැහුවෙන් තමයි මේක බ්‍රාහ්මණ ආගම මේක බුද්ධ ආගම ඊට කලින් තිබුණ හින්දු ආගම කියලා තියෙන්නේ පස්සේ ගහපු ලේබල් එක. ඒ මීට කලින් මහතර කියනකොට කිව්වා සෝංශ ලේබල් එකෙන් වැඩක් නැහැ ධර්මයේ ගත්තොත් හරිනේ කියලා. මම කිව්වා ඇත්ත. අපිට හින්දු ආගමේ තියෙන දැනුම් සම්භාරයට කිසියෙත්ම පාචල් කරන්න ඕන ගමන් නැහැ. නමුත් මේ වෛදික Hindu බ්‍රාහ්මණ කියන ඒවා ඇති කරගත්තේ ඒගොල්ලන්ට අනන්‍යතාවයක් ලබා ගන්න ඕන නිසා. ඒ අනන්‍යතාවය දීලා තියෙන්නේ බබා හම්බෙලා බබා මැරුණටත් පස්සේ. හම්බ වෙච්චලා නම දුන්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක අපිත් නෙමෙයි කියන්නේ Hindu කෙනෙක් කියනවා මේකෙන් පැටලිලා තියෙන පටලැවිල්ල ලොකු සාන්ති ඉන්න කාලේ මට මතකයි කියනවා මේ කවුද අගස්ති මුනි කියන එක අපේ ඒ Hindu ආගමේ වෛද්‍ය ආයුර්වේදයට බොහොම සම්බන්ධයි. අපේ අගස්ති බෝසතාණන් වහන්සේ හිටියා. අගස්ති බෝසතාණන් වහන්සේගේ ජාතක කතාව තාමත් තියෙනවා. එයාටම තමයි අගස්ති මුනි කියලා කියන්නේ. නන්දි විශාල ජාතකයේ ඉන්න නන්දි නම් ගවයා අපේ ජාතක කතාවෙත් තියෙනවා ඒගොල්ලන්ගෙත් තියෙනවා. ඒක නිසා ඉතිහාසය අතින් බලනකොට අපිටත් ඒ අයිතිවාසිකම තියෙනවා. ඒ දැනුම බුද්ධ ආගමෙන් පිටස්තර දැනුමක් කියන්න බෑ. දැනුම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක අර ಜಾති කොටස් දෙකට බෙදුවට පස්සේ අපි මේ බුද්ධ ධර්ම කියලා කියන්නේ Hindu ආගමේ සාකාවක් කියලා අපි මේ පුංචි එකක් කරලා තියෙනවා. පුංචි කරන දෙයක් නෑ. ඇත්තටම Hindu ආගමේ තියෙන ඒ දැනුම් සම්භාහට කොත පැලඳුනේ. එහෙම නැත්නම් ඒක තෙදවත් උනේ බුද්ධ ආගමෙන් ඒකට විපස්සනාව ගියයි. ඒගොල්ලෝ ඒක කියන්න ලැජ්ජයි. ඒක කියන්න ලැජ්ජා නමුත් මේ ඇති කිරුවේ බුදුහාමුදුරුවෝ කියන බවට Hindu ආගමේ වුණත් පහළට ශ්‍රේෂ්ඨයා බුදුරජාණන් වහන්සේ බවට පිළිගන්නවා. පිළියර ගත්ත නිසා ඒ පුද්ගලයා මෛත්‍රිය ගොඩාක් කළා කරා මේ පෙරදින විශ්වවිද්‍යාල හිටපු පුස්තකාලය පිළිබඳ හිටපු මහත්තයා ජයසිංහ මහත්තයා කියලා. එයා හම්බෙලා කිව්වා ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් මේක හොඳට පසුබිම සකස් කරලා දැනගන්න. ඊට පස්සේ මේ ගිය පාර මම යන්න ඉස්සෙල්ලා මේ යෝග විද්‍යාව පිළිබඳව ඔය අනුරු මහත්තයා ඇවිල්ලා අරුණ ඇවිල්ලා ඒ අපිට ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරා පොයේ දවසේ. එයාත් කතා කරා. කතා කරන මිනිහට වැරදිලා කියුණා. අවුරුදු බුද්ධ කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් අවුරුදු 600 කට විතර පස්සේ ලියවිච්ච පොත්වල මේ යෝග ශාස්ත්‍ර ගැන සඳහන් වෙලා තියෙනවා. මම කිව්වා හරියම ඇත්තක්. යෝග ශාස්ත්‍ර පිළිබඳ පොත් ලියවිලා තියෙන්නේ 6 වෙනි සතවර්ෂයේ. ඊට කලින් කටවචනෙන් ඇවිල්ලා තියෙනවා. හැබැයි දැනුම දැනුම ඒකකයක් වෙලා නැහැ. හඳුනා ගන්න තරම් ලේබල් එකක් තිබිලා නැහැ. ඒක පිළි අරගෙන අපි ගියොත් අපිට තේනවා දැනුම කියන එක කොහොමදත් මනුස්ස પરම්පරාවත් එක්ක යනවා. ඒක જાතියකට උරුම කරන්න බෑ. බුදුජානසී ඇති කරපු දෙයක බුද්ධාය බුද්ධාය බුද්ධෞද්ද බෞද්ධයන්ට සීමා වෙන්නේ නැහැ. පිළිගන්න කටියට බෞද්ධය කියලා කියන නමුත් බුදුජානසී ඉදිරිපත් කරේ මානව මනසක හිත ඇති. ඊට කලිමුත් තිබිලා තියෙනවා. ඉතින් ඒක දැනගත්තාම මේ ප්‍රශ්නට උත්තර එනවා. නිසර්ගදත්ත මහරජු වගේ කට්ටිය, රමණ මහරිෂි වගේ කට්ටිය අනිවාර්යයෙන්ම සරුවචනාංශිකේ තිබිච්ච ඒ විපස්සනා ඥානෙ ලබා ගන්න දක්ෂයි. මොකද එතකොටත් ඒගොල්ලෝ වීතිකම පරිඋත්තරණ කළේ නැති කරගෙන හිටියේ. මුදුවට තියෙන බුදුහාමුදුරු ඉස්ලාම් නිවන් දැක්කට පස්සේ කල්පනා කළේ කාටද බණ කියන්නේ කියලා. බණ කියන්නේ ගියේ ආලාර කාලා මුද්දකාරාම් පුත්‍ර. මොකද ඒ දෙන්නා එතකොට සුද්ධයි. නමුත් ඒ දෙන හිටපු නැති නිසා පස්සක මහණුට බණ කිව්වා. ඒ නිසා අපේ තියෙන කොටස් බුද්ධ ආගම තියෙන හොඳ කොටස් තාමත් ඇති ඉන්දියාවේ හොඳට යෝග භාවනා කරන්න ඇත්තෝ ඒ කියන්නේ ඒකට තේරෙනවනේ අපිට වගේ අර සිල්පද පිළිබඳ ප්‍රශ්න නැති නිසා නීවරණ පිළිබඳ ප්‍රශ්න නැති නිසා ඒ නිසා නමුත් මේක මේ මේ ආගම් වාදයකට ගිහිල්ලා මේගොල්ලෝ අපි බුද්ධ ආගමේ අර Hindu ගියා ගන්න නැතුව ගියා නම් මානවයට ලාභයි කියලා මං කියන්නේ. මම මේ පරිශ්‍රණ ටිකක් කරගෙන ගියා මේ ජ්‍යොතිර්විද්‍යාවේ පැරණිකම හොයන එක ගැන. එතනදී මට හම්බෙච්ච පැරණිම මේ ග්‍රන්ථය තමයි සූරි සිද්ධාන්තය. ඒක ලියලා තියෙන්නේ මය කියලා විශ්වරයා කාල සීමාවක් කියන්න බෑ. රාවණ යුගයේද යන්න පුළුවන් කියලා කියනවා රාවණගේ සමහරක් වෙලාවට ආකිටෙක් කියලා කියනවා මේ මය කියන අසුරෙක් කියලා කියන්නේ. ඉතින් මේක කරගෙන යන ගමන් මේ සාකච්ඡා වුණා මේ සිතාත් පුනරප්පත්තේදී ඒ උන්වහන්සේගේ ගැන අනාවික කියන්න ආපු ඒ බ්‍රාහ්මණයෝ ඒ දෛවඥෝ මේ කිස්කහේ ඉඳලා පතුල් දෙක් හැම තැනම බැලුවොත් සිද්ධාර්ථ කුමාරයාට. එහෙම බලලා බලලා බලලා තමයි කිව්වේ මේ විශ්වයේ පහළ වෙන ප්‍රඥා මහා ප්‍රඥාවන්තයා පහළ වෙලා තියෙන්නේ. එක්කෝ සක්විති රජ වෙනවා එහෙම නැත්නම් බුදු වෙනවා කියලා. කොණ්ඩඤ්ඤට විතරක් අහුණාලු දකුණු අතේ තිබිච්ච හතරස් කොටුවක තව කොටු හතරක්. ඊට පස්සේ එතුමාට ඒ කාලේ ජීවිත වයසත් එක්ක ඉතර ඥානයක් තිබිලා නැහැ. එතුමාගේ පියා කිවිලා කියලා තියෙනවා මීට කලින් කොණාගමන කියන බුදුහාමුදුරන්ගේ අතේ විතරයි ඉතිමුනේ කියලා. ඒ මතකයේ උන්වහන්සේ කියලා කියනවා අනිවාර්යයෙන්ම බුදු වෙනවා. ඒක නිසා වන්දන සමාවෙන්න ඕනි. ඉතින් මම මම කියන්නේ ඒ වගේ යම්කිසි විද්‍යාවක් තිබිලා තියෙනවා. මොකද හේතුව දැන් ගෞතම බුදුන් වහන්සේ ගැන තමයි අපි කතා කරන්නේ. අපි උන්වහන්සේ දැන් ඔය මගිත් එක්ක සමහර කියලා ජ්‍යොතිර්විද්‍යාව කරන එකම ගැන බටහිර රටවල අය ලංකාවේ තරක කරනකොට මම දෙන උත්තරයක් තමයි හොඳයි. අපේ බෞද්ධ දර්ශනය විතර කවුරුත් 2500 ගණනක් පෙරමින්. ඒ ගෞතම බුදුන් වහන්සේගෙන්. නමුත් ඊට කලින් අපි කතා කරනවා බුදුන් වහන්සේලා සම්බුදුරජාණන් වහන්සේලා 27 දෙනෙක් ගැන. උන්වහන්සේලාගේ කාලේ තිබ්බ ශිෂ්ටාචාරයකෝ ඒක ගැන දැනට දැන් දන්නේ කවුද? එහෙමනම් ඒ දිව්‍ය தත්වයට හිත දියුණු කරපায়ে විතරයි ඒක බලන්න පුළුවන්. රේරුකාණ චන්දිමන හඳුනගේ පොතේ තියෙනවා සත්බුදු බෝධි පූජා කරන එකක් ගැන. ඒකේ තියෙනවා මේ සමහර දැන් ඉන්න සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ්‍ය දිව්‍යවරු දැකලා තියෙනවා කියනද ගෞතම බුදුන් වහන්සේ කියදලා පිටිපස්සට බුදුන් වහන්සේලා හත් දෙනෙක්. ඉතින් සමහරක් වෙලාවට ඒ දෙවිවරුන්ගෙන් සහ ප්‍රඥාවන්ත පණිවිඩ එනවද නැද්ද කියන එක අපි පරීක්ෂණ කරලා බලන්න නෑ මගේ ඒක තමයි විරුද්ධයි මම කියන්නේ ඒකට Hindu කියන්න එපා. නෑ Hindu කියලා කියන එක. එච්චරයි මේක එකම ඉල්ලීම මම කියන්නේ දැනුම් සම්භාරයක් තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දැනුමින් ඒකට හොඳ පණරයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඒක සංසාරයෙන් ගැලවීමට තොරතුරු වගේ කරන් තියෙනවා. ඊට කලින් තිබුණ දේ මේක Hinduය මේක බ්‍රාහ්මණය කියලා කියා ගැනීමෙන් ඒගොල්ලෝ බුද්ධහම කොටු කරනවා. ඒකෙන් තමයි හානිය වෙලා තියෙන්නේ. ඒක ඊටාම සූක්ෂමව දාපු අදහසක් කියලා පෙන්නලා දෙන්නේ මේව ඔක්කොම ඒ අදහසෙන් පස්සේ පොත් ලියවිලා තියෙන. ඒ නිසා ඒ පොත් අතරින් ලිව්වට ඊට කලින් තිබුණ දැනුම් සම්භාරයට නංවනම් තිබිලා නැහැ. ලේබල් තිබිලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මාගන්ධිය සූත්‍රයේ සඳහන් කරනවා මෙන්න මේ මෙන්න කතාව. ඔයගොල්ලෝ දැනුම මෙහෙමයි මම ඒකට තව ටිකක් දාලා දෙන්නම්. මොකද සර්වඥාන්සේගේ තියෙන ආර්ය වංශය උන්වහන්සේ බලන්නේ හැම වෙලාවෙම පෙර බුදුරජාණන්සලා කරපු දේවල්. ඉතින් ඒකෙන් ආපු දැනුම් සම්භාරයක් ඉන්දියාවෙත් තිබිලා තියෙනවා. සරුවචනහස ළඟත් තිබිලා තියෙනවා ඔය නස්සස්ත්‍රේ ජෝතිස්ත්‍රය එතනින් ගියාම මේ තාරකා විද්‍යාව මේ ආයුර්වේද වගේ දේවල් වල තිබිලා තියෙනවා මේ නම්මනන් දීමෙන් තමයි පැටලිලා තියෙන්නේ කියන එකයි තියෙන්නේ අපිත් ඒ නිසා දැනගන්න ඕනේ මේ සරුවචනහන්සගේ තියෙන දැනුම නැත්තම් සරුවචනහන්ස අපිට මේ අපි උසස් කළ සලකන දැනුම සීමා කරන්න එපා කට්ටියකට කියලා ඒක මානවයට හුදු උරුම දායාදයක් අපිට තියෙන පුළුවන් තරම් ඒක ඉස්මතු කරලා කැමැති කෙනෙක් අවිල්ල මේක පාවිච්චි කරාට ඒකේ දෝෂයක් නැහැ. හැබැයි ඒ ධර්මයේ වග බලා ගන්නවා වැඩ කරන යනකොට මේ මිනිස්සයා ඒ පැත්තට හරවලා ගන්න එක. අපිට තියෙන මේකේ විවෘතව තියානින් එකයි. ඒ නිසා කියනවා ආගමෙන් කරන ප්‍රධානම බාධාව තමයි මේ සෙක්ටරිනිසම් මිනිසු කට්ටි කරන එක. එක එක දේවල් වලට ලේබල් ගහන එක. විපස්සනා කරන එක නම් හුද්දට මතක තියාගෙන ඉන්න ඕනේ unassuming choicelessness. කිසියම් මම අසවල් අල්ෆා නිකායේ අසවල් එකේ කියලා ලේබල් වලට අහු වෙන්න එපා. මේක හොඳයි අරකට වැඩිය කියලා තෝරන්නත් එපා. හැම දෙයකටම සමාන හැඟීමකින් දෙනකොට අපි එකට ආස කරනවා එකට ලෝභ තරහ කරනවා කියන එකක් එන්නේ නැහැ. ඒ නිසා අපි අරයට උසස්සේ පහත්ය කියලා මාන්න පිළිබඳ ප්‍රශ්න එන්නේ නැහැ. අපි මේ දැනුම මානවයට අයිති දැනුම අපි පුළුවන් තරම් ඒක පාවිච්චි කරලා ඉවරලා සංසාරේ ඉන්නවනම් සංසතු සතුටින් සංසාරේ තියෙනවා. නමුත් ඒක නෙවෙයි මේකේ වැදගත්කම තියෙන්නේ ඕනනම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ඒ බව දැනගත්තොත් තමයි සර්වඥාහසිකේ තියෙන මේ සර්වඥතාඥානය අපිට වැටහෙන්නේ. උන්වහන්සේගේ සර්වඥතාඥානය වැටෙන්නේ ඒ නිසා සර්වඥතාඥානය සර්වඥතාඥානයක් විදිහටම තේරුම් ගන්න අපි ළඟ සම්මිය දෘෂ්ටියක් තියෙනවා. මේක අපි මේ මේක වුණාට මම හිමේ ඉබේ නිවන් දකී කියලා හිතන්න නරකයි. සර්වඥාන්සේ දැනගත්තට බෑ අපේ වැඩ කොටස අපි කරන්න ඕනේ. වැඩ කරනකොට නිතරම අර දෘෂ්ටිය පිළිබඳ හැඟීම නැත්තම් දෘෂ්ටි අතින් අපි වංචනික ධර්ම වලට අහු වෙන තියෙන ඉඩ පුළුවන් තරම් අඩු කරගෙන තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්න නැතුව ඉස්සරහට යන්න නම් අපිට අපි එකිනෙකත් අපි විවේචනය කරගන්න ඕනේ. Taman ගලක සුවං විවේචනයක් නිතරම තියෙන්න ඒක විපස්සනා යෝගාවචරය ඇතුළේ පෙන්ලා දීලා තියෙන්නේ Tamanගේම භෝගය නරකතු කපලා දාලා හොඳාතු මතු කරන කප්පාදු ගොවියෙක් වාගේ නරකයි නම් තමන්ම වඩාගෙන ආවයි කියලා හරියන්නේ කපලයින් කරන්න පුළුවන් ගතිය තියෙනවා. ප්‍රශ්න යන්නේ නිකන් දාර්ශනික පැත්තට දාර ප්‍රශ්න එන්නේ. ඒක ගමන් නෑ මේ අදාළ භාවනාවට අදාළ ප්‍රශ්න තියෙනවනම් මේව ඇති වෙනසකුත් නැහැ. ওই ප්‍රායෝගික ගත්තත් ওই පැත්ත ගත්තත් ඒ අතර පුදුම සම්බන්ධකම් තියෙනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාවේදී අපි මේ ඔළුවට උඩින් යන ප්‍රශ්න අහනවා කියලා හිතන්නේ නැතුව මතුකල යුතු ප්‍රශ්න තියෙනවා නම් මතු කරන්නයි කියලා මම ආරාධනා කරනවා. කාලේ පාරමී සම්පූර්ණ වෙනවා කියලා. ඔය පැහැදිලිව මේක මේ අපි දන්නවා මේ රබර් රැටයක් කොච්චර මේ අවුව පැවව පුපුරන්නේ නැහැ රබර් රැටේ මෝරලා තිබුණ නැත්තම්. රබර් රැටේ මෝරන්න ඕනේ මේරුවට පස්සේ තමයි අවුව පායන්න ඕනේ. ඒ වගේම නෙළුමක් වතුරෙන් උඩට එනකන් කොච්චර අවුව පැවව පිපෙන්නේ. නෙළුම උඩට ඇවිල්ලාට පස්සේ පායන අවුවෙන් තමයි ඒක පිපෙන්නේ. මචං නෙළුම් පැත්තෙම සම්පූර්ණ ඉතකොට සත් තියෙනවා. නෙළුම කොච්චර උඩට ආවත් පිපෙන්නේ නැහැ ඊට පැවි නැත්තම්. ඒ නිසා මේ දෙක අතර සමவாயක් තියෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ පාරමී පිළිබඳ අපිට account balance එක දන්නේ නැතිකම. කොච්චර පිටලා තියෙනවද දන්නේත් නැහැ කොච්චර නැද දන්නේ. මේක දන්නේ නැති මිනිහා කරන්නෙම අවතක්සේරුවක් කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. පාරමී පිළිබඳව Taman ගැන නොදන්න ගතිය පාරමී අඩු කෙනා හිතන්නේ මදි කියන හැඟීම තමයිලු. ඒ කියන්නේ Taman ගැන Taman නිෂේධනයක් ඇති කරගන්නේ. Taman ගැන Taman පහත් කළ සැලකීමක් කරන්නේ අන්න ඒක අයින් කළා දාන්නේ කියනවා. භාවනා කරන්න නිවන් දකින්න වගේ. එතකොට නිවන් දැකනට පාරමී සම්පූර්ණ වෙයි. අපේ ෆිසික්ස් මාස්ටර් කිව්වේ උඹ ක්‍රෙඩිට් එකට ෆයිට් කරපන්. ලකුණු 66 ගන්න උත්සාහ කර මම ඒකට වඩා S පාස් එකක්වත් හම්බෙන්නේ නෑ දුකයි. S පාස් එකට ෆයිට් කරුවොත් ෆේල්. මොකද අපි අපි හිතන තරම් පණින්න බෑ ඉතින්දී. ඒ නිසා ක්‍රෙඩිට් අපේ පන්ති එකකවත් පාස් වෙන්නේ ඒ ඔච්චර කතා කරුවා. ඉතින් ඒ නිසා අපි වයිට් කරනකොට කියන පාරමේ පිරුණා වගේ යනවා. ඒකෙන් ඇත්තටම හිතන එනම් මාන්නක්කාරද කියලා අපි. ඒ කියන්නේ පාරමේ පිරලා නැතුවත් පාරමී තියෙන වගේ කටේ මාන්න ගන්නෑ. එහෙම මාන්නක්කාරකමක් නෙවෙයි. මේක සාමාන්‍ය කියන අර සාධනීය හැකි සංඥාව කියලා තියෙන සක්කෝ කියන හැඟීම. ඒක වීරිය වීරවන්තයාගේ ලකුණක්. Taman ඒක හිතනවා මේ වෙලාවේදී මට මේක මම කරනවා මම කරන්න පුළුවන් කියලා. තණ්හාමාන දිට්ඨිය නෙවෙයි. විශේෂයෙන්ම තණ්හාමාන දිට්ඨිය කැඩීම વિશે මේක යොදන්නේ. ඉතින් පාරමිතා කියන කතාව ගොඩාක් වෙලාවට ওই ලංකාවේ මේ ස්වර්ණමය යුගයෙන් පස්සේ අපේ අටුවාවට එකතු වෙච්ච කතාවක්. ත්‍රිපිටකයේ කියවන කිසිම තැනක ওই කතාවක් නැහැ. නෑ ඒක තමයි මම අනිත් පැත්තෙන් කියන්නේ අපිට මදි කියලා හිතන කෙනා හැම වෙලාවෙම Taman ගැන අඩුව අව탁සිරුවක් කරනවා කියන එක. ඒ නිසා අපිට කියන්න බෑ ඔයාලා මේ භාවනා කරන බාට පාරමිතා නෑ කියලා. එහෙම කියන්න බෑ මොකද ඒකට කිට්ටුවෙන් යන කතාවක් දේව මේ දේවදාහ සූත්‍රයේ සඳහන් වෙනවා. දේවදාහ සූත්‍රයේදී සර්වචනාංශයේ පින්නපාතේ වරින්න කල් තියෙන නිසා නිගණ්ඨනාත පුත්තගේ ශාඛා මේ මෙවයකට වන්නවා ආරණ්‍යයකට. යනකොට ඉතින් ඉන්න කට්ටිය බොහෝම ගෞරවයෙන් සරුවඥාන්සේ වැඩියනේ. වැඩියට පස්සේ කියනවා මෙන්නාන්සේ නිස්සද්දට කැමති මොනවාක කරන්නට යනකොට එක එකන එක එකන තපස් ක්‍රම කරනවා. ඒගොල්ල කරන්නේ කර්මක්ෂය කිරීම කියන අදහසෙන්. තමයි කර්මය ගෙවා දැමීම කරන්නේ අලුතෙන් කර්ම රැස් කරන්නේ කර්මක්ෂය කිරීම කියලා. ඉතින් සරුවඥාන්සේ ගිහිල්ලා ඒ ගලක් උඩ ඉඳගෙන මේ තනි කකුලෙන් හිටගෙන ඉන්න කෙනෙක් යා කැමති නැහැ කතා කරන්න. උන්වහන්සේ ළඟට ඒ තුන් ගිහිල්ලා අහනවා මේ මොකද කරන්නේ ඊට පස්සේ කියනවා මම මේ කරන්නේ බුදුම කැපකිරීම කියලා. නැමැව්පියෝ නෑදෑ ඔක්කොමත් අයින් කරලා යනවා මම මේ තනි කකුලෙන් ඉඳගෙන ඉන්නේ කිසිම කර්මයක් රැස් කරන්නේ නැහැ කර්මක්ෂය කරනවා කියලා. ඊට පස්සේ සරුවචන කියන කොච්චර වටිනවද මිනිස්සු මේ අසත් ධර්ම කරද්දී මේක මෙහෙම කරන එක හොඳයි කියලා අහනවා. දැන් කොච්චර කල් කරාද කියලා. ඉතියා කියනවා මෙච්චර කල්. දැන් කොච්චර ගෙවිලාද කියලා. අනේ එතකොට මිනිස්සයා ටිකක් එතන ඒක නම් දන්නේ නැහැ කියලා. ඒක කියන පටන් ගන්නකොට කොච්චර තිබුණාද? තව කොච්චර කරන්න වෙයිද? ඒක සරුවචනන්සේ කියනවා දැන් නමන්තර මේ ආනකොට තේරෙනවනේ. කොච්චර ගෙවුණක් දන්නෙත් නෑ පටන් ගන්න මෙච්චර කාලයකට තව පටන් ගන්නකොට account balance එක එසන දන්නෙත් නෑ කොච්චර කරන්න වෙනවද දන්නෙත් නෑ. ඊගාව එකන ළඟට යන ඊට පස්සේ කියනවා මේක මෝඩයි කියලා තේරෙන්නේ නැද්ද? මේ දන්නේ නැති ප්‍රමාණයක් අරගෙන මේ මුහුද ළඟට ගිහිල්ලා කිසිම හේතුවක් නැතුව ළඟ තියෙන බකට් එක ගන්න මනින්න හදනවා. මැනල මැනල දානකොද මේ ඉවුරටනේ. ඒ වතුරට මොකද වෙන්නේ? ලේනගෙනල්ල වලිගේ හෙදුවට හරි මහන්සියක් තමයි කරන්නේ. වැල්ලෙනේ ගෙනල්ල ගහන්නේ. තු කහපෝ කරකිලා අතෙන් ගියාට පස්සේ කිවර වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පාරමිතා ප්‍රශ්නේ තියෙන්නේ. මන් ඉන්න පුළුවන් මීටරයක් තාම මං ඔච්චර ලෝකෙ පැටි ඇවිද්දා තාම මට හම්බුනේ නැහැ. පාරමිතා කොච්චර මැරලා තියෙනවද කියලා බලන්න එක. එකයි මම දකින්නේ දස පාරමිතාම් පිරෙන්න කරන්න තියෙන්නේ Tamanට වැරදිච්ච වෙලාව. නොසලී සිටීමේ. දස පාරමිතාම් පිරෙනවා. Tamanට වැරදිලා කවුරු හරි බැනලා ගහපු වෙලාවක නොසලී සිටීමෙන් දාන පාරමිතාව කියලා කියන්නේ සම්පූර්ණ කිසිසේත්ම දැනතෝ Tamanගේ තිබුණ ආශාවල් තණ්හාව මේ මාන්නේ මමයේ කියන හැඟීම ඔක්කොම දීලා දාන්න පුළුවන්කමක් එනවා කවුරු හරි නිර්වත අනවරතේ බයින වෙලාව කරබනින්නකොට ඒක ඒ දාන පාරමිතා ඔය සාමාන්‍යයෙන් මේ බුරියානි කන්න දුන්නා මේ අනම්මන ඒ දාන නෙවෙයි. මමයේ කියලා හිතාන හිටපු මගේ මගේ තුන මාන්නකාරකම් සේරම දාන පාරමිතාන් දෙනවා. සීල පාරමිතා කියලා කියන්නේ වීතික්‍රමණය කරන්නේ නැහැ. මම කරන්නේ සම්පූර්ණ වැරදි වැඩක් මං වෙනුවට මගේ පොඩි අයියා කරපු වැරද්දකට හරි බඩින්නේ. වචනයක් කතා කරන්නේ. ක්‍රියා කරන්නේත් නැහැ සීල පාරමිතා 100 100. දානං සීලංච නෙක්ඛමං ඉවසීම කියන එකම නේද? නෙක්කම කියන්නේ පඤ්ඤා. ඔක තමයි ප්‍රඥාව කියන්නේ. ඒ මිනිස්සයා කකුසලයක් කරගන්නවා. මගේ කර්මයක් ගෙවෙනවා හැබැයි මම අලුතෙන් කර්ම රැස් කරන්නේ ඔච්චරයි ප්‍රඥාව යෝගාවචර තියෙන ප්‍රඥාව ඔච්චරයි. ඕන කෙනෙක් ඕන තරම් කර්ම රැස් කරගත්තා. කාරණේ, නිස්කාරණේ, සහේතුකව අහේතුකව. හැබැයි එයා කොච්චර මොකද්ද මේ ව්‍යාග්‍ර දෙයිනුවක් වගේ මාව කණ්ඩ පැන්නත් මගෙන් නෙවෙයි මේ අලුතෙන් චේතනාවක් පහළ වෙන්නේ. පඤ්ඤා විරිය කියලා කියන්නේ ඒ වෙලාවේ ඉන්ද්‍රිය দমনය කරන්න වෙනවා අපිට. අපේ ඉන්ද්‍රයන් මේ සහජාසයෙන් කිපෙනවා. ගහන්න එනකොට නිකන් අපිත් නිකන් අර රිලෙවකට කොහොම කරන්න බෑ ඩූ කරන හැටි. උට අපිත් එක තියෙන තරහ කරන මේ හැටි. ඒ වගේ අපි කරා බැමිනනකොට අපෙන් මෙහෙම නිකන් බොඩි නොලෙජ් එකක් යනවා. ඒක ඩිෆෙන්ස් එකක් යනවා. ඒකෙදි හොඳට රෙස්ට්‍රේන් කරන්න වෙනවා. පඤ්ඤා විරියන පංචම. කන්ති කන්තිය කියලා කියන්නේ ඉවසනීම අරකමයි මෙත්තාව කියනකොට ඒ වෙලාව අපි ළඟ දැනගන්න වෙනවා මෙයා ඉන්නේ කෙලෙස් වලින් හොඳට උවම පිරීලා මට ආද පුළුවන්කමක් තියෙනවා මේක දිහා බලලා දැනගන්න අනේ මේ මනුස්සයාට කවදා හෝ මේ தත්ත්වේ වැටේවා මෙයාට මෙයාට Taman Taman කෙරේ දැන් කර්ම රැස් කරගන්න වෙලාවක ඒක වළක්වන්න බෑ ඒක වළක්වලා ගියොත් මමත් කර්ම රැස් වෙනවා මෙයාට කවදා හෝ මේක වැටේවි කියලා මෛත්‍රී පාරමිතාව පිරෙනවා කන්ති මෙත්ත මොකක්ද ඊටු ටික සත්‍ය කාන්ති කාන්ති සත්‍ය සත්‍ය සත්‍යාධිෂ්ඨානේ මේක තමයි සරුවචනාචේ පුරාවට මේ මොකේද මේ දස පාරමිතා පුරණකම් දිගටම කරලා තියෙන්නේ Taman සත්‍යයේ පිහිටලා තියෙන්නේ. එයා පිහිටලා තියෙන්නේ වැරදි. ඒක නිසා යාට කිපෙන්නේ මට කිපෙන දෙයක් නැහැ. සත්‍ය කන්ති සත්‍ය අදිඨාන අදිඨාන කරලා තියෙන කල්ැතුව මගේ අම්මා වෙන්න පුළුවන් මෙයා. නැත්නම් අල්ලපු ගෙදර තරහකාරයා වෙන්න පුළුවන්. අදිෂ්ඨානයක් තියෙනවා. කවුරු මාව කුප්පණ්ඩ හැදුවා. මම කිපෙන්නේ නැහැ. ඒ නිසා මම මට මතකයි මම දඹදිව ගිය වෙලාවේදී අහපු වෙලාවේදී බස් එකේ යන ගමන් මම ওই බණ කිව්වේ. Tamanඩ වැරදිච්ච වෙලාවක නොසැලී සිටීමෙන් එක චිත්තක්ෂණේ 10ම පිරෙන. කවදාකවත් දන් දෙනකොට සිල් රකින්නකොට වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ 1 2 3 4 ක්‍රමයට. මේකේ පැකට් එකම හම්බ වෙනවා. 10ම හම්බ වෙනවා. ඒක තමයි තපස කියන්නේ. නිසා අපිට කෙල වෙන්නම ඕන කියලායි මම නම් කියන්නේ. ඒකෙන්මයි මේ වැඩ ටික කරන්නේ. අපිට වැටෙන්නම ඕනේ. වරදින්නම ඕනේ. අපි ඇත්තටම කර්ම කරලා තියෙනවනේ. ඒව ගෙවෙන්න නම් ඒ වරදින වෙලාවේදී මගේ හිත නොසලේවා. මගේ හිත සැලුනොත් මම මේ යෝගාවචරයක් නෙවෙයි. මට තවත් බැනුම් ලැබේවා. කියලා දානෙම මගේ යකට වැටේවා. කුණු මගේ ඇඟට වැටේවා. ඔක්කොම කියලා යනවා නම් දසපාරමිතා පිරනකොට පේනවා විපස්සනා කරන හැම චිත්තක්ෂණයකම අපි මේ කෙලෙස් එක සම්ඩු කරන වෙලාවල් වල මේ වේදනාවක් එනකොට කාගරි සද්දයක් ඇහිලා අපිට භාවනා කරගන්න බැරි වෙලාවක එතන ගියාමට හිතවිලි එනවා නන්නතර නරක හිතවිලි එන ලාක කරබන මේ හිතවිල්ලට නිකන් මෝඩෙක් වාගේ බීරෙක් වාගේ අන්ධයෙක් වාගේ මැරිච්ච මිනිහෙක් වාගේ හැසිරෙන්න පුළුවන් නම් ඒක පේන්නේ නෝන්ජල්කමක් වගේ නමුත් දස දසපාරමිතා පිටෙන් බලනකොට පේනවා මේක කවදාක පොතකින් ඉගෙන ගන්න පුළුවන් බලන්නේ. පොත ලියන්න බෑ ලිව්වට මේ තියෙන ව්‍යාකරණේ ඕක sannivedana වෙන්නේ නැහැ. නමුත් යෝගාවචරයට වෙනවා පැහැදිලිවම දැනගන්න පුළුවන් මේ කර්ම ශක්තියක් ගෙවෙනවා. මේ මතින් මම නෙවෙයි ආයෙ කර්ම රැස් කරන්නේ. එයා වග බලා ගන්න ඉච්චරයි. හැබැයි මේ කොච්චර පින් කරත් කොච්චර පෙර කරන ලද කුසල තිබුණත් ඒ නරක දේවල් තමයි සිද්ධ වෙන්න තියෙන ඉඩ බුදුහාමුදුරන්ටත් තියෙනවා. බුදු වුණාට පස්සේ තරුවචනන්ස කර්ම ශක්ති ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේ කවදාකවත් ඒ මතින් ආයරස් කරේ නැහැ. නිසා පාරමිතා පිළිමතින් මම හිතනවා ධාරමාරමිතා වශයෙන් දන් දීමෙන් දස දාන වස්තු දීමෙන් කරන්න 10න් 1යි 1යි එකවරකට. සීල රකින්නකොට සීල පාරමිතයි. නමුත් ඉව Tamanට වැරද්දක් වෙලා අසාධාරණයක් වෙලා අකටයුත්තක් වෙලා ඒ වෙලාවේදී කරබාගෙන සිටීමෙන් එහෙම නැත්නම් කරබානිනවා කියන්නේ හොන්ජල්කමට නෙවෙයි හොඳ අවදිභාවයෙන් මේ ඊවසන ඊවසන කියන වචනේ කියන්න ඕනේ නැහැ. ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් කියන්නේ ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් මොකුත් නැහැ 100 100ක් ලකුණු හම්බ වෙනවා. නෑ නෑ දසපාරමිතා අනිවාර්යයෙන්ම බුදු වීම සඳහා බුද්ධ පාරමිතා තියෙනවා ශ්‍රාවක පාරමිතා තියෙනවා පස්චේක බුද්ධ පාරමිතා තියෙනවා එක එකනට එක එකනට කොහොම හරි කියනවා නම් අපිට යම් යම් තත්ත්වවලට යන්න අදාළ කුසල් ශක්තිය අවශ්‍යයි කුසල් ශක්තිය අනුව තමයි මේ අදිෂ්ඨානය සාර්ථක වෙන්නේ අදිෂ්ඨාන අවශ්‍ය කරන කුසල් ශක්තිය තමයි පාරමිතා ශක්තිය කියන්නේ අපි යමක් ප්‍රාර්ථනා කරපමණින් හරියන්නේ නැකට අදාළ කුසලේ නැත්තම් ඒ වගේ තමයි පාරමිතා ශක්තියක් ඕනේ ශ්‍රාවකයෙක් වෙන්න හෝ පශේබුදු වෙන්න හෝ සම්මා සම්බුදු වෙන්න. සම්මා සම්බුදුන්සේගේ පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා කියලා තුනක් පුරවන. ඉතින් අනික් පැත්තන්ට එච්චරම පරමාර්ථ වශයෙන් පාරමිතා පුරන්න ඕනේ නැහැ. නමුත් ඒකේ ඒ පාරේ සෑහෙන දුරට යන්න වෙනවා. ඉතින් ඇත්තටම මේ පාරමිතා සංකල්පය අපේ හිතට ගියොත් අපෙන් කවදාවත් පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. අනුන්ගේ දේවල් වලට අපි ඒකට පොහොර දාන්න යන්නේ ඕන කෙනෙක් ඕන විදිහකට අනාගත්තට අකුසල් කරගත්තට Taman දැනගන්නවා පල්ලවෙනිම වූත් වැදගත්ම වූ දේ තමයි Taman පරිසම් වෙන්නේ. ඉතින් ඒක ඕන කෙනෙකුට කියාගේ ආත්මార్థකාමිකමක් කියලා. කියන්නේ ඉස්ලාම් බලන්නේ අම්මා බලන්නේත් නෑ තාත්තා බලන්නේත් නෑ බුද්ධඝම බලන්නේත් නෑ මොකක් කරන්නේ Taman පරිසම් වෙන්න බලන්නේ. අපි පරිසම්. ඊට පස්සේ තමයි අපිට ඕන කෙනෙක් ගොඩ දාන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි පරිසංගෙනක පැත්තක දාලා පානුන්ගේව කරන්න හදනවා. ඒක අවස්ථාවාදයක් කියලා කියනවා. අපි ඒකට සුසුකන් නැතුව ඒක කරන එක අවස්ථාවාදයක්. නමුත් මේ අසාධාරණයක් වෙන වෙලාවේ, අධර්මයක් සිද්ධ වෙන වෙලාවේදී ප්‍රතික්‍රියා නොකර සිටීම ඒක ඉතින් දැනට පුළුවන් මේ වගේ ගල් පිළිමයකට විතරයි. නැත්තම් ප්‍රතික්‍රියා කරනවා. මට මතකයි මම දේවල්කුණ පන්සලට යන වෙලාවේදී අම්මත් එක්ක ගියා. ඊටකට ඔය බුද්ධහම නම් මොකුත් නැහැ. ඒ අර මට මේ මම ඔළුව බිම ගහගෙන වඳිනකොට අම්මගේ මුක්කන් සද්දයක් එනවා. හරි ආසයි මම ඕක අහන්න. මෙහෙම දැනගෙන මේ මල් බුදුන්ට පූජා වේවා, මේ මල් බුදුන්ට දෙවුන ඔන්න මොන මොනද කියවනවා. ඉතින් මම ඉඳගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉනකොට මැස්සෙක් වැහුවා මේ. බුදු පිළිම මැස්සෙක් වැහුවා. ඊට පස්සේ මම අම්මට කිව්වා හරි මම එළෙව්වා හරි. ඊට පස්සේ අම්මා කිව්වා උඹ කෙලෙව්වේ නැති වුණාට බුදුහාමුදුර ගණන් ගන්නෑ බුදුහාමුදුර හිටියත් ගණන් ගන්නෑ කිව්වා. මේ මැටි පිළිම නෙවෙයි. බුදුහාමුදුර හිටියත් ඔක ගණන් ගන්නෑ. ඒක මට හිතුණා දැන් මං කිරුවේ වැරද්දක්ද මේ අම්මා දැනගෙන කතා කරනවද මොකද උනේ කියලා කිව්වා මధుරෙක් මැසෙක් ඇහුවට බුදුන්සේ පණ තිබුණත් අපියෝ ගැන කලබල වුණාට උන්වහන්සේ පිහඳ දඟලන්නේ නැහැ කියලා. ඉතින් මට මේකේ පුංචි කාලේ වැදුනා වැදිලා එහෙනම් මේක මැට්ටෙන් හදපු එකක් වෙන්න ඕනද කොහොමද අපිට කොහොමද වෙන්නේ මොකද අපිට මැත්ත එනකොට තට්ටු වෙලා මැඹරිලා ආදාහනෙත් වෙලා ඉවරයි හරුවත් යනාදට වෙන්නේ නැහැ කියලා කියනවා ඉතින් අපි පැත්තෙන් බලනකොට පේන්නේ අපි නිකන් ගල් වෙලා ඒ කිසිම දෙයකට හැංගීමක් නැත් අත්තරපත් වෙලා කියලා නෑ දස පාරමිතා තාමත් පිරෙන. උන්වහන්සේට කිසිම කෙනෙකුට උන්වහන්සේ කුප්පන්න බෑ. උන්වහන්සේ ලව්ව කර්ම රස කරවන්න කිසි කෙනෙකුට බෑ. ඉවසීම කියන එක ඒ තරම් තියෙන්නේ මොකද නම් ඉවසීමේ එන්නෙම ශක්තිය තියෙන මිනිහට විතරයි. හැමදේම පුළුවන් මිනිහට ඉවසන්න දෙයක් නෙමෙයි මනස. මොනවා කරුවත් ප්‍රශ්නයක් නෑ. දැන් අම්මා පොඩි දරුවායි අම්මට මොන වදේ දුන්නත් අම්මට ඉවසනවා කියලා නෙමෙයි නිකන් හුරතලයක් කියලා කියන්නේ. අම්මා දන්නවා පොඩි දරුවා ඉදිරියේ මම ਸਰබලධාරී. ඉතින් ඒ දරුවා මොනවා කරුවත් ඉතින් ගහන්නේ බැරිගෙන තමයි පරාම්ම තමයි ගහන්නේ. පරාම්ම ගන්න හැංගීමක් නැතිකම නිසා. නිසා යම් කිසි කෙනෙකුට සියලු ශක්තියින් එනවනේ එයා මේ නැති බැරි කෙනෙක් විදිහට කිපෙන්න යන්නේ අපි ළඟ ඒ නිසා අපි කිපෙනවනම් ඒකෙන් පේන තියෙන අපේ සැලෙන ගතිය. එහෙම නැත්නම් අපි ඒකට පාරමිතා පිරිච්ච නැති ගතිය. නැත්නම් අපි ඒකට සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. දන්නවනම් කලබල වෙන්නේ නැහැ. කරන කෙනෙකුට වඩා ඒගොල්ලෝ මේ හුඟක් හොඳ ගන්නවා. කද්දාකවත් ඕගොල්ලන් කියන්නේ භාවනා කරනවා කියලා. ඕගොල්ලෝ භාවනා කරනවා කියලා කෑ ගහන කම දන්න කම නිසා එහෙමයි කරන්නේ. අපි භාවනා කරනකොට සද්ද කරගන්නේ භාවනා කරන්නේ. ගන්න දෙයක් නැහැ. එයා දන්නවා උඹ ඔය දඟලන හදන්නේ උඹ ඔය සද්දෙත් එක දන්නේ නැති නිසා එයා ඔයාට වැඩි දන්නේ නැති බුද්ධාගම ගැනයි භාවනාව ගැනයි. කියන්නෙත් නැහැ. ඒකට කරන්නේ නැහැ. කොහොමද දන්නේ? නෑ ඒ පන්දිස්වංශයේකින් අහලා තිබුණා ඒව තමයි ඒගොල්ලන්ගේ උපක්‍රම ඕගොල්ලන්ගෙන් ගැලවෙන්නේ. වචනක් දැදලා අනිත් පිස්සු මොකටද භාවනා කරන්න කියලා. හැබැයි මේ මනුස්සයා පැත්තකටලා කරන්නේ භාවනා තමයි. ඒක අර විදිහට ඔය බැඳගෙන පන්සල් වලට ගිහිල්ලා සුදු ඇඳගෙන බාපණ දාන කරන එකක් නෙවෙයි. මෙසේ කරනවා ඇති. මම දැක්කේ අපේ ලොකු අයයි ගතිය. ඔය කවදාකවත් මොකක්ක කතා කරන්නේ කිසිම දෙයකට මොනවද කියන්නේ තම තමන් කර තම තමන් බලාගන්න කියලා. මේ මයිත් එක හරියට රණ්ඩු කරා උඹ ඔය පිස්සුවක් නටන්නේ සල්ලි පාවිච්චි කරන්නේ නැතුව කැලේට ගිහිල්ලා කරනවා කියන එක අයිඩියොලොජි එකක් නේ. මේ කාලේ කරන්න බෑනේ. ඉතින් මං ගෝ හරි. මට මේ කරන්න අයිතියක් තියෙනවා නෑ මං ඒකට බාධා කරන්නේ. පස්සේ ඔය මැරෙන්න ඉස්සලා දවසේ කාවට පස්සේ මොකද්ද කතා කරලා ඉවරදී මං කිව්වා මම මේ හොයන්නේ ඔයගොල්ලන්ගේ අසාන්තියක්වත් මොකක්වත් නෙවෙයි. මගෙන් බවුන වෙන ක්‍රමයක් ප්‍රතික්‍රියා නැහැ විමුක්තිය කියලා. ඊට පස්සේ මාත් නම් හිව්වේ ඒක තමයි කිව්වා. මොකක් ක්‍රම දෙකක් ගත්තට අපි දෙන්නගෙම තියෙන අවංක අදහස් වගේක්. එයා බැලුවේ ජනතා විමුක්තිය ජනතා විමුක්ති පෙරමුණ හරහා. මම බැලුවේ මගේ විමුක්තිය එච්චරයි. හැබැයි හරියටම රුලට වැඩ කරා. එච්චරයි. ඒක නිසා මට මට පේනවා මිනිහා අපි වගේ තටම වෙන්නේ නැති වුණාට පන්සල් ළඟට ගියාට කවදාකවත් කලින් පන්සලට කොට වෙන්නේ නැහැ. කාර් එකටලා ඉන්න අක්ක වැඳලා එනකන් ඉඳලා ගෙනත් දාන එච්චරයි. නමුත් ප්‍රතිපත්ති වශයෙන් බලනකොට මම කවදාකවත් එහෙම කරන්න බාන උගන්නන්න යන්නෙත් මම දන්නවා මේ මිනිස්සු දැනටමත් ප්‍රතිපත්තියක ඉන්නේ මේ මම අපෑමට කැමති නැහැ. භාවනා කරලා කියන කීටවත් කැමති නැහැ. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ට يعني යම් ප්‍රමාණයකට මේ සදාචාරය අතින් එහෙම නැත්නම් අනුන්ගේ මානසිකත්වයේදී සෑහෙන ගෞරවයක් තියෙනවා. කිසිම කෙනෙකුට උඹ කියලාවත් කතා කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඒක බුදුහාමුදුරුවෝ හිටියානම් එහෙම කෙනෙක් කවදාකවත් මම හිතන්නේ නැහැ. මේ පහත් කළා කතා කරයි කියලා මොකද එයාටන්ගෙන් පරිසරයට හානියක් වෙන්නේ පිට කෙනෙකුට කවදාකවත් උඹ වරෙන් ඵලයන් කියන්න යන්නෙත් නැහැ. Taman දිහත් හරි සංවේදී. ඉතින් අපිට පේන්නේ එයා මේ භාවනා කරන්නේ කියලා. අච්චර භාවනා කරලා එතෙන් තමයි යන්න තියෙන්නේ අපට. ඒ නිසා ඒගොල්ල මෙහාට ගන්න එක නෙවෙයි අපිට කරන්න තියෙන්නේ මිනිස්සු කොහොමද මෙච්චර මේ සැලෙන ලෝකේ විෂම ලෝකේ සමබර භාවයට ආවේ කියලා ඒගොල්ලෝ ඉහලින් තියාගෙන ආදර්ශය ගන්නවා මිසක් ඒගොල්ලෝ ආයේ මේ පල්ලයට ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අපේ කොන්තරත් නෙවෙයි. සමහර සිතිවිලි දුරතියම අපි අඳුරනවා. මේ සිතිවිල්ලක් කියන්නේ කියලා. සමහර සිතිවිලි නැද්ද කියලා සමහර ඒවා ගලාගෙන යනවා. ඒක සම්මත ඒ ගලාගෙන යන සිතිවිලි උගතුලියට අපි කියනවා. දැන් වැරදි. වැරදි ඔය ඒකෙදි ඇත්තටම අපිට භාවනා වශයෙන් අර හිතවිලි එන්න පේනකොටම දකින්න එක අපිට බාධා කරන්නේත් නැහැ කෙලෙස් ඇති කරන්නේත් නැහැ ඒක අපි මෙතෙක් කරපු භාවනාව අපිට ලැබිච්ච ලාභයක් දෙකක් තමයි මැදට එනවා හිතවිල්ලට එනවා එනකොටම දැනගත්ත ගමන් හිතවිල්ලක් කියනකොට එය හැලෙනවා ඒකත් අපි දැන් අපි ඉන්න මට්ටම තේරුම් කරලා දෙනවා තව જાතියක් තියෙනවා දැක දැනගත්තත් අපිව තලා පෙලාගෙන උඩින් යන හිතවිලි જાතියක් තියෙනවා මොකද භාවනා කරන්න ඉස්සර ඔය තුනෙන්ම අපි තලුණා ඔය තුනෙන්ම අපි වෙහෙස වුණා දැන් පුංචි පුංචි හිතිවිලි જાතියක් තියෙන අපිට ඒව උඩින් යන්න පුළුවන්. මැද හිතිවිලි හැප්පෙනවා. හැබැයි හැප්පුණාට මොකද අපි ජය ගන්න. ඊට පස්සේ තව කෙලෙස් જાතියක් තියෙනවා හිතිවිලි જાතියක බරපතලයි. ඒ බරපතල හිතිවිල්ල අපි දැකලා එයා ඒ චීදිත් අපි සහැනුරට ගෙනියලා අපේ හිත කලඹල අතහැරලා දානවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඒ වගේ හිතවිලි වලටත් ආවයි කියලා තරහ වෙන්නත් එපා. හිතවිල්ලකට පස්සේ ඒ හිතවිල්ලකේ හැලුණයි කියලා හිතන්නකො විනාඩි ගාණක් ගෙනිලා ආවට පස්සේ කවදා හරි අපේ හිතවිල්ලකින් නතර වෙච්ච හිත මූල කර්මස්ථානට ගන්න පුළුවන් නම් ඒ ලොකුම ජයග්‍රහණයක් කියලා කියනවා. හිතවිල්ලෙන් පස්සේ මූල කර්මස්ථානට ගන්න බැරුව හිතවිල්ලෙන් දීපු රාගය අනුව හෝ ද්වේෂය අනුව යනවනම් අපි පරාදයි. ඒක නිසා හිතවිල්ලක් ආවා ඒ හිතවිල්ල අනුව අපි අබ්බැහියට ගිහිල්ලා එතනදී නතර වෙච්ච වෙලාවේ වැඩි කලබලයකින් තොරව නැවතත් මූල කර්මස්ථාන ගන්න පුළුවන්කම තිබුණා නම් සතුටක් ඇති කරගන්න කියනවා මේ හිතවිල්ලෙන් තදබල හානියක් කරලා නැහැ. කාලේ නාස්තිවීමක් වෙලා තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ එවැනි හිතවිල්ලකට කලබල නොවී ගත කිරීම තමයි හිත නොසල්වාගෙන මේ උපමාව නම් අපි වාහනයක් කරන පාරේ යනකොට ඩ්‍රයිවිං කරන කෙනා පුංචි වලක් එහෙම වැදුනට වැදුනට ගණන් ගන්නෑ මොකද ෂොක් ඇබ්සෝබර් එකෙන් අල්ලනවායි. මොකද ඊට පස්සේ හම් වෙනවා ටිකක් ලොකු වලවල්. ඒක ටිකක් පොඩ්ඩක් බ්‍රේක් කරලා පැන්නොත් එන්ජින් එකට ලාභයි. නැත්තම් සයි මේ සස්පෙන්ෂන් වලට හොඳයි. ඒක ටිකක් ටිකක් සෑහෙන වලක් නම් එයා ටික ටික නතර කර කර නතර කර කරනවා. හැබැයි ගමන යනවා. තමාලාට හම් වෙනව වලවල් එක්ක බැහැලා මට්ටම් කරලා හදලා කරගෙන යන්න වෙනවා. අන්නේ තුම් පොලේදීම ක්‍රියාත්මක වෙන ආකාරය වගේ තමයි. හොඳ සස්පෙන්ෂන් දෙන කාර්යයක් නම් පොඩි පොට් හොල අහුණාට ප්‍රශ්න නැහැ යන්න පුළුවන්. මැද හරිය යනකොට ටිකක් වේගය අඩු වෙනවා. නමුත් ගමන යන තුන්වෙනි එකදී නැත කරන්න. අන්න වගේ නැත කරන හිතවිලි જાතියක් එනවා. ඒ නැත කරන හිතවිලි වලට බය වුණොත් ඒක ලොකු වෙනවා. බය වෙන්නේ නැතුව ඒ මෙහෙම කරන්න පුළුවන්. ඒ හිතවිල්ල මම ඉල්ලලා ගත්තේ නෑ. ඒ වගේ මම ඒකට මනාපත් නැහැ. මේ හිතවිල්ල මම නෙවෙයි. මේ හිතවිල්ල මගේ නෙවෙයි. මේ හිතවිල්ල මගේ ආත්මේ නෙවෙයි. මම යන ගමනේදී හරස් කැපුවා. හැබැයි ඒ හරස් කපන හිතවිල්ලටත් වෛර නොකර හතුරෙක් වශයෙන් නොසලකා මගේ මේ භාවනා මට්ටම බණ මනින්න ආව එකක් කියලා හිතලා මට සතියේ තියනවාද සමාධිය තියෙන මනින්න ආපු දෙයක් විදිහට සලකලා බැලුවොත් හිතවිල්ල කෙරේ ද්වේෂ කරන්න යාවි ද්වේෂ කෙරුවොත් හිතවිල්ල අපිට දෝෂ කරනවා ඒ කියන්නේ ඇවිස්සෙනවා ඔය මං යනකොට මට මතකයි ඒක මේ උපමාවකට කියලා තිබුණා බ්‍රහ්මන් සාමුද්‍රංගේ පොතේ උපමා ටික විතරක් එකතු කරපු පොතක් තිබුණා මට පිළිගන්නවා. ඒදි කියලා තිබුණා මේ යකෙක් හිටියලු ඒ යකා ආහාරයට ගන්නේ द्वේෂයලු. තරහ වෙච්ච ගමන් ඒ යකාට හරි සතුටුයිලු. ඉන් දවසක් රජ්ජුරුවෝ මේ මාලිගාවෙන් පිට වෙලා වෙන වැඩකට ගිය වෙලාවේ මාලිගාව ඇතුළට මේ යකා ආවලු. ආවට පස්සේ ගේට්ටුවෙම ගිහලා තමන්ස කවුද කොහොමද එන්න තියෙන්නේ ඩෙන්ටි කාඩ් එක පෙන්නනවා අනම්මනම් කියලා තියෙනවා. යකාට තද වෙනකොට මූ පිම්බෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ගේට්ටුවේ මොනියා මේ ඇබිට් එක්ක උනාලු මෙයා ලොකු උනාලු උඩින් ගියාලු. අර මිනිහට හොඳටම කේන්ති යන්න යන්න යන්න ලකා ලොකු වෙනවලු. ඉතින් මාලිගාව ඇතුළට යනකොට ගේට්ටුවේ ඉන්න මිනිස්සුන්ට බැනලා ඇතුළේ ඉන්න මිනිස්සුන්ට රජුරු නැතිලා මේ කාට දෙන්න දුන්නේ කියලා ඔක්කොමලා වෛර කරන්න කරන්න කරන්න අර යක අපුදුමාකාර විදිහට වැඩෙන්න පටන් ගත්තා. ඇවිල්ලා සිංහාසනේ වාඩි වෙච්චාම සිංහාසනේ මෙච්චර වෙලු අර මුළු මාලිගාව පුරවගෙන ඉන්නවලු දැන් කිසි කෙනෙකුට මොනවක් කරන්න බෑ. මේ මිනිස්සු මුළු මාලිගාවම අල්ලගෙන දාස භාවයටපත් කරගෙන ඒ මිනිස්සු අර යට වෙච්ච මිනිස්සු බැන බැන බැන බැන පුළුවන් තරම් අරයට ආහාර දෙනවා. කේන්ති ගන්න ගන්න ආහාර දෙනවලු. රජුරෝ දවස් ගානට පස්සේ ආපහු ඇවිල්ලා බලනකොට රජ යකෙක් ඇවිල්ලා අර ගොල්ල පුළුවන් තරම් කවනවා යාට. මොකද්ද කවනවා කියන්නේ? කේන්ති ගිහිල්ලා. රජුරෝ දැනගත්තට පස්සේ දැනගත්තලු අර කට්ටිය විජහට ටිප් එක දුන්නලු පරිස්සම් වෙන්න කියලා රජු කරබන ඉන්න කියලා අම්මේ කොද්ද මොන වටින දෙයක්ද කලාතුගේ මං හිතා හිටිය කවද්ද ආවේ අයියෝ බොහොම හොඳයි කිව්වලු කියනකොට යකා කෙට් වෙන්න පටන් ගත්තා ඊට පස්සේ ගොළු මම මේ නැති ටිකේ මං ආපු ඉඳන් හොඳයි කියලා කට්ටියට කතා කරලා මැලිමන් බිස්ට් ටිකක් ගේන්න බුලත් ටිකක් ගේන්න ග්‍රීන් ටී ටිකක් ගේන්න කියලා සලකන්න සලකන්න සලකන්න අර මනුස්සයා පුංචිලා පුංචිලා පුංචිලා පිටින් ආසනේ ඉන්නවා පේන්න බැරි තරමට පුංචි වුණා. පුංචි නරක සැල්ල විසිකලා අපි කරන්නේම මේ තරහ යන යකාට කණ්ඩ දෙන එක. උගේ ආහාරයේ द्वේෂය. එනිසා යකා පුංචි කරන්න උනම් කරන් තියෙන අර තර හිතවිල්ලට කියන්නේ උන අනේ උඹ ඉස්තරාව දන්නෙත් නෑ අර පුංචි හිතවිල්ල වලින් තමයි හැපි හැපි හිටියේ උඹ වටිනා කෙනෙක්. අනේ මේ වෙලාව එක වටන මට අනේ සමා වෙන පාවඩයක් දාලා තියන්න බැරි වුණා. අනේ පත්ක දෙල්ලා තියන්න වටනවා මට අනිදාසේ නෝට කියලා එන්න. කියලා සලකන්න පටන් ගත්තට පස්සේ අර හිතවිල්ලත් පුංචිලා යනවා. ඒකට කණ්ඩ දුන්නොත් يعني ද්වේෂය දුන්නොත් වැඩිලා යනවා. ඒ නිසා හැම යකෙකුටම ආහාර දෙන්නේ අපි. ඉතින් බුදුරජාණන් කියන ආහාරය කපා හැරියොත් යකා කෙන්චි වෙන්න ගන්න. ඒක ඒ මං හිතනවා හරි හොඳයි මේ උපමාව විශේෂයෙන්ම හිතවිලි වලට හැම කෙනෙකුම තියෙන පොදු ද්වේෂයක්. හිතවිල්ල කියන එක භාවනාවේ හතුරා. දැන් හිතවිලි එන්නකොටම දැඩි කර ගන්නවා දත්ත කනවා පරයි. අරමුණට හොඳ ආහාර. හිතවිලි වලට එන්න එන්න ආහාර ලැබෙන නිසා අපේ සිංහලේ කතාවක් තියෙනවා ඒ ද්වේෂ නාගයෙක් ගැන කතා කරනවා. ඒ නාගයාට කේන්ති ගිහිලා බලවත් යුද සෙබලෙත් පෙනේ කැපුවොත් පෙන හතක් එනවා. ඒ පෙන හත කැපුවොත් පෙන 49ක් එනවා. ඒ එක පෙනෙන් වැඩි ලේසියි. තවත් එකක් කැපුවොත් තමයි පෙන හතක් එන නිසා ඒත්ෙන්දිම නතර කරලා ආ මෙයාට තියෙන්නේ ද්වේෂයමයි ආහාර කරගෙන ඉන්නේ කියලා දැනගත්තට පස්සේ මෛත්‍රී කරන්න. ඒ හිතවිල්ලට මෛත්‍රී කරනවා කියන එක අමාරු යෝගාවචරෝ පහදිලියොම හිතවිලි දාලා තියෙන කළු ලයිස්තුවට. අපායලාසුට නිසා ඉන්නකොටම කේන්ති ගන්නවා නිකන් රාග ద్వේෂ මොහ නැති උනා නිකන් හිතවිල්ලකටවත් නිකමට gedට ආවත් තරහ වෙනවා. ඒක හරියට කියන්නේ අපි පාරේ ඇවිදිනකොට කිසි කෙනෙක් පාරේ ඉන්න බෑ. මේ මම විතරමයි අපිට කාපට් දාලා එස්කෝට් කරලා දෙන්නවා. අපි නිකන් ගමේ සීමායියලා අපිට එහෙම එස්කෝට් කරන්න කවුරුත් නැහැ වුණා. රජපෞලේ ඉපදුනා නම් අපි යනකොට පාර හදලා දෙයි. දැන් මේකේ නෑ. මේ අපි ඔක්කොම කාගේ වීදියේ යන්නේ. ඒගොල්ලෝ ගියාම අපිට මොකෝ. දැක්කම ඇයි හොඳයි කිව්වා. අතහැරලා දැම්ම ගියා. ඉතිරි වලටයි වේදනාවටයි අනිවාර්යයෙන්ම අපි වේදනාව කියන්නේ දුක් වේදනාවට ওই දෙන්නටම අපි කරන්නේ අර හොඳම හයි ප්‍රෝටීන් ආහාර තමයි දෙන්නේ. එන්නකොටම වෛර කරනවා. ඔව් ප්‍රශ්න දෙකක්. කවුද කැමති ඉස්සර වෙන්නේ? වේදනාව එනකොට භාවනා කරගෙන එනකොට වේදනාව උග්‍ර වේදනෙනකොට වේදයක් එනවා කියලා දැනෙනවා. ඒක මෙතන මෙන්න වැඩි වෙනවා වැඩි වෙනවා කියලා වේදයක් හදගන්න එක තේරෙනවා. සිතුවිල්ලට මෛත්‍රී කරන්න බෑනේ. නෑ ඒකම සතුටක් කරගන්න ඕනේ. අපි දැනගන්නවා වීතිකම කෙලස් තියෙනකම් පරිඋත් ทาน කෙලස් පේන්නේ නෑ. පරිඋත් ทาน කෙලස් තියෙනකම් අනුසය කෙලස් පේන්නේ නෑ. ඒ වගේම තමයි ද්වේ වේදනාවක් එනකොට වේදනාව කෙරේ ද්වේෂය තියෙනකම් වේදනාවේ ප්‍රകൃති අපිට පේන්නේ නෑ. නමුත් බුදුහාමර කියලා තියෙනවා බුදුහාමරගේ වචනෙන් කියනවනම් වේදනාව කියන්නේ උලක්. ඒකෙලි ඇති ද්වේෂය දෙවෙනි උල දෙකක් උඹට විඳින්න බෑ. එකක් විඳවන්න පුළුවන් කියලා. මොකද්ද වේදනාව කියන්නේ වේදනාව හුදු වේදනාව ද්වේෂයෙන් තොරව ඕන කෙනෙකුට ඉවසන්න පුළුවන් මම ඊමේල් එකක් පෙන්නුවා මේ ළඟදිත් අර ඇවිල්ලා තියෙන මට ඒ මිනිස්සුෙකුට ඉවසමුලා උපරිම මේ වේදනාව del 45යි කියලා මම දැන් del කියන්නේ මොනවද කියලා මම දන්නේ ඒක 45යිලු එයාට මවක් ප්‍රසූත වේදනාදී del 57 දක්වා ඉවසනවලු එකවර ඇට 20ක් කැඩෙන වේදනාවක් තියෙනවලු ඒක නිසා අම්මා කියන්නේ දෙයයන් ආංශගේ නියෝජිත හැමතැනම තියෙන නියෝජන කම්මට වැඳපන් කියලා ඒක ලියලා තියෙනවා. ඉතින් ඒක නිසා විඳින එක නෙමෙයි ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. යකෝ මේ වෙලාවෙල මට මේ කතා කරන්න වෙනවා ඒක භාවන කරන්න ආවට පස්සේ ආවයි කියලා දත් මිටි කන්න පටන් ගත්තාම ඒ නිසා අපි දැනගත්තොත් අර වේදනාවට යටින් වැඩ කරන අනුසය දැකීම තමයි අපි විනිවිද දකින්නයි කියන්නේ. වේදනාව විනිවිදලා වේදනාව තියෙන අර උද්වේගකර தත්ත්ව විනිවිදලා ඇතුලේ වැඩ කරන මේ පටිඝානුසේ දකිනවා. පටිඝානුසේ දැක්කම මේක වේදනාපච්චය තණ්හා නෙවෙයි වේදනාපච්චය පඤ්ඤා වෙනවා. අපි පෙර නොදැක්ක විදිහට වේදනාදිය ප්‍රඥා ස්වරූපෙන් බලන්න වෙනවා. එතකොට අපිට පේනවා මෙතෙක් කල හැංගිලා වැඩ කරපු මේ ද්වේෂානුසය දැන් එලි පිට ඇවිල්ලා. අනුසයක් දකින්න වෙලාව. අනුසය කෙලෙසයක් දකින්න වෙලාව. ඒක නිසා ප්‍රඥාවන්තයට ඒක ලොකු ආහාරයක් වෙනවා සතුටක් වෙනවා. අනේ අපිට මෙතෙක් කල හැංගිලා මේ ද්වේෂ කරපු වේදනාව මෝහා කරපු ද්වේෂය දැනගන්න ලැබුණා කියලා. එතකොට මේ ද්වේෂය ද්වේෂ වශයෙන් දැක්කොත් මේ ඒකේ තියෙන අර දවන ගතිය එන්නේ නැහැ. ද්වේෂය ද්වේෂ වශයෙන් දකින්න පුළුවන් නම් ද්වේෂයේ තියෙන දවන ගතිය එන්නේ නැහැ. එතකොට මේ වේදනාව අර පළවෙනි උල විතරයි තියෙන්නේ දෙවෙනි උල නැහැ. මේකෙදි මම කියනවා අර මේ පස්කම්ම කියපු විදිහට හිතුවේ මට්ටම් තුනකට කාලා ප්‍රශ්න කෙරුවානේ. ඒ වේදනා මට්ටම් තුනක් තියෙනවා. පුංචි වේදනාවට අපිට ඕක ලීසියෙන් කරතයි. මැද වේදනාවේදීත් අපි හැප්පිලා අල්ලනවා. උග්‍ර වේදනාවේදී බෑ. ඒකේ වෙලාවේ කලබල වෙන්න එපා. මේ උග්‍ර වේදනාව එනකොට දැඩි වෙන හැටි, දඬු වෙන හැටි, මේකට උරුට්ට වෙන හැටි දකින්නකොටම තේරෙනවා මේ යකෙක් වැඩ කරනවා යට. නැත්නම් ද්වේෂ අනුසේ වැඩ කරනවා. මේ තමයි ද්වේෂ අනුසේනකොට ඇඟ දඬු වෙන හැටි කියලා අපි දැක ගන්නවා. ඒ වගේ නැතුව මේ වේදනාව ඉවත් කරන්න උත්සාහ කරන්න කරන්න ද්වේෂයට පෝර ලැබෙනවා. මේකට ආස කරත් කුස්නාවක් ඇති වෙනවා. ඒ ඒකත් අර විදිහටමයි එතකොට අනුශයක් ඇති කරනවා. ඒකේ අනුශයක් ඇති කරනවා. මුගක් වෙලාවට අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනා ඒක දන්නේ නැතිකම නිසා මෝහ අනුශේ වැඩ කරනවා. ඒ නිසා තුන් තැනෙදිම අනුශේ වැඩ කරනවා. ඒකෙදී මට මෙහෙම කීයාගේ පාසක මහත්තයා කීප එක හුළු කොහොවා දක්වන්න මම අර මේ මේ හතරවෙනිදත් ගියා බණකට එදාම ඒ ගෙදරදීමයි මට කිව්වා අනේක ಜಾති සංසාරං ගාතාවෙන් බණක් කියන්නේ කියලා. ඉතින් බණක් කියලා වුණාට පස්සේ ඒ බණ අහපු එක්කෙනෙක් කතා කරලා කිව්වා ඒ ද්වේෂයක් ඊගාවාත්මෙට ගිය හැටි. එකම ගෙදර තාත්තයි පුතයි අතර ඉන්නකම් පැවිදිච්ච ද්වේෂයකට පස්සේ ඒ දෙන්නම එකම අම්මගේ බඩේ ඉපදිලා අයියයි මල්ලි වෙලා ඒ ආත්මෙදී අර ද්වේෂේ පටි මේ ක්‍රියාත්මක වශයෙන් මල්ලි විසින් අයියා මරලා. මරලා බලනකොට ඊට ඉස්සලා ආත්මේ දෙන්න තාත්තයි පුතා වශයෙන් ඇති කරගත්ත වෛරයක් කියන එක කොහොම හරිදී මම දන්නේ කොහොමද එළියුනේ කියලා. ඉතින් ඒකෙදී කිව්වා බලන්න මේ අපි ඇඟට නොදැනී නිතරම කෙනෙක් එක්ක වෛර කර කර ඉඳ ගියාම ඒක එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා අන්තිමට ඊගාව ආත්මෙට ගිහිල්ලා ඊගාත්මෙදි හරි මරණය සිද්ධ වෙන එතකොට පේන්නේ නැහැ කාරණා අයියා මල්ලි මරන්න. කාරණාව යටපව වෙලා තියෙන. ඉතින් ඉන්න වෙලාවේදී මං කිව්වා මං ඔය වගේම තමයි ආදරය කෙරුවත් කියලා. මම මුළු සෙනගටම කේන්ති ගියා. මං කෝ ඔය වගේමයි ඕනාට වැඩිය දරුවෙකුට ආදරය කෙරුවොත් ඊගාව ආත්මෙදී ඔයකම අනිත් පැත්ත හැරලා ඔය මය වෛරෙන් මරනවා වගේ වෙන දෙයක් කරන්න පුළුවන් කියලා. ඉස්රායිල් උපාසක මාම්මා කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ මේ manussාත්ම භාවයේ ලැබීමම පිනක් කියන ඔබ වහන්සේ කෙනෙක් ඉතින් කර්මයක් එහෙනම් මම මම එහෙම එකක් කිව්වේ නෑ මම කිව්වේ මේ द्वේෂයට සමානව තණ්හාවත් එක විදිහට වැඩ කරනවා අපේ තියෙන කුප්ප ගතිය කියන්නේ තණ්හාවට කැමැති द्वේෂයට ද්වේෂ කරනවා අපි අම්මා දරුවට ප්‍රේම කරනකොට අපි හැම වෙලාවෙම ආදරේ කියනවා හොඳයි කියනවා ඒ දරුවා අම්මට ප්‍රේම කරන එක හොඳයි කියන නමුත් මේ දෙන මේ නිසාම ඊගාවාත්මයක් ලබනවා කියනකොට ද්වේෂය හා සමාන බන්ධනයක් නෙමෙතන තියෙන්නේ. මට හරියට කරුණු කියන සිද්ධ වුණා. පස්සේ මම හිමීට පසු බාලා <laughs> මම කිව්වා මේ බුදුහාඳුරෝ කියපින්දා කියන්නේ ද්වේෂය හා සමානයි මේ ප්‍රේමේ ඕකෙදි පරිසං වෙන්න කියලා. ඉතින් එසේ හිටු කොට දෙන කාන්තාව ඒගොල්ලෝ හරියට අකමැති වුණා. මේ අම්මා දරුවට ප්‍රේම කරනවා කියන එක වැරදි කියලා කිව්වයි කිය. මම කිව්වා නෑ මේකෙත් ඒ වගේ ඔය කියන අයින් කරන්න ඕනේ කරන කසට ගතිය තියෙනවා. උනට ඔය ඒක ඒ කියන්නේ කණ්ණාඩියෙන් පෙන්නම මේකෙම ප්‍රතිබිම්බේ. ප්‍රතිබිම්බය. මිර මිර ඉමේජ් එක තියෙන්නේ. ඉතින් අන්තිමට අපේ මමත්වයේ ඉඳලා තමයි මේක හොඳයි කියලා අපි ගන්න. නෑ අපි සભ્યත්වයට දානවා ප්‍රේමී. ද්වේෂය සදාචාර නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ ද්වේෂ නිදර්ශන අපි උපපනා උපනංග උපනංග පෙන්නනවා. නමුත් ඒකම තණ්හාව පැත්තෙම වෙනවයි කියනකොට හිතෙනවා. ඔත ඊටතිරිය භයානකයි. නිතරම තියෙන අදුක්කම සුඛ වේදනා නොදැන සිටීමත් ඒහා සමානම අකුසල කර්මයක්. ඒක අපි ඔක්කොටම පොදුයි. තරහ පිළිබඳ ඇති නරක දුක් වේදනා පිළිබඳ ඇති ද්වේෂානුසයත් සුඛ වේදනා පිළිබඳ ඇති රාගානුසයත් පදයි නැත්නම් මේ මේ කැමැත්ත පිළිබඳ තියෙන අනුසයත් අදුක්කම සුඛ වේදනා පිළිබඳ තියෙන මෝහානුසයත් හැම චිත්තක්ෂණයකම තියෙනවා. නිසා අපි මේ භාවනා කරනකොට හරි පාළුයි හරි කම්මැලි හරි ඒකාකාරී හරි නිදිමතයි කියලා කියන්නේ අදුක්කම සුඛය ඇවිල්ලා. නමුත් අපි නෑ ඒක තමයි තණ්හා සංසාරට බැඳිලා හැටි. අපි දැනගත්තොත් අපි මේ දුක සැප දෙක හොයන නිසා අදුක්කම සුඛ වේදනාව දැනෙන අපිට දිය රහට. අදුක්කම සුඛ දැනෙන්නේ පුස්කාච්ච ගතියද? තනි වෙච්ච කොටු වෙච්ච ගතිය. අපි කවදද මේ අදුක්කම සුඛය කියලා දැනගෙන මේකෙන් සතුටක් උපයන්නේ? අපි හැමදාම කරන්නේ මේක නීරසයි, කම්මැලි, ඒකාකාරී, වස්කොන් වුණා, තනි වුණා, එපා වුණා කියලා අරකට ද්වේෂ කරන එකමනේ. ඉතින් අර අර තණ්හාවෙන් දැටි බැඳීම අගොත් ද්වේෂෙන් දැටි බැඳීමකට හා සමාන අනුසය කෙලෙසයක් මේ අදුක්කම සුඛ වේදනාව අඳුනන්නේ නැති කමින්. ඒ වෙලාවේ හිත තියෙන්නේ සම්පූර්ණ නිදහස් වෙලා. නිදහස් වීම අපිට පේන්නේ කොටු වීමක් තනිවීමක් විදියට. අසරණ වීමක් කොන් වීමක් විදියට. ඒ නිසා අපිට මේ අදුක්කම මේ සුඛේ නැත්තම් ඒ වෙලාවේ තියෙන ඒකාකාරීකම පාළු ගතිය විනිවිද බලන්න පුළුවන් නම් ඒ වෙලාවේ කිට්ටුවක අපිට බාධා කරන දෙයක් නැහැ. හිස්කමක් තියෙන. ඒ හිස්කමට තමයි මේ භාවනා කරන්නේ විමුක්තිය ලබන්න. නමුත් ඒක එනකොට බයයි. එනකොට තනි වෙච්ච ගතියක් පාළු වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් භාවනා ඈ අපි විවිධාකාර දේවල් කියනවා. ඇත්තටම අරමුණු වෙන්නේ කෙලෙසයක්. අරමුණක් ගන්න බෑ එකම දේ දෙතුන් සැරයක් පහළ වුණේ නැත්නම් අරමුණු කරයි කියලා කියන්නෙම ඒකට තණ්හාවෙන් හෝ මානෙන් බැඳුලා. මේ ආශාවෙන් හෝ ද්වේෂයෙන් බැඳිලා තියෙන්නේ. අනාරම්මන ගතිය කියලා කියන්නේ හිත බැඳිලා නැහැ. විමුක්තිය. ඉතින් අපි විමුක්තිය හොයාන ගියාට විමුක්තිය ලකුණු පහළ වෙනකොට බය වෙලා නීරස කරලා ඒකාකාරී කරලා දඟලනවා. එනිසා නිබ්බිදා ඥානය හරීම තීරණාත්මක වූත් භාවනා ජීවිතේ පුළුල්ම වූ ඥානයක් කියලා කියනවා. ඒක තමයි මම අර නන්දමාලිගේ සින්දුව කියන්නේ. වන්ද කාරණාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා විවේකයක් හම්බු වෙච්ච ගමන් ට්‍රිප් එකක් දාගන්න. එනතම් පත්‍රය කියවනවා. එනතම් ටෙලිවිෂන් එක බලනවා. එනතම් අල්ලපු ගෙදේ කතා කරගෙන. එහෙනම් අපිට කොහොමඩක්වත් බෑ මේ විවේකයේ බුද්ධ විඳින්න බෑ. විවේකයේ වෙලාදී මාදියාවට හරවනවා කියන එක මම දැන් මෙතෙන් තැන්ට හරෙව්වනම් එයා දන්නව වැඩි වෙලාවක් අපිට තියෙනවා මේකේ. නමුත් ඒ වෙලාව පාළු නිසා මොකද හොබි එකක් ඩිවලොප් කරලා තියාගෙන. අර අර හිස්තන පුරවන්න. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? අපි මේ විමුක්තිය හෙව්වට විමුක්තිය එනකොට ඇලර්ජික් වෙනවා අපි. ඉතින් ඒක නිසා දරුවචනසේ සඳහන් කරලා තියෙන්නේ භාවනා කරලම බෑ. මේක පිළිබඳ සාමාන්‍ය දැනීමක්. මේක පිළිබඳ මේක උපහාසාත්මකව බලන හැටියක්. මේක පිළිබඳ සුතමේ ඥානයක් අපිට නැති වුණොත් අර මීව මීව මේ වලහා මී කඩන්න ගියාම හොඳ හොඳ වද හම්බ වෙනකොට වැලහින්න පිටිපස්සේ ඉන්නවා කියලා හිතාන එක අතකින් අල්ලන කඩ කඩ බිමත දානවලු වැලහින්නට දෙනවලු. ඉතින් අර මීවැද්දා හොඳටම දන්නේ නිසා ඌ පිටිපස්සෙන් ගිහලා ඔක්කොම අහුලගෙන යනවා යන්නේ. හැරිලා බලනකොට මීවැද්දා තේරම ගෙනියනකොටලු කේන්ති යන. ඒ වගේ තමයි අපි මී කැඩුවට හොඳට හරි අහුවෙනකොට අපි අරගෙන බිමට දාන. පිටිපස්සේ එක නැවිලා අහුලගන්නේ කියලා. අපි දා අපිට හම්බෙන හැම විවේක චිත්තක්ෂණයකම අපි විනෝදාංශ ගැන කල්පනා කරනවා. ට්‍රිප් එකක් ගැන දාගන්න හදනවා. පත්‍රය කියවන්න හදනවා. ටෙලිවිෂන් එක බලන්න හදනවා. ඒ කරලි වෙලා ඒක නාස්ති කරන අපට කියන්නේ ඒක වටිනාකම දන්නේ නැතුව නාස්ති කරන අපට කොහොමද මේ විමුක්ති රසයක් ඇති කළ දෙන්නේ? අවසානයේ සායනස ඒක දැන් සංසාරේ පුරාවට අපි සිතුවිලි මේ මොලේ ආහාර දාලා දාලා දාලා මේකට මේක යථාර්ථයේ ඉස්බව පේනකොට එකපාරට නැති වෙනකොට ඒක එකපාරට අවබෝධ කරගන්න බැරි ක්‍රමක්‍රමයෙන් හු වෙනවා මිසක් නෑ ඒක නෑ නෑ පිස්සු. ඒකට තියෙන්නේ මානසික රෝග එන්නේ. එතෙන් තියෙන්නේ මානසික රෝග ඒ නිසා වෙස්ට් එකේ මෙතෙක් කල් ඒ ආපු හැම කෙනෙකුටම බෙහෙත් පෙති දුන්නා. මේ පාලුකම නිසා බයිපෝලා එනවා එහෙම නැත්නම් මේ ડિප්‍රෙෂන් කියලා කියනවා පෙන්ෂන් ගිය ගමන් මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. කතෝලික ගෑනු ළමයින්ට වැඩිවිය පත්‍ත්‍චික මං එනවා. මොකද සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන එක පාට ගෙට දාලා වහනවා. පෙන්ෂන් ගත්ත මිනිසයාට ඇවිදින හිටපන්සය වහනවා. ඒ ගෑන් ළමයි උසස් පෙළ පන්තියෙන් පෙළෙච්ච ගමන් ගෙට යනවා. ඒ ඔක්කොගෙම දැකලා තියෙනවා මානසික රෝග එනවායි කියලා. මොකද එයා දන්නේ නැහැ ඒ මේ විවේකය හැන්ඩල් කරන්න. ගිය ගමන් සප්‍රෙස් කරනවා. සප්‍රෙස් කරලා ඉවරලා මොළයේ තත්ත්වේ ක්‍රියාකාරකම් බාල කරනවා. දැන් මේගොල්ලෝ දැකලා තියෙනවා වෙස්ටර්න් එක භාවනා කරපු අය කියනවා මේක මේ ආත්ම සංඥාවෙන් ඇති කරගත්ත මානසික වෛද්‍ය ක්‍රමයක් තියෙන බටහිරේ හැම වෙලාවෙම නැති වේගන යන සක්කාය දිට්ඨිය ආයේ බෙහෙත් මාර්ගෙන් ඇති කරලා දෙනවා. සක්කාය දිට්ඨිය නැති උනට තියෙන්නේ පාළු ගතිය. තනි ගතිය. ඒකාකාරී ගතිය. ඒක බෙහෙතකින් ආයේ ඇති කරලා දීලා සක්කාය දිට්ඨිය වෙල්ඩින් කරලා ආයේ හදලා දෙනවා. සයිකොලොජි සයිකියාට්‍රිස්ට් කාට ගිය ගමන් ඒ නැති වෙච්ච එක හදලා දෙනවා. දැන් ඒ නිසා ඒගොල්ලෝ ඩෙවලොප් කරලා තියෙනවා සයිකෝതെරපි without the self කියලා. අනාත්ම සංඥාවේ මේක බැලුවොත් මේක පිළියම් කළ යුත්තක් නැහැ මේ මේ හොඳ එකක්. කියලා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ විවේකය පුළුවන් තරම් අගය කරන්න මේ තුල තමයි සුව සේවාව සිද්ධ වෙන්නේ. මේ තුල තමයි තිරියන් වීම සිද්ධ වෙන්නේ. මේ තුල තමයි පරිසර දූෂණය නැති වෙන්නේ. මේ තුල තමයි චිත්ත දූෂණය නැති වෙන්නේ කියලා ඒ පාළු ගතිය තමයි අපේ සාමාන්‍ය ලෝකයේ තියෙන කාලකන්ණි පාළු ගතිය තමයි භාවනාදී හම්බ වෙන විවේකය කියන්නේ. අපේ අපේ හැබෑ නිවහන. අපිට ඒක නුහුරු වෙලා. ඒක තමයි self එක welding කරලා හදලා දෙනවා. ආපහු කැඩිච් එක හදලා දීලා ආපහු self එක වැඩි කරන්න පුළුවන් ක්‍රමයට හදලා දීලා මේ මිනිස්සේ ආයෙ යනවා ගෙදර යවනවා. ගෙදර ගියාට පස්සේ sugar රෝග කඩන ආයෙ එනවනේ. පහුවෙන්දා තරමංශයට ගතම් එක හම්බෙනවනේ. බුදුරජාණන්සේ කියන්නේ ඔක කැඩේ ඒක ලස්සනම ගාතාව තියෙන්නේ අර මේ ධම්මපද ගාතාවක් තියෙනවා යථා නේරේසි අත්තානං කංසෝ උපහතා යත නෑ නේරේසි අත්තානම් කංසෝ උපහතය යතා කියලා. ඒකෙදි කියනවා මේ කංශ භාණ්ඩයක් කංශ භාණ්ඩ කියන්නේ භාවනා කරන මධ්‍යස්ථානයේ තියෙන තට්ටු කරන පාත්‍රේ. මෙහෙම තට්ටු කරපන් හ්ම් ගාල සද්ද දෙන්නේ. ඒ කංශ භාණ්ඩය ඒ නින්නාද දෙන්නේ පැලිර ගිහිල්ලා නැත්තල්ලු. පැලිරක් ගියොත් ඒ නින්නාද දෙන්නේ නැහැ. ඒක නිසා ඒක ඝණයක් වශයෙන් තියනවා කියලා බලන්න අපි ගණ්ඩ ඉස්සලා තට්ටු කරලා බලන්න. නින්නාද දෙනවා. සර්වඥාන්සේ සඳහන් කරනවා තද ආත්ම දෘෂ්ටි ඇති. එකට එක කියන පුද්ගලයා මෙන්න මේ කංශ භාණ්ඩේ වගේ කියලා. කවුරු හරිලා තට්ටු කරුවොත් මිනිස්සු අරින්නේ නැහැ ලේසියට. උඹ ආත්මේ පුරුදු කරපන් කියනවා පැලිරගිය කංශ භාණ්ඩයක් වගේ තට්ටු කරාට බොල්ලණ්ඩක් විතරයි එන්නේ සම්භා උපාරම්භෝ තේන විජ්ජති කියලා. උඹලගේ එකට එක කියන ගතිය නැති වෙරන්නේ. කවුරු ඇවිල්ලා තට්ටු කරාට ඒකට එකට එක කියන්නේ නැති ගතිය එන්න පැලිච්ච කංශ භාණ්ඩයක් වගේ පුහුණු කරපන් කියලා. කංශෝ උපහතා යත. ඉතින් වෙන්නේ අර තනි වෙනකොට පාළි වෙනකොට ඒක තේරුම් ගන්න බැරිගේ සක්කාය දිට්ඨිය පුංචි වෙනවා, කෙන්චි වෙනවා, ආත්මේ නැති වෙනකොට එයාට පේන්නේ මේ නින්නාදේ නැතුව යනවා. ඉතින් හට හරි පාළු ගතියක් දැනන මගේ භාණ්ඩ පුපුරලා. විජහාට ගිල්ල වෙල්ඩින් කරගෙන යනවා. වෙල්ඩින් කරපුවා ආයෙ තට්ටු කරපුවාම එකයි කියන්න ඕනේ 10ක් 15ක් පත් උත්තර දෙන්න. තට්ටු කරපු ගමන් එනවා. ඉතින් ඒ ඒ උපමාව ඥානන්ද සාංශේ ඉස්සල්ලාම මේ මේ නිවන නිවීමේදී මතක් කරා සාරම්භේ නැති කියලා කියන්නේ එක්කෙනෙකුට වචනයක් කතා කරපුවාම එයාට වැරද්දක් වුණා හරිම කරබන ඉන්නවනම් ඒ කියන්නේ එයාලක ලොකු ආත්ම දෘෂ්ටියක් නැහැ. ඉතින් මිනිස්සුන්ට වැරදිලත් ඇත්ත කියනවා කියෝ ගණන් ගන්නෑ. නමුත් ආත්ම දෘෂ්ටියෙන් පුච්ච කරන කෙනා නෑ මූට වචනයක් දෙකක් කියන්න ඕනේ. නැත්තම් හරියන්නේ. ඉතින් සාරම්භේ තමයි යන්නේ. ඒකෙන් අදහස් කරන්නේ කංශ භාණ්ඩේ පුපුරලා නැහැ. ඉතින් ඒක කංශ භාණ්ඩේ පුපුරපුවම අපි වෙල්ඩින් සාපුවට ගිහිල්ලා වෙලා අර ඉස්සර වගේ මේකේ සද්දෙන්නේ නැහැ නේ. ඉතින් මේ මනුස්සයත් හරියට වෙල්ඩින් කරලා හදලා දෙනවා අර පරණ තාලටම රණ්ඩු කරන එක චරිතේ. ඒකවල අවසානයේ සත්‍ය හොඳටම ප්‍රබලම ප්‍රබලම පුද්ගලයෙකුට ඕකායි හදන්න බැරි විදිහම වෙන්නේ නෑ බුදුහාමුදුරුවෝ කඩන එකයි කරන්නේ පොළවේ තටු අනේ කැඩුනනේ කියනවා ළඟට ගියාම. ඒකයි ආයේ ඊනම වෙලක් වෙනවනේ ආයෙත් ඇදිලා. ඒ කියන්නේ පැලෙයිද ගිහිල්ලා පැලෙයිද ගිහිල්ලා තැනකින් දෙකින් හදන්න නෙවෙයි. හැම තැනම පැලෙයිද. දැන් මේ පරණ මේ ඔය මෙව වල තියෙන හුලං ඉරි යනවා කියලා එකක් කරන්නේ මේ පරණ මේ පොසිලෙන් වල හරි වටිනවා ඒවා. හැබැයි විමින් වැටුනොත් සීසීකට යනවා. පැලේ හුලං ඉරි කියලා ඒක දන්නවා ඒකයි වෙල්ඩින් කරන්න බෑ. බුදුරජාණන් ශ්‍රී මේ එහෙම ටික ටික ටික ටික ඒක කඩලා දාන එකමයි කරන්නේ. ඒක අර සංස්කෘත පන්ති උගන්වනකොට එක තැනක කියනවා මේ හොඳ පැරණි ගුරුවරයෙක් ගාවට එනවලු විවිධාකාර උසස් පහත් හැම කෙනෙකු ඉගෙන ගන්න. ඊට හරියම අල්පේච්චයිලු. ඉතින් කුමාරයෙක් ඇවිල්ලා තියෙන ඉගෙන ගන්න. හරියට සාත්‍රි පීටියල්. ඊට පස්සේ ආ රටට ගිහිල්ලා රජකමත් අරගෙන මෙයාට ලස්සන රත්තරන් වලුරු දෙකක් පිරිමි දාන දෙකක් වෙනදී ගෙනල්ලා පූජා කරාලු. පූජා කරනකොට ඒ සිටුවරයා ඉඳගෙන හිටියේ ගඟක් ගාවලු. එයා අරක මේක බලන්න වගේ ඉඳගෙන ඉවෙලා ඔක්ක ගඟට දැම්මා. එකක්. අර මිනිහයාට දන්නවලු මෙයා එහෙම කෙනෙක් තමයි කියලා. ගානට අනේ. ඉතින් ගානකලු වැටුණානේ කියලා. ඊට අර විජාර ගඟට බැසලු. කුමාරයා ගඟට බැලගලු කොයියට අනිත් එක දාලා කිව්ලු අන්න අර හරි වැටෙන කියලා. දෙක මේවා. එතකොට දැනගත්තා මේ මනුස්සයා රත්තරන් වලු දීලා ෂේප් කරන්න පුළුවන් මනුස්සය නෙවෙයි කිසිම දෙයක් අල්ලන්නේ නැහැ කියලා. ඉතින් අර දෙවෙනි එක තමයි දැන් මේ වැටිච්ච තැන පෙන්වන්නේ. ඉවරයි. ඒ වගේ අර කන්ද බාන්නේ පුපුරලා තියෙන්නේ. උකේ බොල් හඬක් එනවා. ඉති ඕක ආයේ වෙල්ඩින් කරන්න දඟලන්නේ නැතුව ඔහොම යන්න නම් හිතන්න මොන විදිය දාන පාරමිතා පුරලා තියෙනවද කියලා. මොන තරම් සීල පාරමිතාක් මොන තරම් පාරමිතා ශක්තියක් තියෙනවද කියලා. දවසකට අපිට ලක්ෂ කීයක් වාර හම්බ වෙනවද බලන්න ওই විදියට අපිට නිර්හංකාර වෙන්නේ. අපි එකක්වත් අරින්නේ නැහැ එකක් හරි ඇරියොත් නිින්දයන්ෙත් නැහැ අපි. නැහැටත් කල්පනා අරුවට වචන දෙක කතා කරන්න බැරි වුණානේ. මම හෙට මේ වැඩි උදේ පාන්දර නැගිටපුවාම මේක කරලා තමයි පටන් ගන්න කියලා අර කංශ පාණ්ඩේ වෙල්ඩින් කරන්න තමයි හිතන්නේ. දැන් අවසරයි ඒ විදිහට බලනකොට දැන් මොකද නිවන කියන එක දවසකට දීපාර තමයි මගන්නේ. නෑ ඇත්තටම කියනවා අපේ මේ හැම හැම චිත්තක්ෂණයකම අපි කරන්නේ අර පිරිසිදු ප්‍රභාසර හිත කෙලසලින් වහන්නේ. කෙලස් වලින් වහන එක නැත්තම් උප්පත්තියත් එක්කම ගినాපු ඒ ප්‍රകൃතියට යෑමක් තමයි නිවන කියන්නේ. අපිට නැති දෙයක් නෙමෙයි. ඒ නිසා සරුවචනාංශේ බුදු වුණාට පස්සේ ඒ දේව දේවතාවෙක් ඇවිල්ලා අහනවා මේ නන්දති සමන නන්දසි සමන ශ්‍රමණේ උඹට සතුටු වෙනවද කියලා. බුදුහාමර කියනවා මට මොනව ලැබුණටද? කින් ලද්දාවුසෝ. සෝච සෝචති සමන එහෙනම් ඔබ කනගාටුනද ශ්‍රමණයා කින් කීයතයිසෝ මොනව නැතුණට ආවුසෝ. එහෙනම් සමනේ උඹ සතුටුත් නැහැ කනගාටු නැහැ ඒක නම් ටිකක් ගැලපෙනවා අයියේ. කියන්නේ බුදු වෙලත් ලැබිලා නැහැ මොනවාක්වත්. බුදු නැහැ කියලා මොනවාක්වත් ගිහිල්ලත් නැහැ. වෙලා තියෙනට කංශ බාණ්ඩ මේ මේ. දඹ රත්තරනේ පිට තියෙන ආගන්තුක ටික ගිහිලා. නිසා manussත්වය කියලා කියන්නේ නිවන කියලා හිතන්නේ. manussත්වය කියන්නේ නිවන. manussත්වයට උපදාන ගියාම තමයි නිවන කෙලසෙන්නේ. මනුසත්වයට මේ සිංහලකම බුද්ධඝම ඥානකම පිරිමිකම දාන්න ගියොම අර මනුසත්වය කියලා කියනවා. අපි ඔක්කොගෙම තියෙන මනුසත්වයේ තේරුම් ගන්න ගියොත් අර මේ මේ පසකම කිව්වගේ සමහරු ගාව ඒ ගුණය තියෙනවා 100ට 100ක්ම. කිසිම ප්‍රතිපත්තියක් නැහැ මොනවත් නැහැ. හැබැයි මනුස්සකමට සලකනවා. දැන් මම ඔය මනුස්සකම කියන්නේ මොකක්ද? ඒක නිවන. නෑ එතනදී නිවන කියන එක නැතුව එතනදී අදහස් කරන මනුස්සකම කියන්නේ මොකක්ද? unassuming non reaction මම ওই දෙවෙනි පොත ලියනකොට මේ ආනාපාන සති පොත දෙවෙනි පොත ලියනකොට මම ඉතින් ලියන කලාව මොනවක්වත් දන්නේ නැහැ. ඉතින් මට අර ආසාව නිසා ඥානාරාම ස්වාමීන් ලියනවා ලියනවා ලියනවා ලියනවා රෑ තිස්සේ ලියනවා. ඊළ ස්වාමීන් කියවට පස්සේ උන්වහන්සේ වචන මම 100ක් ලිව්වොත් එකයි අහුලන්නේ. එන ගැළපෙන සාරි ඉතින් මම නිර්දය විදිහට කපනවා. කපනකොට ලොකු ස්වාමීන් කිව්වා නම දැන් ඔය නම හිතලා ලිව්වනම් ඔය කපන්න එපා. ඒක එහෙම ලිය අච්චු ගහන්නේ කියලා. ඉතින් මං කව ස්වාමීන් වහන්සේ මේක මිනිස්සුන්ට දෙන පොතක් මයි ළඟ නෑ කිසිම මේ ගුණයක් සදාචාරයක් නෑ ඒ වුණාට මට හරි හිතට කනගාටුලු කවුරු හරි හිතලා ලියුව වචනයක්වත් විසි කරන්නේ කියනකොට මට හිතෙනවා මුන්න තරම් මුන්න තරම් ඒ මේ මනුස්සකමට සලකනවා ඒක දැසක ওই දේවදාස සූත්‍රය eh, අහන්න හිතිලා eh, මට කිව්වා දැන් මට පුත් කියවන්න බෑනේ මේ නම දන්නවනේ මේ නමට බැරිද පොත ඉස්සරහ තියාන කියවන්නේ ඉතින් මට මේක රජසැපක් හම්බුණා වගේ මට හරි සන්තෝෂයකද මම පාලි දන්න මිනිහෙකුත් නෙවෙයිනේ ඉතින් මං ඉතින් 13 කොට රිහර්සල් කරලා කරලා ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේට කියවන්නේ අනේ මං යනකොට ඉස්සරහින් ආසනයක් පනවලා මට සමාන මට්ටමේ ඊට පස්සේ මම දැක්කට පස්සේ මට හෝස් ගාලපත් වුණා ඊට පස්සේ මේ ඔය නමට නෙමෙයි මේ ධර්ම ගෞරවයට සැලකුවේ කිව්වා ඔය නමට නෙවෙයි මං කව සාංශ කොහොමඩක්වත් මට මේ සූත්‍රයන් කියන්න හම්බ වෙන්නේ නැහැ කිව්ව ඔබ වහන්සේත් එක පළවෙලි ඉන්නකන මට බිමින්ද ගන්න දුන්නොත් කියන්න. ඊට නෑ නෑ නම එහෙම නෙවෙයි මේ ධර්මයක් දේශනා කරනකොට දේශකයන් වහන්සේට සැලකිල්ලක් මේ තියෙන්නේ. ඔය නමට අපහසු නම් බිමින්දගෙන කියවන්න. ඒකට මට හිතෙනවා මේ සලකන සැලකිල්ල මං උන්වහන්සේ ගාවට ගිහියා ගිහිල්ලා පැවිදි වුණාට පස්සේ ඒ මං වගේ මේ අමු ගිහියෙකුට එතකොට නම් මං සිවුරක් දාගෙන හිටියේ. ශාලකන සැලකිලා දකිනකොට මට හිතුණා අපි කොච්චර මිනිස්සු මේ උසස් පහත් කළා සැලකනවාද කියලා. අතින් පිරුණාට පස්සේ මුන්නම ක්‍රමයක්වත් නැහැ. manussකම කිව්වට පස්සේ කිසිම කෙනෙකුට වැරදිලාවක්වත් මගෙන් වචනයක් වැරද්දක් කෙරුවත් මං ගා ගන්න නැහැ කියන අදහස තියෙනවා. ඒ manussත්වයේ තියෙනවනම් මං හිතනවා මේ බුද්ධහම කියන නම ඕනේ නැහැ. පිරිච්ච manussකමට සැලකන්නේ. නැත්නම් සිල් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මොනවා වුණත් මනුස්සකමට සලකන්න නම් අපි ළඟ කොච්චර පිරිච්ච ගතියක් අපි ළඟ කොච්චර කියන්නේ සාදර ගතියක් ඔය කියන දසපාරමිතා පිරෙන්න ඕනද කියලා. ඉතින් ඕකනේ අම්මා පොඩි දරුවට සලකන්නේ. Tamangen කුසී වදාගත්ත දරුවට මොන්න තරම් සැලකිල්ලෙන් සලකනවා. අපිට ඒක නැත්තම් ඔය ඔය මොන විපස්සනා කරොත් වැඩන්නේ. ඒ තියෙන අපි මේ ආනාපාන සතිය වඩන එක ඉදි කරන්නේ පංචේන්ද්‍රයන්ට එන සිග්නල්ස් නවත්තන එක. ඔය తాවකාලිකව එකක් විතරක් තියලා අනිතව නලිෆයි කරනවා. ඊට පස්සේ මේකත් අයින් කරන්න ඕන. ආනාපානෙත් අයින් කරන්න ඕන නැත්නම් අපිට ওই අවශ්‍යතන්ට ය아가න්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට මේ අර නිකන් down to earth කියලා කියන්නේ. කොහොමද ඒක සිංහලට කියන්නේ? කියන්නේ සාමාන්‍ය ස්වභාවික වෙන්න. හැකි තාක් ස්වභාවික වෙන්න අනික් මනුස්සයා කියන වචනේ කවම දාකවත් පණිවිඩයක් නැහැ කියලා හිතන්න එපා. කරුණාවෙන් ගෞරවයෙන් අහුම්කන් දෙන්න. අහුම්කන් දීලා මොකද්ද මේ කියන්නේ කියලා බලලා කළ හැක්කක් නම් කරන මිසක් ඒක ස්ක්‍රීන් කරන්න එපා. ඒක මේ මනුස්සයා නොකිය යුත්තක් මට නොකිය කරපු ගමන් අපිට සාගහනවා. පුළුවන් තරම් මනුස්සත්වයට දුන්නොත් මම හිතන්නේ අපිට මේ මේ අපි ලද මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය දැනට හම්බෙලා තියෙන ටිකෙන් හරියට කිරි වතුර එකතු වෙනවා වගේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කිසි කෙනෙක් සැක කරන්නේ නැහැ කිසි කෙනෙක් පිළිබඳව සැක කරන්නේ නැහැ මම ගැහුවා බෑන ප්‍රශ්නකුත් නැහැ ගහන්නෙත් නැහැ එතකොට ඒ මට්ටමට ගියා නම් සමග්ගානන් තපෝසුකෝ කියන එක මම දැන් ඒක කියලා වැඩක් නැහැ සරුවචනාංශي අර ගැඹුරු විදියට විපස්සනාවෙත් කියලා දුන්නා ප්‍රകෘතියෙන් සුනීතත් එක කරලා පෙන්නවා අඟුලිමාලත් එක කරලා පෙන්නවා රාහුල කුමාරත් එක කරලා පෙන්නවා ඉතින් අපිට තාම තියෙන්නේ ඒ දේ මේ පූර්ණ කැපකිරීමෙන් කරන්න බැරි කමයි තියෙන්නේ කරනවා නොකරනවා කියලා මම චෝදනා කරන්නේ උත්සාහ කරනවා නමුත් අපි කරන්නේ මේ ඉන්දියාප් ඇමරිකන්න වගේට පුංචි හිලකින් ගන්න හදනවා සේරම ඔක නිකන් කොලේ දිගහැරලා දැම්මට පස්සේ තලපේ වගේ ගත්තාම හරි මිරිකලා ගන්න දෙයක් නැහැ. ඔය gediya pitima ගතයි. ද්වේෂ සහගත සිත් එක එක සිත්විලි වෙනකොට අපි ඒවා පන්නගෙන යන්න ඕනේ වගේ කියලා. ඒකට ඒ කියන්නේ අපි චිත්තානුපස්සනාව වඩනවා කියන්නේ. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි අපි දැනගන්න තියෙන්නේ අපි ප්‍රතික්‍රියා නොකරන තැනට යන්න නම් ප්‍රථමයෙන්ම දැනගන්න ඕනේ ප්‍රතික්‍රියා කරන වෙලාවේ ප්‍රතික්‍රියා කරන බව දැන ගැනීම තමයි ඉස්ලාම සිද්ධ වෙන්නේ. ඒකයි තියෙන ලොකම මනුෂකම්. Tamanට Taman ද්වේෂ කරන්න එපා ප්‍රතික්‍රියා කරනවා කියන්නේ. පිළිගන්නන්න මෙතෙක් කල් කෙරුණා. නමුත් දැන් දන්නවා. මම මේ කෙරුවේ ප්‍රතික්‍රියාවක් කියලා. ඒ දැනගැනීමෙන් තමයි ප්‍රතික්‍රියා නොකිරීමේ ආනිසංස අපි තේරුම් ගන්න. අපි දැන් කරනකොට යමකට ප්‍රිය වෙන යමකට අප්‍රිය වෙන කිසි දෝෂයක් නැහැ. අපි දැනගන්න මේ දෙයට මේ ගතිය නිසා ප්‍රිය වුණා මේ දෙයට අප්‍රිය වුණා. ඒ බව එතනදීම අවදිභාවය විතරයි සතියෙන් ඇති කළ දෙන්නේ. ද්වේෂදී අයින් කරන්න ඕනේ. මෝහ ආසදී ලං කරගන්න ඕනේ කියපු ගම අපි හිතවිලට වාල් වෙන නිසා අපේ ප්‍රകൃතිය එහෙම වැඩ කරන්න ඇරලා පිට කෙනෙක් බලන්න වගේ මේක දිහා බලන් ඉන්න පුළුවන් නම්. කියන්නේ Tamanට sympathetic ground එකකින්. Taman කිරිබඳව නිකන් TV කැමරා එකකින් මේ ක්‍රිකට් ගේම් එක සම්පූර්ණයෙන්ම වීඩියෝ වෙන්න දෙනවා. ඒ වගේ Tamanගේ මුළු දවසම සර්විලියන්ස් එකට යට කරනවා. හැබැයි discriminate කරන්න එපා, choice එකක් තියාගන්න එපා, assume කරන්න එපා. නිකන් evenly suspended attention එකක් දාන එකයි තියෙන්නේ. එතකොට වෙන්නේ ඉස්සල්ලාම අපි මේ දන්න දැනුම තිබුණත් කෙනෙක් එක්ක ඇසුරු කරනකොට වස්තුවක් එක්ක ඇසුරු කරනකොට අපි කොච්චරක් මේ මම මගේ රුචි අරුචිකම් මගේ පෞරුෂත්වයේ දාගෙන ඒක සංකීර්ණ කරගන්නවද කියන එක පිළිබඳව අවදි භාවයක් තමයි ඉස්සලාම ඕනේ කරන්නේ. ඒක ඕනේ වෙලාවක පටන් ගන්න ඕනේ. කායනුපස්සනා කියලා කියන්නේ රූප ධර්ම දේවල් එක්ක ගැටෙන ගැටීම කායනුපස්සනා කියනවා. ඊට පස්සේ වේදනා චිත්ත නාම ධර්ම එයින් එයින් පරිබාහිර වෙච්ච සෑම කොටසක්ම ධම්මානුපස්සනා කියලා වැටෙනවා. ඒ නිසානේ ඒ අර කායන සත්‍ය සත්‍යපට්ඨාන සූත්‍රෙම ගත්තාම කායනුපස්සනා කොටසේදී ආස්වාද ප්‍රසවාස දෙකක් තමයි ගොඩක් වෙලාට අපි මූලික මේ මොකද්ද කියන්නේ තේමාව කරගන්නේ. ඉතින් වේදනාව වෙච්චාම සුඛ දුක්ඛ අදුක්ඛම කියලා ඒක මුළු ලෝකෙම අහු වෙනවා. වේදනා කියලා සේරම අහු වෙනවා. ඒ චිත්තානුපස්සනාව කිව්වහම රාග, ద్వේෂ, මොහ හිතවිලි තුනයි. ඒව නැති වෙච්ච මහත්ගත හිත් ඒ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය වාගේ. ඊට පස්සේ සවුත්තර හිත, කියන්නේ දේවල් වලට යට වෙන හිත සහ දේවල් අර කිව්වාගේ හිතවිලි දෙකක් අල්ලන්න පුළුවන් තුන්වෙනි එක අල්ලන්න බෑ. එක දෙක අනුත්තරයි, තුන්වෙනි එක සවුත්තරයි. අපි ළඟ තියෙනවා ඒවට යට වෙන ගතිය. අනිත් වගේ මහත් ගත හේත් සවුත්තර අනුත්තර හිත් වශයෙන් එකම දෙයක දෙයක කළු සුදු පක්ෂ දෙක තියෙනවා දෙකම සමාන්තරව ඒකාකාරීව බලනවා. Taman වශයෙන් විතරක් නෙවෙයි දැන් මේ පුද්ගලයා මෙහෙම මෙහෙම කරන්නේත් එයත් මගේ වගේම හිතක් තියාන මේ විදිහට ප්‍රතික්‍රියාවක් තමයි කියලා අජත්ත බහිද්දා වශයෙන් දකිනවා. ඒ දකින්න වෙලාවේදී රඟපාන්නේ වෙන දේ වෙන හැටියට බලන් ඉගෙන ගන්නවා. ඒක හුඟක් මේ කායනුපස්සනා වේදනානුපස්සනාවෙන් උදව් වෙලා තමයි චිත්තානුපස්සනාවකට යන්නේ. ඒක ගියාට පස්සේ يعني චිත්තානුපස්සනා මට්ටමේදී හැමදේම හොඳ හොඳ සර්ච් ලයිට් එකට හයි කරලා ටීවී කරගන්න තරමට වගේ ඔක්කොම පාලනය යටතට ගත්තට පස්සේ ලෝකේ ධර්මතා සිදුවෙන හැටි මේ වස්ස වැස්ස වයින් හැටි ඒ අනුව මිනිස්සු කලබල වෙන හැටි සුනාමි එන හැටි ව්‍යසනේ එන හැටි නැත්නම් ඇයෙන් රූපයක් දකින්නටි කනෙන් ශබ්දයක් අහන්නට කියලා කායන පස්සන වේදනාන පස්සන චිත්තාන පස්සනට අහුවෙච්චි නැති ඒ කියන්නේ theory for the sake of theory කියන වගේ ධර්ම සඳහා වෙන ධර්ම කොටස් දක්වාම විහිදෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම අර රූප ධර්ම වලින් පටන් අරගෙන ටික ටික ටික ටික හතර පැත්තට පැතිරීමක් සිදු ඒක මේ ෆිලොසොෆයිස් කරනවා අර යෝගාවචරයට වෙන එක මේ අල්ලගන්න ක්‍රමයක් නැහැ. හැබැයි එකක් සරුවඥයන් සාතික වෙනවා සතියෙන් ඉන්න හැම වෙලාවකම මේ ධර්මානුපස්සනාව දක්වා යන ගමන බාධානුතරෝ බාධාවකින්තරෝ සිදුවෙමින් පවතින. එනිසා මුලින්ම අපිට මුළු එකේම වෙන ආනිසංස කොටස් තේරුම් ගන්න අමාරුයි. කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් ගන්නකොට සතුටු දෙකක් එනවා. එකක් තමයි වෙනකොට සෑහෙන කරනක් අපි ආයෝජනය කරලා කාලය යොදවලා දෙක තේරෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ සතිපට්ඨාන ක්‍රමේ තන්නේ කර අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙනවා. භාවනාවක් වශයෙන් කරන්න කියලා. ඔව්. ඒ හැමදේම අපි වාහනේ ලොකුතර යනකොට ඇයිදකට හරි ඔක්කොම භාවනාවක් වශයෙන් කරන්න කියලා. ඔව්. ඒක කොහොමද සාමාන්‍ය ප්‍රායෝගික මෙහෙම මෙහෙම කියන්න සාමත් මම ෆිලොසොෆයිස් කරන්නේ හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ඒ සූත්‍රය කියන්නේ සාරිපුත්‍ර සූත්‍රයයි කිම්මූලක සූත්‍රයයි කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඔය සතිය වැඩුවත් නැතත් සතිමත් වෙන්න උත්සාහ කරත් නැතත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා කියන. ඒක සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වගේ සතාධිපතේ හැම දෙයකම අධිපතිකම සතියමයි තියෙන්නේ. එනකොට සද්ධාවක් තියෙනවා වීරියක් තියෙනවා සමාධියක් තියෙනවා වත් තියෙනවා සමාධි පමුකා මේ ඒ වගේ එක එක කෘත්‍ය කරන හැටි වෙන්නනවා ඒකෙදි පිම්පව් වෙනසක් නැහැ කරන හැම එකම සතිය තියෙනවා සමාධිය ප්‍රමුඛ වෙනවා මානසිකාර සම්භව වේදනා සමෝසරණ ඒ ටික තිබුණට මේ වැඩපිළිවෙලේදී ගොනුව ගන්න නම් අපි භාවනාවක් බාටපත් කරන අපේ ජීවිතේ ගොනුවක් ගන්න නම් එකයි කරන්න ඕනේ සතියට මුල් තැන දෙන්න කියන එක විතරයි කරන්න තියෙන්නේ. අපි දැන් කරලා තියෙන්නේ සතියට සමාන තැනක් දීලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ සාමාන්‍ය සීට් එකක් දීලා තියෙන්නේ. සතිය සභාපති කරන්න කියන්නේ. කරපු ගමන් අනිසේරම සංවිධානය වෙනවා කියනවා. ඒක පේන්න තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේදී අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. සතිය ඉස්සරහින් තියන්න කියලා කියනවා. අපි දැන් තියලා තියෙන සතියේට සාමාන්‍ය තැනක් දීලා තියෙනවා. දුන්නට ප්‍රමුඛ තැන දෙන්නේ. අපි ප්‍රමුඛ තැන දෙන්නේ සද්ධාවට තමයි. එහෙම නැත්නම් වීරියට, නැත්නම් සමාධියට, නැත්නම් ප්‍රඥාවට. ඒ වෙනුවට අපි කවදා හරි තේරුම් ගත්තොත් එව්වත් ඕනේ තමයි. හැබැයි මේ සතියේට නායකත්වය දීපු ගමන් මෙයා මුළු සභාවම පාලනය දත්තට ගන්නවයි කියලා අපි තියෙන සතිය හැම වෙලාවෙම මුල් ආසනේ දෙනවනම්. සතියට මුල් ආසනේ දෙන්න අපි අද ඉඳලා අපි අදිෂ්ඨානයක් ගන්නවා. ඊට පස්සේ සතිය විසින් සියලු කෘත්‍යයන් කරලා දෙනවායි කියනවා. ඒක ඉස්සල්ලාම ලස්සනට ඔක ලියලා තියෙන්නේ Power of Mindfulness කියන පොතේ පළවෙනි පිටුවේ. ඥානරා ඥාන ඥානපෝනික ස්වාමීන් වහන්සේ මට හරි පුදුම හිතුණා ඇත්තට මේ මේ ඒකත් එක්ක මේ සතියෙන් පරිමුඛන් සතියෙන් උපට්ඨපෙත්වා කියන එක ගැළපුණේ ළඟදි මගේ අතින්. ඒකෙදි කියලා තියෙනවා මේ සතිය චිත්‍රපටියක නම් නැත්නම් නාටකමක් නම් අප්‍රධාන චරිතයක් රඟපාන. සතිය හරිම සබකෝලයි. සතිය කවදාකවත් ඉදිරියට යන්න. නමුත් ශ්‍රද්ධාව හරීම කඩප්පුලි. හරීම වේගයි. එයා ගියේ තන නැ ඉස්සරහට නැගිටිනවා. ඒකට සතිය පැත්තකට නිකන් ඔබ කරගන්න කුදයක් කරගන්න කියලා පැත්තකට වෙනවා. වීරියත් එහෙමයි. කඩාගෙන ඉදිරියට ගිහිල්ලා එයා මම ලොකුයි කියන්න හදනවා. සමාධිය ඒත් ඒ වගේ. ප්‍රඥාව ඒත් ඒ වගේ. සතිය එතකන් ඔහි සතිය කවදාකවත් මේ නිකන් සමාජශීලී නැති හැම හැකියාවක්ම තියෙන දක්ෂයෙක් වගේ. බුදුහාමුදුරුවෝ විතරලු ඉන්නේ ලෝකේ ඉස්සල්ලාම මේන්න මේ වගේ හොඳ වුණාට නිසි නායකත්වයේ දීමෙන් මේ සියල්ලම ගුණ කරන්න පුළුවන් කියන මේ විශාල පොටෙන්ෂල් එකක් තියෙන සතිය ඉස්සරහින් තියන්න ඕනෑ කියන බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ කියලා ඥානකොණික හාමුදුරුවෝ කියනවා. ඊට පස්සේ උන්වහන්සේ සතිපට්ඨාන කියලා බණක් කියනවා. උඹට සද්ධාවක් තියෙනවා, වීර්යයක් තියෙනවා, සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. නමුත් උඹ සතිය ඉස්සරහින් තියෙනකන් උඹ හිතන්නේ උඹ මෙතෙක් කල් ජයගත්තේ සද්ධාව නිසායි කියලා. උඹ මෙතෙක් ගත්තේ වීර්ය නිසායි කියලා. සමාධිය නිසායි කියලා. නමුත් හොඳට බැලුවොත් ඒ හැම තැනකදීම ජයගත්ත තැන්වල සතියමයි කරලා තියෙන්නේ. නමුත් උඹ නඹුව දීලා තියෙන්නේ සද්ධාවට සහ වීර්යයට. සද්ධාවට දෙවෙනි දවසේ වැඩේ කරන්න බෑ. මොකද හේතුව එතෙන්දිම සතිය ඉස්සරහින් තියලා නැහැ. කවදා හරි ඉඹ දැනගත්තොත් හැම මගේ ජයග්‍රහණයකදීම සතියයි මුල් වෙලා තියෙන්නේ. මං එයාට ගෞරව කරන්න ඕනේ. මං අද පස්සේ එයාට මූලිකත්වය දෙනවයි කියලා මුළු ජීවිතේම සංවිධානය වෙනවා කියනවා. එකක් කියන සතුට වෙන්න. සතියට මුල් සැන දුන්නොත් ඒක කවදාවත් ආයේ බහින්න නැතුළු පුටුවේ. බහින්නේ නැහැ. සතියට අඳුන්ලා දුන්නොත් කවදා හරි මගේ ජීවිතේ පල්ලවෙනිම ප්‍රමුඛම දේ තමයි හැම තැනකදීම සතිය තියෙන කියලා. ඉත්තෑයකට කබල්ලාය කියලා මුත්තාපල් නොයන් කිව්ව කියන කතාවක් තියෙනවා. අනේ එදායින් පස්සේ අපේ භාවනා ජීවිතේ නිකන් කන්වේ බෙල්ට් එකක් උඩ තිබ්බ එකක් ඒ ඔහේ ඇදිලා යන හොඳ කල්යාණ මිත්‍රෝ ගාවට හොඳ ධර්මතාවලට අපිට තේරෙන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. මොකද මෙතෙක් කල් අපි සතියට නිසි තැන නොදීමේ දුර්ලභම. සතිපට්ඨානය කියලා කියන්නේ සතිය නියමිත ස්ථානගත කිරීම. ඒකනම් අතින් අල්ලන්න ගිහිල්ලා බුලත්තට දීලා පාවඩේ එලලා අනේ ඉස්සරහට එන්න ඔබතුමාමයි මේ වැඩේ කරන්න ඕන කියලා වැඳලා වැඳලා වැඳලා හරි ගස ගන්න ඕන. එතකන් කියනෝ නෑ නෑ ওই කරන කට්ටිය ඉන්නවනේ කරගත්තාම මං එන්නේ නෑ. සද්දේ හරීම සබකෝලයි. සබකෝල වුණාට දුන්නොත් මුත්තාපල් නොයන් කිය වගේ යන්නේ නැහැ. මට ධම්මික හඳුරෝ කිව්වා 77 හරි 78 හරි අමාරුයි. සතිය කියන එක අල්ලන්න අමාරුයි. අපි කවදාත් නම්බු කරන්නේ නැහැ. මම එකක් කියන්නම් කිව්වා. ඔබ මේ ආත්මේ සතිය පිහිටෙව්වොත් නොසැලීම ඔබත් එක්ක ලබන ආත්මයට යන ධර්මතාවයේ එකම දේ Taman ගිනිච්ච මට්ටම කඩා ගන්න නැතුව සතිය විතරයි සද්ධාව ගියාට වැටෙනවා. වීර්ය ගියාට වැටෙනවා. සමාධිය ඉහළ ගියාට වැටෙනවා. ප්‍රඥාව ඉහළ පහළ යනවා. සතිය නෑ ස්ටඩි ෆ්ලෝ එකක් තියෙන ගිය තැන අල්ලපු තහවුරුකම මොකಾದ මොකද්ද බදාගත්තා වගේ. ඉතින් අපේ මුළු ජීවිතේම අපි කරන්න හදන්නේ මෙන්න මේ පෙරලිය කරලා දෙන්න හදනවා. හැම වැඩකදීම සද්ධා විරිය තිබුණට මේ සතිය සතියට කියනවා බොහොම ගෞරවයෙන් කියනවා බොහොම බයලජ්ජ බය බෑව අපි අනේ ඒ වුණාට කමක් නැහැ මේ සභාව මෙහෙවන්න මේ මූලාසනෙ ගන්න අරගෙන ඉවරලා අනික් කට්ටිය මෙහෙවන්න කියලා. ඒක අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ රාජ්‍යසභාව රැස් වුණාට පස්සේ ඒ සියලු ඇමතිවරු තම තමන්ගේ ආසනවල රැස් වෙලා ඉන්නවා. එතකොට ඒ රජුර ප්‍රමුඛතාවය ගත්තට පස්සේ රජුර කියන හැමදේම ඇමතිවරු දෙනවා ආයෙත් මේ සභාවේ ඝනපූර්ණේ මදි පසර දාන්න මොකක්වත් නැහැ ගත්ත යෝජනා විස්තර වුණා ඊගාව යෝජනා ගත්ත ඉස්තර වුණා ඊගාව යෝජනා ගත්ත දඩ දඩ දඩ දඩ කාලා වැඩ යනවා එනිසා සතිය ඉස්සරහට තියෙනකන් මේක ගුණා ඉස්සර පසර දාපු කරත් ඉස්සර කරපු ගමන. සතිය ඉස්සරහින් තිබ්බ ගමන් ඔය මොන්න කෙනෙකුටවත් බාධාවක් කරන්න බෑ. හරි ගානට වැඩේ. මෙහෙම කිව්වම හිත වදිනවද? ඇහෙන්නේවත් නැහැ කොහෙද බලන්නේ. තේරෙනවද? මට සැකයි බලන්න. හෙටත් ඇවිල්ලා සද්ධාවට දැන දීලා කියයි අනේ ඇවිල්ලා පුටුව ගන්න කියලා. එහෙ නැත්නම් වීරියට කියාවි ඔක්කොම කරලා දුන්නේ මට වීරියෙන් තමයි කියලා. කවදා හරි හරියටම ගිහිල්ලා සතියට කතා කරුවොත් අර ඒ දවස්වල තිබුණ මතකද ඒ ලංකාදීප පත්‍රයේම තියෙනවා මේ ප්‍රසිද්ධ සභාවල ලංකාදීප අමුත්තා තෝරන්නේ කියලා. ඒ සභාවේ ඉන්නවා එතන කොතන හරි හරියට ලංකාදීප පත්‍රයේ පිටට තට්ටු කරලා ඔබ දමුත්තා කියලා අහුවොත් ලක්ෂ ගාණක් හම්බ වෙනවා. මම ඒ තරගයත් ඒ දවස් දිනම ඈ සංගුණ අමුත්තා. මෙන්න මේ වගේ සතිය හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්නවා. අපිට දැන් හැබැයි වෙන පත්‍රයකින් ගහන්න බෑ ලංකාදීප පත්‍රයේ කුඩනට ගහලා කියන්න ඕනේ ඔබ දමුත්තයි කියලා. සතිය අල්ලන්න කොයි වෙලාවක හරි අල්ලපු ගමන් ඉන් ඉදිරියට දස පාරමිතාම සම්පූර්ණ වෙනවා. මිනිහා ගන්නවා අතට මේ සුක්කානම මුන්නම දෙයකට බය වෙන්නවා. ඒ දේ කරලා දෙන කෙනාට තමයි අපිට කියන්න ඕනේ කල්යාණ මිත්‍යයි කියලා. ඊට පස්සේ සතියේ ඒ තේරම කල්යාණ මිත්‍යගේ වැටි කරලා දෙන්න. ඒකයි මම ඔය මේ සාමාන්‍ය ඔය සීල ගැන උනත් මම කතා කරන්න ගියාම මම ඔය මහා ලුකුවට සලකන්නේ නැත්තේ. මොකද මම පටන් ගන්නකොට මයිලක තිබුණේ නෑ සීලයක්. ඒ වුණාට මේ සතිය කියන එක මොන මග්ගලින්ද මන් දන්නේ මේ කියනකොටම හිටිය කෙනෙක් මට හිතෙන මේක මේ ඔක්කොටම ගහන්න පුළුවන් නිකන් චුඩ මේ සියලු සම්පත් ලබා දෙන මණිකක් වගේ දෙයක් නං මේක ලබා ගත්තට පස්සේ ඔක්කොම හම්බ වෙනවනම් කීරුවේ මෙච්චරයි. හැබැයි අවුරුදු 7-8ක් ගියා. කියන්නේ මෙහෙම කරගන්න. කිරුවට පස්සේ සියලු උත්‍රස් සද්ධාවන්තයන් ඉඳද්දී මට කිසිම බාධාවක් නැහැ මගේ වැඩේ වෙනවා. මට වැඩි වීරියවන්තයෝ කොච්චරද හිටියට මගේ ගමන බාධාවක් නැතුව යනවා. මට ওই කියන මහ ලොකු සමාධියකුත් නැහැ. ওই කියන මහා ප්‍රඥාවකුත් නැහැ. අපේ ගෙදර හිටුවෙන්ගේ මම තමයි ඔය ගන්නුරුවත්තේ වැඩට ඵලයන් කියලා තිබ්බේ මට මොකද මෝඩකම කිව්වම කිලෝරක් නැහැ. මේ කට්ටිය ඔක්කොම ඩබල් ප්‍රොමෝෂන් කාරෝ. අපේ පවුලේ ඔක්කොම මම මා අමු මැට්ටා. දැන් බලන්න ඔක්කොම කසාද බඳලා අහු වෙලා හිර වෙලා මම තාම යනවා. තව මගේ ගමන පටන් අරගත්තා විතරයි. වින්න මොනම ආශ්චර්යයක්වත් නැහැ සතිපට්ඨානේ. ඒ කියන්නේ සතිය කියන අනාගමික ආගමික නැති කිසිම ආගමක් නැහැ මේකට. ඒ ධර්මයේ හැම වෙලාවෙම මුල්කට දෙනවා නම් කිසිම තව කතා කරන්න දෙයක් නැහැ. දැන් වෙලාව විනාඩි 35ක් වැඩිපෙන් කරගත කලද. පැය දෙකක් ගත වෙලා තියෙනවා. ඒ නිසා ඒකින්ද වෙන්න කියන්නේ දැන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි බැලන්ස් කරන්න ඕනේ. සතිය තමයි මට ඇඟිල්ල වගේ ඉන්නේ මේ ශ්‍රද්ධාවයි වීරියයි මේ ඇඟිලි දෙක නම් සමාධිය ප්‍රඥාවයි මේ මේ ඇඟිලි දෙක නම් සතිය මැදටලා ඉඳන් උඩට වෙලා ඉඳගෙන අර එදත් යනකොටම ස්කැමල් වල යන ඩ්‍රයිවර්ලා අරිනවා තියලා මොකද ඌට ඈත පේනවා සීට් එක හයි කරලා තියෙන හුඟක් උඩින් මොකද අර ලේලන් බස් එකේ ඌ මේ බස් දාන පොඩි කාර් දාන්න වගේ දාගෙන යනවා මොකද ධර්මපාල ගැහුවට පස්සේ ධර්මපාල කියන්නේ ධර්මපාල ධනපාල ධර්මපාල ඌ කියන්නේ ස්වාමීන් වහන්සේ උඩින් ඉන්නේ ඒ නිසා මිනිහට අරින්න පුළුවන් කියලා සතියට නැගපු ගමන් තමයි උඩම ඉන්නේ මේ සද්ධාව කොහොමද වැඩ කරන්නේ වීඩියෝ කොහොමද අනුන් බැලුවා වගේ මේ දෙක බැලන්ස් වෙලා නැහැ මේ බැලන්ස් වෙලා නැත්නම් ඌට කියන්නේ මේ පොඩ ප්‍රතිසරණ එච්චර. අර කට්ටිය වැඩේ අරගෙන යනවා. මේකට එන තාක්කල් ඒ කියන්නේ මේ සතියට නියම තැන දෙන තාක්කල් ඉතින් සොරි කියලා තමයි කියන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. ඔය කොච්චර අයිතිවාසිකම් කතා කරා සාසනය පිළිබඳව කොච්චර අනම්මනම් තිබුණත් ඒ නිසි තැන ඒ ගුණා ඉස්සරහට දාලා කරත්තේ පැත්තට දාන තැන කරගන්න බැරි වුණා නම් අනේ මට පේනවා කොච්චරයි දක්ෂකම් තියෙන මට වැඩිය කොච්චර දක්ෂකම් තියෙන ඇත්තෝ මේක පටලවාගෙන අනා ගන්නවාද කියලා. මම මේ මේ නම්බුකාරකමකට මේ මගේ මාන්නකාරකම කියනව නෙවෙයි. මේ කොයිද හිටපු මං වගේ ගොරකෙක් මෙතෙන් ආවේ වෙන මොනම ධර්මතාවයක් අර නිසා නෙවෙයි. දැනටත් ඒ ගෙනියන්නේ ඒකමයි. මං අනේ කිසිම දෙයකට අයිතිවාසිකම් කියන්නේ. මම සද්ධාහට අයිතිවාසිකම් කියන්නේ නැහැ, ප්‍රඥාවට නැහැ, සමාධියට නැහැ, වීර්යයට නැහැ. හැබැයි මම නිතරම බලා ගන්නවා මේකට කෙනෙක්ම් කරන්න එපා. සතියට කෙනෙක් කරන්න එපා. හැම වෙලාවෙම එයාට අදාළ තැන දුන්නට පස්සේ අරගෙන යනවා. ඉතින් කොහොම හරි අපි සාකච්ඡාව මෙතනදී නතර කරමු කියලා මම යෝජනා කරනවා. නිසරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ